හොඳයි. පෙරුවන් සරණයි සීලු දෙනාටම. පෙරුවන් සරණයි මාත්‍යාට පෙරුවන් පෙරුවන් සරණයි නිශාන්ත මහත්තයා. ආ පෙරුවන් සරණයි හොඳයි. එහෙනම් අපි සාකච්ඡාව පටන් ගමු. අනික් කට්ටිය එකතු වෙයි. මේ අද උදේ හන්ද ගොඩක් ටික දිනෙට සමහරක් වෙලාවට අපහසුතාවයක් ඇති එකතු වෙන්න. මේ හවස වගේ නෙමෙයි. නමුත් මම හිතනවා මේ ඒ අවශ්‍ය කට්ටිය එකතු වෙයි. හොඳයි. අපි සාකච්ඡාව කරගෙන යමු. හොඳයි. ඉතින් අපි පහුගිය මේ එක එක විවිධ පරයයන් ඔස්සේ අපි සාකච්ඡා කරලා තියෙන ගොඩක් දේවල් නේද? ඉතින් ඒ අතරේ මට හිතුණා ඔබට මේ සත්‍ය විභංග සූත්‍රය ගැන කෙටි සත්‍ය විභංගේ මොකද්ද සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කරන්නේ? ඒකේ එක තැනක් අරගෙන ඉස්සල්ලා පොඩ්ඩක් කතා කරන්න ඔබත් එක්ක. ඉතින් අන්න අන්න ඒක මට හිතෙනවා ඩුවර් කන්නේ නේ. පට්ටියම පට්ටියම මියුට් කරගමු. එතකොට අනික් කට්ටියලත් අපහසුයක් නොවන විදිහට කතා කරන වෙලාවට විතරක් අපි අන්මියුට් කරලා එතකොට මේ හොඳයි. එතකොට එහෙනම් ඉතින් මොකද්ද මේ සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ? කවුද මේක දේශනා කරේ? එතකොට මොකද්ද මේකේ පෙන්නලා තියෙන්නේ? කියන පොඩි අපි කෙටි විග්‍රහයක් අද කරගමු. හුඟක් ගැඹුරට යන්න අවස්ථාවක් තිබුණොත් අපි යමු. එහෙම නැති වුණොත් අපි බලමු මොකද්ද මේක පෙන්වන්නේ කියලා. ඉතින් මේකද මේ ඇත්තට සත්‍යබල සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. නේද? එතකොට මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ බුදු පියාණන් වහන්සේ ඉතින් ඊට ඉස්සල්ලා මේ ධම්සක් ප්‍රයතුන් සූත්‍රය දේශනා කළා. ඉතින් ඒ ඒ ප්‍රාතිහාර්ය පහළ තිබුණේ. එතකොට අන්න ඒ ඔස්සේ මේ බුදු පියාණන් වහන්සේම පෙන්නනවා මේ සාරිපුත් සාරිපුත්ත මොග්ගල්ලාණන්ගේ ඒගොල්ලන්ව ඒගොල්ලන්ව සේවනය කරන්න කියලා. හරිද? එතකොට එහෙම එහෙම කියලා කියනවා මේ සාරිපුත්‍ර මේ මහරහතන් වහන්සේ චතුරාර්ය සත්‍යයන් විස්තර වශයෙන් කියන්නට දේශනා කරන්නට ඒවා මේ පණවන්නට පිහිටුවන්නට විවරණය කරන්නට විභාග කරන්නට හරිම සමර්ථයෙක් කියලා. ඒක හන්දා මේ උන්වහන්සේගෙන් උන්වහන්සේලාගෙන් මේක අහගන්න කියනවා. මොකද්ද? හරිද? එතකොට එහෙනම් මේ අන්න ඒ ඔස්සේ කරපු දේශනාවක් තමයි මේ සත්‍ය විභංගය සූත්‍රයේ තියෙන්නේ. ඉතින් ඒක මේ ගැඹුරු සාකච්ඡාවක්, ගැඹුරු දේශනාවක්. එතකොට බලන්න දැන් ධම්සක් වේදු සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මූලිකව මූලිකව කරුණු ටික. ඉතින් ඔය ධම්සක් වේදු සූත්‍රය අනුසාරයෙන් තමයි අනිත් සූත්‍ර දේශනා ඔක්කොම වගේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ගයක් හදනකොට දාන අත්තිවාරම නම් අත්තිවාරම උඩ තමයි ගේ ගොඩ නැගෙන්නේ අන්න ඒ අත්තිවාරම තමයි දමසප්පදු සූත්‍රය. ඉතින් ඒ ඒ සූත්‍රයේ අනුසාරයෙන් තමයි අනිත් ඔක්කොම දේශනාවල් දේශනා වෙලා තියෙන්නේ. එතකොට බලන්න ඉතින් මේ ගැඹුරු තැනක් තමයි මේ දම්සප්පවතුන් සූත්‍රයේ තියෙන අපි හොඳට බැලුවොත් එහෙම. එතකොට ඒ ඔස්සේ තමයි අනිත් දේශනා ඔක්කොම ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මේ මේකෙත් ඉතින් මුලින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊට පස්සේ මේක අරගෙන දේශනා කරන්න අරගෙන අහනවා මේ මොකද්ද මේ දුක්ඛාරි සත්‍ය කියන්නේ කියලා. කරන ධම්සක් පැවතුම් සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ජාති පිදුක්ඛා ජරා පිදුක්ඛා මරණ පිදුක්ඛා මේ මේ විදිහට පෙන්නලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මේ විදිහට මේ යම් පිච්චනල විදිතම් පිදුක්ඛා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා පෙන්නනවා ඔබ ඒක දන්නවනේ හරි එතකොට අන්න ඒ විදිහට එහෙනම් මොකක්ද මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා මොකද්ද කියලා අහනවා එතකොට මේ ඉපදීම දුකක්, දිරීම දුකක් නේ. එතකොට මරණයටපත් වීම දුකක්, ශෝක කිරීම දුකක්, බැලපීම දුකක්. ඔය සිංහලෙන් කිව්වොත් මේ මේ මෙන්න මේ විදිහට මේ කායික දුක්ඛයක්, දෝමනස්යක් මේ හැම දෙයක්ම දුකක් කියලා මේක දේශනා කරනවා. ඉතින් මේකේ පළවෙනියෙන්ම තියෙන එක මොකද්ද මෙන්න මේ මේ ඔක්කොම මේ කොටින්ම කියතොත් මේ පංච උපාදානස්කන්ධයේම දුකක් බවට තමයි දේශනා කරේ. ඔබ මම කෙටියෙන්ම කිව්වේ. ඔබ ඒක දන්න නිසා මම මේ ඒක ගැන ගොඩක් ගැඹුරට කියන්නේ. ඒකෝට මේකෙදි මෙන්න මේ මුලින්ම එහෙනම් මේකෙ පෙන්නනවා ජාතිපි දුක්ඛ. මොකද මේ ජාතිපි දුක්ඛ කියන්නේ කියලා. හරිද? ඒතර මේ ජාතිය කිව්වහම දැන් ඔබ අහලා තියෙනවා මේ මෞකුසින් ඉපදෙන ජාතියක් තියෙනවා. ඊට පස්සේ මේ ශනික් ක්ෂණයක් පාසා හටගෙන නිරෝධ වෙන જાතියක් තියෙනවා. එතකොට ಜಾති ධම්ම සූත්‍රය ගත්තොත් ಜಾති ධම්ම සූත්‍රයේ පෙන්වන්නේ මේ මොහතක හට ගැනීම. නේද? මේ මොහතක හට ගැනීමක් මේ ඉපදීමක් ගැන. ඒ කියන්නේ ඇහැ තියෙනවනේ මේ ඇහැ මේ මොහොතේ හට ගන්න ස්වභාවය. රූප හට ගන්න ස්වභාවය. එතකොට චක්කු මේ මේ චක්කු විඥානේ හට ගන්න ස්වභාවය. චක්කු සම්පස්සයක් හට ගන්න ස්වභාවය චක්කු සම්පස්සය වේදනාවක් හට ගන්න ස්වභාවය කියන බාර මේ මොහොතට හට ගැනීමක් ගැන ජාතිදම සූත්‍රයේ දේශනා කරනවා. එතකොට මේකේ දේශනා කරන්නේ ඊට ටිකක් වෙනස් පරයයක්. එතකොට එන මේ જાතිය කිව්වහම අපිට පේනවා මේ ෂණයක් පාසා හට ගැනීමක තියෙන ෂණික උපත මරණයක් ගැන තියෙන පරයයක් තියෙනවා. හරිද? ඒ වගේම මේ සසර ගැන අපි කතා කරනකොට අන්න එතන යන જાතියක්ත් තියෙනවා. නේද? අන්න එතනත් જાතියක් ගැන කතා කරනවා. ඒතර මේ જાති දෙකක් ගැන මෙතන එනත් මේ සාකච්ඡා වෙනවා. එතකොට එහෙනම් මේ මේ සූත්‍රයේ පෙන්වන જાතිය බලමු කොයි ආකාරයෙන්ද සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා. මොකද දැන් මේ මේ මෙතන දේශනා කරන මේ જાතිය හට ගැනීම කියන්නේ අර ජාතිදම සූත්‍රයේ දේශනා කරපු ඒ ඒ තැන නෙමෙයි. හරි? එතකොට මේක පටලව ගන්න එපා. එතකොට ඇත්තටම ජාතිදම සූත්‍රයේ දේශනා කරේ මේ මොහොතක් මොහොතක් පාසා පංච උපාදානස්කන්ධය හටගෙන නිරුද්ධ වෙන මෙන්න මේ මොහොතට ඉපදෙන ස්වභාවය ගැන. නමුත් දැන් මෙතන විග්‍රහ කරනකොට ඊට තව ටිකක් වෙනත්ම පරයයක් මෙතන දේශනා වෙන. නමුත් මෙතනිනුත් ඒ පරයයම අපිට ගන්න පුළුවන්. හරි? ඒක ප්‍රඥාවෙන් අපි ගන්න ඕනේ. එතකොට එතකොට මේකේ පෙන්නනවා මොකද්ද මේ ಜಾතිය? අන්න ඒකේ පෙන්නන බුදු මේ චාරිපුත මහරහතන් වහන්සේ යා තේසං තේසං සත්තාන. තම්මි තම්මි සත්තනිකය ජරා දැන් ඔව් ಜಾති ಜಾති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බව ආයතරණම් පටලබෝ අයන් උච්චති ಜಾති කියලා. ඒ කියන්නේ මොකද්ද මේ ಜಾතිය කියලා කියන්නේ? සත්‍යයගේ ಜಾතිය. එහෙනම් මේ සත්‍යයේ හට ගැනීම එහෙම නැත්නම් ඉපදීම මොකක්ද කියලා. අන්න ඒක. මොකද්ද මේ ඉපදීම? ඒ ඒ සත්‍යය ඒ ඒ සත්ත්ව කුලයන්ගේ යම් ඉපදීමක් හට ගැනීමක් පිළිසිඳ ගැනීමක් පහළවීමක් ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වෙනවාද මෙන්න මේකයි ජාතිය කියන්නේ කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඉපදීම කියන්නේ මෙන්න මේකයි කියලා. ඒතර බලන්න මෙතන මේ පියවර හයක් තියෙනවා. නේද? එතකොට මේ ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතුගාව ආයතරණ පටිලාභෝ අයන් උච්චති ಜಾති එතකොට බලන්න එහෙනම් මෙතන මේ පෙන්නනවා මේ හය ආකාරයකින් මේ සකස් වීමක් අන්නේ සකස් වීම අවසානයේ අන්න එතන තමයි අපිට ඉපදීමේ. දැන් අපි දරුවෙක් ගත්තොත් එහෙම දැන් අපි අපි කතා කරමු අපේ ප්‍රශ්නේ ගැන. අපි මිනිස්සෙක් කියලා ඉපදෙන තැන ගැන. ඒතකොට බලන්න මිනිස්සෙක් කියලා අපි ඉපදුන තැනදී අපිට මේ මෞකුසක් කියන එකක් තියෙනවා නේ. මෞකුස කියන කතන්දරේ එනවා. ඒතකොට මේ මෞකුස තුල වැඩිමක් අපි දන්නවා. ඒතකොට මේ මෞකුස තුල හට ගැනීමක් නිසා එතන ඉඳන් දිගින් දිගටම වැඩිමක් සිද්ධ වෙලා එතනදී අපි කියන්නේ ඉපදුනා කියලා. ඒක තැනකවත් නේද? ඒක තැනකවත් කියන්නේ මව්කුසින් එළියට ඇවිල්ලා ආන්න මේ ස්වම්භූ ආස්වාස ප්‍රාස්වාසයේ වෙන මොහොතේ පටන් මොහොතේ ඉඳන් අපි කියනවා නිපදුනා කියලා. නේ අන්න ඉපදීම. අන්න එතනට එන ඔන්න ඔය එතනට සකස් වෙන පියවර හයක් ගැන තමයි මෙතන මේ පෙන්වන්නේ. හරිද? ඒක තමයි. එතකොට මේ මේ මේට සමාන පරයයක් පෙන්වලා තියෙනවා ඉන්දක සූත්‍රයේ ඒක බුදු පියාණන් වහන්සේ දේශනා කරපු එකක්. එතකොට අපි අද මේක ගැන මේකෙන් අරන් බලමු. මේකෙන් ගොඩාක්ම අපි ගැඹුරට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු මොකද්ද මේ જાතිය. ඇයි જાතියක් ඇති වෙන්නේ? එහෙනම් මේ පියවර 6කින් පියවර 6කින් සකස් වෙන මේ සත්‍යයගේ જાතිය. මොන සත්‍යයද? ආ එහෙනම් මේ සත්ත්ව කියලා ඇත්තටම බලන්න දැන් අපි මේ ධර්මයේ ඉගෙනගෙන යනකොට අපිට පේනවා මේ සත්‍යත්වය පැනවීමක් තියෙන හැම තැනකම නේ. ඇත්තටම මේ සත්‍යත්වයක් පැනවීම තුළ 31 ලෝක ධාතුවක් ගැන කතා කරනවා. නේද? නිර හතරක් ගැන, මනුස්ස ලෝකයක් ගැන, එතකොට දිව්‍ය ලෝක හයක් ගැන, එතකොට බ්‍රහ්ම ලෝක 20ක් ගැන මේ ටික ඔක්කොම එකතු කරලා එනකොට 31 ලෝක ධාතුවක් ගැන කතා වෙනවා. ඒ කියන්නේ කාම කාම ලෝක, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා තුන් ලෝකයක් ගැන කතා වෙනවා. එතකොට එතකොට මේ ඔක්කොම කොතනද? සසරේ. සසර කියන තැන නේද? ඒකෝට බලන්න දැන් මෙතන එහෙනම් මේක ටිකක් ඔගොල්ලෝ හොඳ සාවධානව අහගෙන ඉන්න. හරි. මොකද මේක ටිකක් මේ සියුම් තැන් ටිකක් තියෙන්නේ මේ කතන්දරය ඇතුලේ. ඉතින් ඒක අපි සියුම්මම ලියා ගන්න ඕන තැනක් තමයි මේකේ තියෙන්නේ. එතකොට එහෙනම් මේ જાතිය. ඇයි જાතියකට යන්නේ? අන්න අපි ඔන්න ඔතන ඉඳන් ලියාගෙන අපි මේ පරයයත් එක්ක මේ මේක දැන් මේ මේකෙන් ගන්න තියෙන මූලික හරය අපි අරගෙන එතනින් එහාට අපි මේක ගලප ගන්න ඕනේ අපේ පැත්තට. අපේ පැත්තට ගලප ගන්න ඕනේ. එහෙනම් මේ මොකක්ද එහෙනම් මේ જાතියකට ගිහිල්ලා තියෙන්නේ? එතකොට එහෙනම් මේ ಜಾති කියනකොට මෙතන විග්‍රහ කරනවා පියවර හයක් යන්නේ. ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බව ආයතරනම් පටිලාභෝ. කයන් උත්සාහෝ ಜಾති කියලා. මෙන්න මේකයි ಜಾතිය කියන්නේ කියලා. මේ මොකේ ಜಾතියද මේ තියෙන්නේ? මේ ಜಾතිය තමයි පෙන්වන්නේ මේ මේ සත්‍යයගේ ඉපදීම කියලා. එතකොට එහෙනම් මේක මේ ඔක්කොටම අයිති. කාටද අයිති? මේ 31 ලෝක ධාතුවටම අයිති. දැන් හැබැයි දැන් හැමෝටම ප්‍රශ්නයක් වෙයි. දැන් මිනිස්සෙක් ඉපදෙන විදිහට නෙමෙයි මාළුවෙක් ඉපදෙන්නේ. මාළුවෙක් ඉපදෙන විදිහට නෙමෙයි තව තිරිසන් සතෙක් ඉපදෙන්නේ. එතකොට මේ ඒක එක විදිහට නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ සුත්‍ර ජීවියෙක් ඉපදෙන්නේ තවත් විදිහකට. ඒකට අපි අපි දැකලා නැති තව ලෝක ටිකක් තියෙනවා පෙරේතව අපි දැකලා නැහැ. මේ නිර්සත්තු දැකලා නැහැ. නේද? එතකොට අසුරය අපි දැකලම නැහැ. දිව්‍යෝ දෙවියෝ දැකලා නැහැ. අහලා තියෙනවා. බ්‍රහ්මයෝ දැකලා නැහැ. අහලා තියෙනවා. එහෙනම් මේ මේගොල්ලෝ කොහොමද ඉපදෙන්නේ? මේ විදිහට ඉපදෙන්නේ. ආ එතකොට එහෙනම් අපිට හැබැයි එහෙනම් අපිට පේනවා මේ එක එක සත්ත්ව කොටස කොට්ටාසයට ඒ ඒ සත්ත්ව කොට්ටාසයට අන්න බලන්න. ඒ ඒ සත්ත්ව වර්ගයේ යම් ඉපදීමක්, හට ගැනීමක්, ආන්න පිළිසිඳීමක් පහළවීමක් ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද මෙන්න මේකයි જાතිය කියන්නේ අන්න බලන්න ඒ ඒ සත්ත්ව කොටාසයට අනුරූපව ඒ හට ගැනීම සිද්ධ වෙනවා හැබැයි වෙන්නේ මේ විදිහට මේ පීවර හයෙන් තමයි වෙන්නේ අනේ ඒක කොයි කොයි සත්ත්ව කොටාසයකටත් ඒ සත්ත්ව කොටාසයට අනුරූපව මේ පීවර හය ගිහිල්ලා තමයි ඒ සංසිද්ධිය වෙන්නේ හරි එතකොට ඉතින් අපි බලමු මේක තව ටිකක් ගැඹුරට එහෙනම් දැන් අර මං කිව්වා වගේ දැන් අර ಜಾතිය කිව්වහම මේ මොහොතක් මොහොතක් පාසා ඉපදෙන જાතියක් තියෙනවා. හරිද? ඒ જાතිය තමයි අර අන හැම මොහොතකම ඇහැ ඉපදෙන, කන රූපේ ඉපදෙන, චක්කු විඥානයේ ඉපදෙන, චක්කු සංපස්සේ ඉපදෙන, චක්කු සංපස්සචා වේදනාව ඉපදෙන මෙන්න මේ ඉපදීමක් තියෙනවා. ওই තියෙන ෂණික උපත මරණය. හරිනේ? එතකොට බලන්න ඒ හට ගැනීම නෙමෙයි මෙතන විස්තර වෙන්නේ. මෙතන විස්තර වෙන්නේ මේ සසර ගමනේ මේ සත්‍යයන් සත්‍යයන් හැටියට මේ නිර්මාණය හැදෙන්නේ නැහැ. කොහොමද කියලා. හරිද? එතකොට එහෙනම් අපි මෙච්චර දවසක් කතා කරේ අන්න අර ජාතිධම්ම සූත්‍රයට අනුරූපව තමයි කතා කරේ. ඒක තමයි ලෝකෝත්තර මඟ. එතකොට බලන්න ඒ ලෝකෝත්තර මඟ එතන කතා කරපු තැන තියෙන්නේ එතන තියෙන මේ 31 ලෝක ධාතුවෙන් එහාට දකින්න තැන නේ. එතකොට මේ මේ මේ පරයය මේ 31 ලෝක ධාතුවට අදාළ එකක් නෙවෙයි. ඒක ප්‍රඥාවෙන් දකින සිහියෙන් දකින කෙනා ඉන්නේ එතනින් එහා තැනක. ආන්න බලන්න. එතන අවබෝධය කියලා කියන්නේ අතීතයටත් අහු වෙන්නේ නැතුව අනාගතයටත් අහු වෙන්නේ නැතුව වර්තමාන මොහොතිනුත් මිදිච්ච මොහොතක්. ආන්න බලන්න. එතකොට ඒ ඒ ඒ ඒ ඒ ස්වභාවය කියන්නේ මේ 31 ලෝක ධාතුවට අද අද අයිති ස්වභාවයක් නෙමෙයි. හරි? ඒ කියන්නේ ජාති ධම්ම සූත්‍රයේ උත්තරය කියන්නේ ඇත්තටම නිවන. ඒ කියන්නේ අවබෝධයේ එක පූර්ණේ තමයි නිවන. හරිනේ? එතකොට එහෙනම් දැන් මෙතනදී විස්තර කරන තැන අපි බලමු මොකද්ද මේ එහෙනම් මේ මේ විස්තර කරලා තියෙන්නේ කියලා. එතකොට මම හිතන්නේ දැන් මෙතනට මේ මේ මේ මේ කෙටි විග්‍රහයේදී ඔබට මම හිතන්නේ කිසි ප්‍රශ්නයක් ඇති නොවෙන්නේ නැති. අපි ඔහොම අහගෙන යන්නේ. ඊට පස්සේ අපි හිමින් හිමින් සැරේ මේකට අපි යමු. එතකොට බලන්න අපි මේ අපි මේ ජීව විද්‍යාවත් එක්ක අපි මේක නිකන් බැලුවොත් එහෙම මොකද ජීව විද්‍යාවේදී මේ උපතක් කියලා ගන්නෙ. කොතන ඉඳන්ද හම්බ වෙන්නේ අපිට මේ උපත? අන්න ඒක අපි හොඳට බැලුවොත් එහෙම මේ මෞකුසට මෞකුස තුල පිළිසිඳීමක් වෙච්ච තැන ඉඳලා තමයි ජීව විද්‍යාව කතා කරන්න ගන්න මේ වෛද්‍ය විද්‍යාව. ඒකට බලන්න එහෙනම් ඒ කියන්නේ දැන් මේ කිව්වනේ මම මෙතන පියවරවල් 6ක් ගැන. ඒ කියන්නේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කියලා. කන්දානම් පාතු බව ආයතරනම් පටිලාභෝ කියලා. එතකොට බලන්න මෙතන අන්නේ අවස්ථාව කියලා කියන්නේ මේ මේ ජීව විද්‍යාවේ කතා වෙන්නේ මේ ඔක්කාන්ති කියන තැන. මේ ඔක්කාන්තිය කියලා කියන්නේ මෙන්න මේ මව කුස තුල ඉඳන් යන කතන්දරේ. අන්න ඔක්කාන්ති ගන්ධබ්බාව ඔක්කාන්ති හොන්ති කියන තැන ඉඳලා තමයි අපි මේ වෛද්‍ය විද්‍යාවේදී අපිට හම්බ වෙන්නේ. එතකොට බලන්න එහෙනම් මේ ಜಾති සංජාති කියන කතන්දරේ එතන අහුවෙලා නැහැ. ඒක අහුවෙලා නැහැ. ආ එතකොට එහෙනම් මේ ඔක්කාන්තියෙන් පස්සේ ඉඳලා වෙන මේ අබිනිබ්බන්ති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දාන පාතු බව ආයතන පටිලාභෝ කියන කතන්දරේ ඉඳන් තමයි අපි එහෙනම් මේ විද්‍යාවේ පැත්තෙන් අපි මේ දැනගෙන තියෙන්නේ මේ ජීව විද්‍යාව පැත්තෙන්. එතකොට එහෙනම් පියවර දෙකක් එතනට අහු වෙලා නැහැ. පියවර දෙකක් අහු වෙලා නැහැ. ඈ ಜಾති සංජාති කියන ස්වභාවය අහුවෙලා නැහැ. ඒකට එතකොට මෙන්න මේකෙදි මට ඔබට පෙන්වන්න ඕනේ මේ හැම හැම හට ගැනීමක්ම හතර ආකාරයක රූප මේ ශක්ති චලනයක් තමයි තියෙන්නේ. ශක්ති ගලණයක් තියෙන්නේ. ඒ ශක්ති ගලණය වෙන්නේ කර්මජ චිත්තද උත්තුද ආහාරද කියන ස්වභාවයන් හතරක්. එතකොට මේ ස්වභාවයන් හතර තමයි මේ ලෝකයේ මේ ලෝකයේ පවතින මේ ශක්ති ප්‍රභවයන් හතරම. එතකොට මේ හැම තැනකම ශක්ති ගලණයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ කර්මජව චිත්තද ඇති වෙන ශක්තිය මෙන්න මේ තරංග ස්වභාවයෙන් පවතිනා ඇති වෙන්නා. එතකොට මේ උත්තුජ ආහාරදි කියන ස්වභාවය අංශු ස්වභාවයෙන් ඇති වෙනවා. එහෙනම් මේ මුළු විශ්වයේම ශක්ති නිෂ්පාදනය වෙන්නේ තරංග සහ අංශු කියන මෙන්න මේ දෙආකාරයේ සංකලනයක්. නේද? එතකොට අපිට මේ අපිට මේ විද්‍යාවෙන් විද්‍යාව කියලා අපි දැනගෙන තියෙන තැනදී අපිට අහුවෙලා තියෙන්නේ ඔන්න ඔය පදාර්ථයෙන් නිපද වෙන ශක්තියද. ඒ කියන්නේ මේ උත්තුජ චිත්ත මේ ආහාරජ කියන ස්වභාවයන්ගෙන් තමයි අපිට මේ අහුවෙලා තියෙන්නේ අපි මේ දන්න පැත්ත. ඒ කියන්නේ මේ අංශුමය පැත්තේ නිපද වෙන මේ පැත්තෙන් ඇති වෙන ශක්තිය තමයි අපි මේ ගොඩක් වෙලාට අපිට අහු වෙලා තියෙන්නේ. පදාර්ථ ශක්තිය කියන පැත්තෙන් තමයි අහු වෙලා තියෙන්නේ. එතකොට අපිට අහු නොවිච්ච පැත්ත තමයි හොයාගන්න අමාරු පැත්ත තමයි මේ කර්මජ චිත්තද කියන ස්වභාවයෙන් ජනිත වෙන මෙන්න මේ මේ අන්න ඒ ශක්තිය. ඒක වෙන්නේ කොහොමද කියන එක. ඒක අන්න ඒක ඒක ගැන තමයි බුදු වහන්සේ දේශනා කරේ වැඩියෙන්ම. ඇත්තටම එතනම තමයි කතන්දරේ තියෙන්නේ. ඒතකොට බලන්න මුල තියෙන්නේ එතනයි. එතකොට මුල අපිට අහු වෙලා නැහැ. එතකොට බලන්න දැන් මේ අපේ අපේ උපත ගැන වුණත් අපේ උපත ගැන උනත් මුල අපිට දැකලා නැහැ. අපි දැකලා තියෙන්නේ මව් කුසියේ ඉඳන් ආපු කතන්දරේ. මැද ඉඳලා අහුවෙලා තියෙන්නේ අපිට. අතරක ඉඳලා තමයි අපිට මේ කතන්දරේ ලිහිලා තියෙන්නේ. එහෙනම් මේක වෙන්නේ කොහොමද කියලා. එහෙනම් අපි අන්න ඒ ටික බලමු හිමින් හිමින් සැරේ ලිහලා. එතකොට එහෙනම් ඔබට පේනවා මේ කර්මජ චිත්තද කියන තැන තරංගාකාරයකට සකස් වෙන ශක්ති ප්‍රභවයක් තියෙනවා. අන්නේ ශක්ති ප්‍රභවයෙන් තමයි මේ කතන්දරේ පටන් ගන්න තියෙන්නේ. නේද? එහෙනම් ප්‍රතිසන්දියක් කියන තැන මෙනේ ප්‍රතිසන්දියක් කියන තැන පටන් ගන්නෙම අන්න අර ಜಾති කියන තැන. අන්න ප්‍රතිසන්දි විඥානය කියන්නේ ඔන්න උතට. ඒතකොට බලන්න මේ ප්‍රතිසන්දි විඥාති කියලා පටන් ගන්න ಜಾති සංජාති. ಜಾති කියලා පටන් ගන්න තැන ප්‍රතිසන්දි විඥානය. ඔන්න ඔතන තමයි දැන් බලන්න විඥානයකට තනියෙන් පිහිටන්න බෑ. විඥානයකට නාම රූප මොකද විඥානයක් විඥානයක පැවැත්මක් පවතින නාම රූපත් එක්ක. එතකොට ඔබ අහලා ඇති ඒ නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියන විදිහට මේ විදිහට සකස් වීමක් නොවුනොත් විඥානයකට පිටින්න බෑ. එතකොට එහෙනම් විඥාන පත්‍ය නාම රූප කියන ස්වභාවය තමයි මේ සංජාති කියන්නේ. අන්න මේ සංජාති කියන අවස්ථාව තමයි විඥාන පත්‍ය නාම රූප කියන ස්වභාවය. එතකොට මේ ප්‍රතිසන්දි විඥානයි ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ දැන් කොහොමද ප්‍රතිසන්දි විඥානය හටගන්නේ හැටි? හරි අපි දැන් හුඟක් හුඟක් ගැඹුරු දහම් කරුණු කතා කරලා තියෙනවා ඊට ඉස්සෙල්ලා ඒකන්ද ඔබට මේක තේරුම් ගන්න අමාරු වෙන එකකුත් නැහැ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා දැන් බලන්න මේ හැම මොහොතකම මේ අපි ගත කරන ජීවිතයේ හැම මොහොතකම අපි අපි අහුවෙලා ඉන්නේ මේක තැනකට ඒ කියන්නේ අපි අහුවෙලා ඉන්නේ මේ සිතේ ලෝකයකට අපි අහුවෙලා ඉන්නේ මානසික ලෝකයකට එතකොට බලන්න එහෙනම් අපි අර පහක් වහලා එකක් අරගන්න කියපු තැනමයි අපි. එහෙනම් ඒ සිද්ධියම තමයි සිද්ධ ඒ සිද්ධියම තමයි සිද්ධ වෙන්නේ. ඇත්තටම එතකොට බලන්න මේ මේ සතෙක් සත්වයේ කිපදෙනවද? එහෙම නැත්නම් අනවබෝධය තුල මේ සිදුවෙන සිදුවීමක් මෙතන සිද්ධ වෙන්නේ. නේද? ඒ හැම තැනකම බලන්න අපි ඉපදුනා කියලා දැනගන්න තැන සකස් වෙන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධයක්. මේ දැන් වෙන්නෙත් ඒකමයි. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ සකස් වීමක් තමයි හැම මොහොතකම සිද්ධ වෙන්නේ. ඒකට පංචස්කන්ධ කියලාත් අපි කියමුකෝ. එහෙනම් මේ පංචස්කන්ධ සකස් වීමක් තමයි හැම මොහොතකම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දුක්ඛ ස්කන්ධයක්මයි සකස් වෙන්නේ. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලිය දිගින් දිගටම දිගින් දිගටම පවතිනවා. එතකොට අපිට පේනවා අපි ඇහැ කන නාසය දිවකය කියලා මොනවා කියලා අපි හිතන් හිටියත් අපි දැනන් හිටියත් ඒ එකක්වත් නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ පහ උපයෝගී වෙලා අපිට ඒක කවදාකවත් හම්බු වෙලත් නැති බව අපි දැකලා තියෙනවා. අපිට මනස තුලින් ලෝකයක් ගොඩනගෙනවා. එහෙනම් බලන්න අපි ඔන්න ඔතනමයි අපි එන්න ඕනේ එහෙනම්. අපි මෙතන මේ මේ මේ කතන්දරේදී අපි එන්න ඕනේ. එහෙනම් මේ ගොඩනැගීම තුල අපි අරන් තිබුණා ඒ හටගැන්ම මමයි කියලා. එහෙනම් අපි මේ ධර්මයේ දකිනකොට අපි දැක්කා ඒ හටගැන්ම මමයි කියලා ගන්න බෑ කියලා. ඒක පටිච්ච සමුප්පන්නව සිදුවෙන ක්‍රියාවලියක් කියලා. අන්නේ ක්‍රියාවලියම තමයි ඔන්න ඔතනත් වෙන්නේ. ඔය ජුති ප්‍රතිසන්දි කියලා වෙන්නේ ඒකමයි. එතකොට බලන්න මේ මොහොතෙත් බලන්න සිතක් හටගෙන සිත නිරුද්ධ වෙලා යනවා. ආහිත් බලන්න සිතක් හටගන්න හේතුව තියෙනවා. ඒක නිසා නැවතත් සිතක් හටගන්න. ආන්න බලන්න. ඒ කියන්නේ එක පංච උපාදානස්කන්ධයක් නිරුද්ධ වෙලා යනවා. හැබැයි නැවතත් සමුදේ වෙන්න හේතුවක් තියෙනවා. ඒ නිසා නැවතත් ඒ වගේ එකක් සමුදේ වෙනවා. මේ වගේ දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම මේ සමුදේ වෙන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේක නොදන්නා තාක්කල්. මේක සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙනකම්ම මේ සංසිද්ධිය දිගින් දිගටම දිගින් දිගටම සිද්ධ වෙනවා. එහෙනම් බලන්න එහෙනම් මෙතන යමක් නැතවත් ඇතවත් නෙමෙයි. මේ සමුදේ වෙන සිදුවීමක් තියෙනවා. ඒ ඒ හේතු නිරුද්ධ වෙනකොට ඒක නිරුද්ධ වෙන ධර්මතාවයකුත් තියෙනවා. අන්න බලන්න සමුදය මේ Nirodhiya කියන මේ ධර්මතාවය තමයි හැම තැනම එහෙනම් මේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් යම හට ගන්න නිසා අපිට නෑ කියන්නත් බෑ. නිරුද්ධ වෙන නිසා තියනවා කියන්නත් බෑ. අපි ඕක ගැන කතා කරා කචයනගත සූත්‍රය ගැන සාකච්ඡා කරන වෙලාවේදී. ඉතින් එතකොට එහෙනම් ඔබට පේනවා එහෙනම් මේ චුති ප්‍රතිසන්දි කියන්නේත් ඒකයි. එහෙනම් හේතුවක් තියෙනවා නැවත සමුදය වෙන්න. ඒ හේතුව තමයි දැන් මේ නැවත වාරයක් කියන්නේ. ආන්න බලන්න. එහෙනම් ප්‍රතිසන්දි විඥානයක් හට ගන්නවා කියන්නේ මේ දැන් වෙන සිද්ධියම තමයි එතන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් තියෙන කර්මයකට විපාකයක් සකස් වෙනවා. ඒ විපාකය තමයි ඊගාවට ප්‍රතිසන්දි විඥානයක් හැටියට සකස් වෙන්නේ. ආන්න ඒක තමයි සකස් වෙලා තියෙන්නේ. එතකොට බලන්න එහෙනම් ඒ සංසිද්ධිය පූර්ණ කර්මජ වෙන සිද්ධියක් තියෙන්නේ. ඔය ಜಾති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාපි බව ආයතනනම් පටිලාභෝ කියන මේ පියවර හයම පූර්ණ කර්මජව සකස් වෙන ක්‍රියාවලියක් තියෙන්නේ. අන්න ඒක තමයි පෙන්වුවේ දැන් අපි යම් කර්මයක් කරොත් ඒකට අපිම ඒ කියන්නේ කවුරුවත් වග කියන්න වග කියන්න වග කියන්න අවශ්‍ය නැහැ. අපිම තමයි වග කියන්න ඕනේ. ඇයි මොකද වෙන්නේ? ඇයි කම්මා විපාක අවත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බව හෝති. ඒවන් ලෝකෝ පවත්තති කියලා මේ පෙන්වලා තියෙන සැන බුදුහාමුදුරුවෝ මොකද්ද පෙන්වලා තියෙන හැම කර්මයකටම විපාකයක් ලැබෙනවා. ඒ විදිහට ලැබෙන විපාකෙන් නැවතත් කර්මයක් හම්බ කරගන්නවා. අන්න බලන්න වැඩි. ඒ හම්බ කරගත්ත කර්මයේ පුනර්භවයකට හේතු වෙනවා. අන්න මේ සිද්ධිය. මේ ආකාරයට ලෝකයේ දිගට පවතින. එහෙනම් අපි මේ ගත කරන හැම මොහොතකම අපි අනවබෝධයෙන් ඉන්නවන්න. අන්න බලන්න උපාදාන පච්චයා භව කියලා දෙආකාරයකට කර්මයක් රැස් වෙනවා. මේ සහජාත හැටියටත් මේ මොහොතේ අත්විඳින කර්මයක් අපිට රැස් වෙනවා. මේ අත්භවයේදී අන්න බලන්න ඒ වගේම පුනර්භවයකට කර්මයක් රැස් වෙනවා. එහෙනම් බලන්න මේ ප්‍රතිසන්දි විඥානය කියනකොට අන්නර පුනර්භවයට රැස් වෙච්ච කර්ම විපාකය තමයි එතන ඉඳන් පටන් ගන්න. අන්න අපි දැන් මේ හම්බ කරපු එකෙන් තමයි අන්නර පටන් ගන්නව සිද්ධ වෙන්නේ. සියුම් තැන අපි දන්නෙත් නැහැ. නේද? ඒ කියන්නේ අපි මේ මොහොතේ අනවබෝධයෙන් ඉඳලා මේක පරිහරණය වෙනකොට මේ මොහොතේ ගොඩනැගෙන ආශ්‍රව නිසා තමයි ඊළඟ ආයිත් අන් ඒ ඒ හේතුව තියෙනවා. මේ ආශ්‍රව ෂය නොවිච්ච හේතුව තියෙනවා. ඒ කියන්නේ දැන් මේ මොහොතේ ජනිතේ වෙච්ච ශක්තියක් තියෙනවා කර්ම ශක්තිය. ඒ ශක්තියට ආන්න විපාක විපාකයක් තමයි මේ සකස් වෙන්නේ. සකස් වෙලා තියෙන. එහෙනම් ಜಾති කියන තැන හරි සියුම්ම ඔබ දකින්න. එහෙනම් බලන්න ඒක බලන්න ඒ ඒ ඒ ಜಾතියට හේතු උනේ වෙන කවුරුවක්ද? අම්මද තාත්තද වෙන කවුරුවක්ද නෑ. තම තමන්ගෙම තිබිච්ච තම තමන් තුල තිබිච්චම අන්නව බෝධිය නිසා තම තමන්ම උපයාගත්තු දෙයක් තමයි මේ හම්බ වෙලා තියෙන්නේ ඵලයක් හැටියට. ආන්න බලන්න. එහෙනම් බලන්න කවුරුවත් ඒකට වග කියන්න අවශ්‍ය නැහැ. නේද? ඕක තමයි දේවදූත සූත්‍රෙත් පෙන්වන්නේ. නේද? ඔබ දේව සූත්‍රේ බැලුවා නම් මම ඊයේ ඔබට බලන්න කියලා මේ දේවදූත සූත්‍රේ ඔබට ඒ දේවදූත සූත්‍රේ බැලුවා නම් ඔබට පේන්න පේන්නේ නේද? එහෙනම් බලන්න ඒකේ පෙන්වන පළවෙනි දේවදූතයා තමයි ඔන්න ඔය ඔන්න ඔය හයම ඒ කියන්නේ ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතුවව ආයතනනම් පටිලාභෝ අයන් උච්චති ಜಾති කියලා ඔන්න මව කුසෙන් එළියට එන්නේ ඔන්න දේවදූතයා. පළවෙනි දේවදූතයා. හරිද? එතකොට බලන්න ඒ දේවදූතයා එන්න හේතුව මොකද්ද? මේ જાතිය නැති ඒ කියන්නේ මේ විදියට ඉපදෙනවා මේ වගේ මේ ඒ જાතිය ඇති වෙන්න තියෙන හේතුව නැති කරපු නිසා තමයි එන්නේ. ආන්න මේ එන්න වෙලා තියෙන්නේ. හරිද? එතකොට බලන්න එහෙමනම් මේ එතකොට බලන්න ඒ හේතුවට අම්මවත් තාත්තවත් සහෝදරයවත් යාළුවෝවත් ওই කිසි කෙනෙක් කිසි කෙනෙක් කරපු දෙයක් නෙවෙයිනේ නේද? තමන් විසින්ම උපයාගත්ත දෙයක් තමයි මේ ඵලයක් හැටියට හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ වී වැපිරුවොත් ඒ අස්වැන්න වී වී හැටියට තමන්ට ලැබෙනවානේ. අන්න ඒ වගේ එතකොට බලන්න එහෙනම් මෙන්න මෙතනදී වෙලා තියෙන්නේ මොකද්ද? යාදිසන් වපතේ බීජං. තාදිසන් හරතේ පලං වපුරන් යම් ආකාරයක බීජයක්ද අස්සන්න ලැබෙන්නේ අන්න ඒ වගේම බීජයක්මයි එහෙනම් බලන්න ඒ වගේ බීජයක් තමයි දැන් මේ හම්බ වෙලා තියෙන්නේ එහෙනම් බලන්න අන්න බලන්න එහෙනම් දැන් අපි කාටක්වත් මේකට දොස් කියලා වැඩක් නැහැ නේද කෙන කෙනාගෙම තියෙන මේ මේ සිදුවීම දන්නේ නැති නිසා නැවතත් මේ පංච උපාදානස්කන්ධ සකස් වීමකට අහු ආයිත් එතන සත්‍යත්වයක් ගොඩනගාගෙන යනවා අවිද්‍යාවෙන්. ඇත්තටම එතකොට බලන්න සත්‍යයක් ඉපදිලාද? හොඳට බලන්න. මේ ටිකක් සියුම්ම දකින්න ඕන තැන් ටිකක් මම මේ ඔබට පෙන්නන්නේ. එහෙනම් බලන්න මේ ಜಾති සංජාති කියනකොට දැන් බලන්න අපි මේ දැකලා තියෙන ලෝකයක් එක්ක අපි අහලා තියෙන ලෝකයක් එක්ක බලන කය මැරෙන. කය කොහෙවත් යන්නේ නැහැ. නේද? කය මැරිලා ගියා. එතකොට බලන්න අන්න හැවෑරියා. දැන් අලුත් එකක් හම්බ වෙනවා වෙනස් විදියකට. සමහර කෙලට කකුල් දෙකේ ඉන්න අයට කකුල් හතරක් හම්බ වෙන්න පුළුවන්. නේද? එක එක විදියට මේක හම්බ වෙලා යනවා. ඒතකොට බලන්න ඒක නිර්මාණය වෙන හැටිත් බලන්න කවුරුවත් වග කියන්න ඕනේද? තමන්ගෙම තියෙන අනවබෝධයම තමයි වග කියන්නේ. ඔන්න ওই ටික තමයි තමන් දකින්න ඕනේ මේ පරයයෙන්. ඒ කියන්නේ තමන් තුලින් ගොඩනැගෙන මේ මේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය. මේ මනෝමය ක්‍රියාවලිය මේ මනස මුල් වෙලා සිද්ධ වෙන ක්‍රියාවලිය හරියට අවබෝධ නොවුනොත් මේ වගේ තව කොහි කොච්චර කොහි යනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ මේ ලෝකේ විනාශ වෙන දවසක් කීවි. අන්න එතනදිත් මෙතනින් යන බීජයක් තියෙයි පැලවෙන්න. ඔබට තේරෙනවද මේකේ භයානකම? ඒ කියන්නේ ඒ වෙලාවේදීත් මේ ලෝක විනාශය වෙන වෙලාවේදීත් මෙතන මේ මොහොතේ දැන් ඔබ ඔබ ඉන්න මොහොතේ ඔතනින් යන බීජයක් එතනක් තියෙන්න පුළුවන් පළවෙන්න. ආන්න බලන්න. එහෙනම් බලන්න එහෙනම් ඔබට පේනවා මේකේ භයානකකම කොච්චරද කියන එක නේ. ඒ කියන්නේ ඔන්න ඔතනට කියනවා අපි දන්නේ නැති කතන්දරයක් තියෙනවා. ඒ මොකද්ද අපි දන්නේ නැති කතන්දරේ? අපි දන්නේ නැහැ මේ අනුප්පන්න කෙලෙසයක් අපිට හටගන්න. මොකද්ද මේ අනුප්පන්න කෙලෙස් කියලා කියන්නේ. ඒ කියන්නේ බලන්න මේ මෙච්චර මේ සංසාර ගමනේ ආපු මේ බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ කර්ම, ditta ධම්ම වේදනීය විදිහට, අපරාපරීය විදිහට, උපපච්ච වේදිනී විදිහට රැස්වෙච්ච කර්ම තියෙනවා. මේ කර්ම කියන්නේ මොනවද? ඔබම අනවබෝධයෙන් ඔය ධර්මතාවයේ තුල රැස්වෙච්ච ආශ්‍රව. අන්න බලන්න කෙලෙස්. අනුශය කෙලෙස්. ඒතකොට බලන්න ඒවා කර්ම ශක්තියක් හැටියට තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒතකොට බලන්න තාම මේ කර්ම ශක්තියෙන් ගොඩනැගිච්ච ඒවා තාම ප්‍රයෝජනෙට ආවේ නැති ඒවා තියෙනවා. උතන කුසල ඒවා වෙන්න පුළුවන් අකුසල ඒවා වෙන්න පුළුවන්. ಜಾති දෙකම. හරිද? ඒක නිසානේ මේ කියන්නේ පුණ්‍යාවිසංකාර අපුණ්‍යාවිසංකාර. ඔය ඔක්කොම තියෙනවා. ඒතකොට බලන්න ඔය දෙකෙන්ම එකක් විතරක් නෙමෙයි. එතකොට බලන්න එහෙනම් ඒ පුණ්‍යාභිසංකාර නම් තියෙන්නේ දිගින් දිගටම දිගින් දිගටම මේ මේ සුගතියක උපදින්න අන්න ඒ ඒ බීජය තියෙනවා ඉතුරු වෙලා. නේද? එහෙනම් ඒ බීජය පැලවෙන්න පටන් ගන්නවා. ඒතකොට බලන්න පුණ්‍යාවි සංකාරණ වැඩියෙන් වෙලා තියෙන පුණ්‍යාවි සංකාර හැටියට මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මයෝ වෙලා මේ විදියට මේ විදියට මෙන්න මේ සංසාර ගමන යන්න තිය. යන්න සකස් වෙනවා. ඒ කියන්නේ මොකද මේ සංසාර ගමනක් යනවා කියලා කියන්නේ? ඒ ඒ විදිහට නැවත වාරයක් සිත් සකස් වීමක් පංච උපාදානස්කන්ධ ඒ ආකාරයට සකස් වෙන්න ගන්නවා. දැන් ඔබට සකස් වෙනවා මිනිස්සෙක් හැටියට. ඒ ආකාරයෙන් ඔබ භෞතිකයක් එක්ක ස්වභාව ධර්මයක් අත්විඳින්මින් යන ගමනක් තියෙනවා. ඔන්න බලන්න. අපි හිතමු පුණ්‍යවිසංකාරමයි රැස් වෙලා තියෙන්නේ කියලා. ඊගාවට දෙවියෙක් කියලා ඉපදෙනවා කියලා හිතන්නකෝ. ඒ ආකාරයට ඔබට පංච උපාදානස්කන්ධ රැස් සකස් වෙන ඒ ආකාරයක ලෝකයක් ඔබට ඔය ඔය ආයතන වලින් ලැබෙන්න පටන් ගන්නවා. ඔය ආයතන කියන්නේ ඔය ආයතන නෙමෙයි. ඔය වගේම ආයතන ටිකක් එක්ක අන්න දැන් බලන්න දැන් රූපේ වෙනස්. අන්න මේ හැව ඇරලා තවත් අලුත් අලුත් ගේකට පදිංචි වෙන්න ගියා. මේකේ අත ඇරියා. අලුත් ගේකට පදිංචි වුණා. ඒකේ වෙනස්. අන්න බලන්න වැඩි. දැන් ඒකේ වාසය කරනවා. හරිද? අපි මේ කය කියලා ගමකු ගියක් හැටියට. අන්න ඒ ඒකේ වාසය කරන්න පටන් ගන්නවා ඒ විදිහට. එතකොට බලන්න එහෙනම් ඔබට දැන් මේ පේනවා මේ කියන කතාවේ හරි ගැඹුරක් තියෙන්නේ නේ. එතකොට බලන්න ඔබ කුසල්ම රැස් කරලා තියෙනවා. පුණ්‍යාවි සංකාරණ වෙලා තියෙන්නේ. දැන් බලන්න ඊගාවට බ්‍රහ්ම ගන්න. ආනානිජ්ජාවි සංකාර. දැන් බලන්න ඒවා වැඩිලා තියෙන ගිරෙන ඒ විදිහ ගියක් දැන් හම්බ වෙනවා. අන්න ඒ විදිහට එතන ඉඳලා යා යනවා. එතකොට බලන්න මේ කුසල් පැත්ත මම පෙන්නුවේ. එතකොට බලන්න මේ හැම තැනකම මොකද්ද වෙන්නේ? කොහේ ඉපදුනත් එක්කෝ ඇහැ කන නාසය දිව කය මන මේ ආයතන හයත් එක්ක වෙන්න පුළුවන් ඒ ඉපදීම තුනක් එක්ක වෙන්න පුළුවන් එකක් එක්ක වෙන්න පුළුවන් මොකක් එක්ක ඉපදුනත් බලන්න ඉපදින්නේ හිතක් හැම මොහොතකම ඉපදින්නේ මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ගොඩ කොහෙද උක හටගන්නේ ආන්න බලන්න මේ ඔන්න උතනින්ම මේ කතන්දරේ ලියා ගන්න. ඒකට බලන්න එහෙනම් මේකේ අපි ගන්න තියෙන අපි අහලා තියෙන මම කියන්නේ අපි අහලා තියෙන පරයයන් තියෙනවා ගොඩක් නේද? අපි අහලා තියෙන තැනින් නෙමෙයි ඔබ මේ ලෝකෝත්තර මගින් මේක සම්මා දිට්ඨියට එන්න පුළුවන් තැනින් අල්ලගන්න. අන්න එතනින්ම මේ පරයය ඔබ ලියා ගන්න. මොකද මේක මේ සම්මා දිට්ඨිය ගැන කතා කරන්නේ මේ. ඒකේ මොකද්ද මේ දුක්ඛාරි සත්‍ය කියලා පෙන්නපු තැන. අපි මේ ඒකේ පළවෙනිම කෑල්ල ගත්තේ. එහෙනම් මේ විදිහටම තමයි අනිත් ඒවා දිහත් බලන්න තියෙන්නේ. අපි වෙන්ද බලපු ඇහෙන් නෙමෙයි මේක බලන්නේ. මේක බලන්න විශේෂ ඇහක් ඕනේ. අන්න ඒකට කියන ආර්ය හැක් උපදවා ගන්න ඕනේ නේද? අන්න ඒකට අපිට මේ ප්‍රඥාව කියන මේ බුදු පියාණන් වහන්සේගේ ශාසනයට අයිති ඇහෙම් මේක දකින්න ඕනේ. අපි හැමදාම දැකපු ඇහෙන් දැක්කොත් කවදාකවත් මේ ගමන ඉවර වෙන්නේ නැහැ. එහෙනම් මේකට විශේෂ හැක් තියෙන්න ඕනේ. අන්න ඒකට කියනවා ආර්ය හැක් කියලා. නේද? එහෙනම් ආර්ය ඇහෙන් මේක දකින්න ඕනේ. එතකොට එහෙනම් බලන්න දැන් ඔබ මේ අත්භවය තුල කොච්චරක්නම් කෙලිස් ඔබෙන් රැස් වෙලා ඇද්ද? එතකොට බලන්න ඒ රැස්වීම තුල කොච්චර කර්ම ශක්තියක් දැන් ගොඩ නැගිලා ඇද්ද තාම පරිසම් නොදී විපාක නොදී දැන් බලන්න දික්ත ධම්ම වේදනීය කර්මය දැන් බලන්න කාටවත් ඔබට ඇඟිල්ලක් දික් කරන්න කොහෙවත් අවස්ථාවක් නැහැ ඔබ හොඳට මේ ධර්මයේ ශ්‍රවණය කරා ඔබ දැක්කා ඇහැ කන නාසය දිව කය කියලා ඔබ මේකත් දැනගෙන තියෙන සිතුවිල්ලකින් ඒක දැනගෙන තින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ විදිහට සකස් වෙලා තමයි මට ඇහක් තියනවා කියලා දැනගෙන තියෙන්නේ. කනක් නහයක් දිවක් කයක් මේ ඔක්කොම දැනගෙන තින්නේ තොතනින්මයි. එතකොට තව පැත්තකින් ඔබ දැක්කා ඇහෙන් කරන එක කනින් කරන්න බෑ කනින් කරන එක දිවෙන් කරන්න බෑ දිවෙන් කරන එක නහයින් නහයින් කරන එක කයින් කයින් කරන එක මේ පහෙන් එකකටවත් කරන්න බෑ වෙන. එතකොට එහෙනම් මේ සිතින් කරන එක ඇහෙන් කවදාවත් අපිට දකින්න බෑ. එහෙනම් මේ සිතින් වෙන සිද්ධිය කනෙන් අපිට කවදාකවත් දකින්න ඇහෙන්නේ නැහැ. අහන්න බෑ. එහෙනම් බලන්න මේක පුදුම කතාවක්. හරිද? මේක පුදුම කතාවක්. එහෙනම් අපිට අපිට හැබැයි මේ ජීවත් වෙනකොට පේනවා. හැම මොහොතකම අපිට පේනවා පෙන් මේ කියන්නේ හය ආකාරයක කෘත්‍යම් ටිකක්. අන්න එතෙන්දි මේ හය ආකාරයෙන් කෘත්‍යම් ටිකට දැම්ම නම් ටිකක්. මොනවාද දැන් මේ පෙනීම? ඇසීම දැනීම දැනීම කියලා දැම්ම තුනක් මොකද්ද ගඳ සුවඳ දැනීම රස දැනීම ඊටස්සේ ස්පර්ශ දැනීම ඔන්න දැනීම් තුනයි එහෙනම් අන්න බලන්න පෙනෙන ඇහෙන දැනෙන කියන පස් පස් එතනම තියෙනවා පහ ඊට පස්සේ හිතෙන එහෙනම් දැනගන්න දැනගන්න ස්වභාවයක් තියෙනවා එතකොට බලන්න එහෙනම් මේ හය තමයි අපේ ජීවිතේ එතකොට සබ්බ සූත්‍රයේ පෙන්වෙත් ඔන්නෝකයි සියල්ල මොකද්ද සබ්බ සූත්‍රය සබ්බ කියන්නේ සියල්ල එහෙනම් සියල්ල යනු කවරේද? මොකද්ද සියල්ල කියලා කියන්නේ? සියල්ල කියලා කියන්නේ ඇහැ රූප කන ශබ්ද දිව රස නහය ගඳ සුවඳ කය ස්පර්ශ මන ධම්ම. ආන්න ඔන්න සියල්ල. ඔය හයෙන් තොරව කොහෙවත් දෙයක් නැහැ වෙන ගන්න. ඔය හය ඇතුලේ තමයි අපි මේ කරකැවෙන්නේ. ඒ හය ඇතුලෙත් අපිට හොඳටම පේනුණා එක තැනකට තමයි අපි කොටු වෙලා අන්න බලන්න. එහෙනම් අපිට මේ කතන්දරේ කියලා දුන්නේ කවුද? අපි දැනගෙන හිටියේ නෑ. කවදාකවත්. මෙහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ. අපි හිතුවේ ඇහෙට ඇහෙට පේනවා, කනට ඇහෙනවා, දිවට රස දැනෙන්නේ, නහයට ගඳ සුවඳ. ඈ මං ඇස් දෙකින්ම දැක්කා. අපි ඔහොමනේ කතා කරන්නේ. මගේ කනටමයි මම කනට ඇහුණා හොඳට. ආනවන් අපි ඉන්නේ කොහෙද කියලා බලන්න. ඒතකොට එහෙනම් අපිට පෙන්වා ඕක වැරදි. ඕක කොහොම නෙමෙයි වෙන්නේ. අන්න අපි කවදාක දැනගෙන හිටපු නැති දෙයක් අපිට ඇහෙන්න පටන් ගත්තා. අන්න ඒකට කියනවා පුබ්බේ අනුනුස්සීතු ධම්මේසු කියලා. පෙර නොඇසූ ධමයක් තමයි අපිට ඇහෙන්න ගත්තේ. අන්න බලන්න. එහෙනම් බලන්න මේ පෙර නොඇසූ ධම ඇහෙනකොට තමයි අපිටත් පේන්න ගත්තේ අපි මෙච්චර කාලයකට ආපු ගමනේ පුදුම රැවටීමකට අපි අහු වෙලා ඉන්නවා කියලා. අටුම ගානේ මම කියලා අරන් තියෙන තැන ඉඳන්ම රැවටිලා කියලා. එතනම තමයි මුල අහු වෙලාම තියෙන්නේ. එතන ඉඳන්ම රැවටිලා කියලා. එහෙනම් බලන්න ඒ රැවටීම තවදුරටත් දිගින් දිගටම වුණොත් මේ සංසිද්ධිය මේ විදියට සිද්ධ වෙන්න හේතු සකස් වෙනවා. ඒ හේතු සකස් තුළ මෙන්න මේ විදිහට දිගින් දිගටම පංච පංචස්කන්ධ හැදෙන පංච උපාදානස්කන්ධ ගොඩ නැගෙන මෙන්න මේ ක්‍රියාවලිය දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. මොකද මේ ක්‍රියාත්මක වෙන්න ඕන හේතු ටික තියෙනවා. එහෙනම් දැන් ඔබ මේ මේ මේකේ ඇතුළේදී මේ කියන වචන වචන වචන පද වලින් එහා තියෙන ඔබට සියුම්ම දැනෙන්න ඕන තැනක්. ස්පර්ශ කරගන්න ඕන තැනක්. ඔබ අන්න එතනටයි එන්න ඕනේ. ඔබ අන්න එතනයි ස්පර්ශ කරන්න මේ වචන පද ඔක්කොම මේ සිය සාකච්ඡා ඉවරනකොට ඔබට අමතක වේවා. හැබැයි මේකේ ඇතුලින් තියෙන පණිවිඩයක් තියෙනවා. තත් ගැඹුරින් ඔබට ඔබ ගැන දකින්න. කා ගැනවත් නෙමෙයි. ඔබ ඔබ ගැන කවදාක නොදැක්කම ඇහැකින් දකින්න අවස්ථාවක් ඔබ උදා කරගන්න ඕනේ. අන්න එතනදී තමයි ඔබට මේ කතන්දරය තේරෙන්නේ. එතකන් තේරෙන්නේ එහෙනම් බලන්න ඒකට විශේෂ ඥානයක් ඕන වෙනවා. අන්න ඒකට කියනවා ප්‍රඥාව කියලා. හරිනේ? එහෙනම් මේක ප්‍රඥා ඇහැකින්මයි දකින්න ඕනේ. වෙන මොන ඇහැකින් දැක්කත් මේක අහුවෙන්නේ හරිනේ? එහෙනම් බලන්න එහෙනම් මම දැන් ඔබට කියාගෙන මේ අපි මේ අපි මේව අහලා තිනවා ඕන තරම්. අපි ගණන් දවස් ගණන් මාස ගණන් මේවා ගැන කතා කරලා තියෙනවා. හැබැයි මේක අපිට ඇතුළට ගිහිල්ලා නැහැ. අපි මේක අපේ ඇතුළට ගලපගෙන නැහැ. එහෙනම් අපි කරගන්න ඕනේ මේක ගලප ගන්න එකයි ඇතුළට. නේද? එතකොට බලන්න මම මේ මේ ටික ඇයි මෙහෙම පෙන්වන්නේ ඔබට? අදත් නැත්තම් තවත් සද්දයක් විතරයි. මේ සද්දේ තුල ඔබට තවත් කාලයක් මතක් කරන්න පුළුවන් දැනුමක් ගොඩ නැගෙනවා ඇතුළට. වැඩක් නැහැ. පද පරම. වැඩක් නැහැ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඔබ මේ ධර්මයේ අහනකොට ඔබට මේක හොඳට ඔබ මේක අපට ගලපගෙන ඔබ දකින්න සසර බිය මේ මොහොතේ. අන්න එයාට තමයි මේ සංසාරයෙන් ඉගොඩ වෙන්න ඕනේ කියන දැනට හිතක් සකස් වෙන්නේ. අන්න ඒක තමයි වෙන්න ඕනේ. නැත්තම් අපි කොච්චර මේ දේශනා කරත් කොච්චර සාකච්ඡා කරත් වැඩක් නැහැ. එහෙනම් ඔබට දැනෙන්න ඕන දෙයක් තියෙනවා. ඔබට දැනෙන්න ඕනේ සසර බිය. එහෙනම් ඔබට සසර බිය දැනෙන තැනක් මම දැන් පෙන්නන්නම්. අන්න මම ඔබට කිව්වා මේ අනුප්පන්න කෙලිස් කියලා. අනුප්පන්න කෙලිස් කියලා කියන්නේ මොකක්ද? අන්න බලන්න තාම හටගත්තේ නැති. <laughs> ඒ කියන්නේ අර බලන්න ditta ධම්ම වේදිනිය කර්ම නම් මේ භවයේදී පරිසන්දිනේවා. කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන්. හරිද? ditta ධම්ම වේදනීය විදිහට. එතකොට ditta ධම්ම වේදනීය කර්ම. එතකොට බලන්න අපරාපරිය කර්ම. අපරාපරිය කර්ම කියලා කිව්වහම ඒක මේ සංසාරේ ඕනම වෙලාවක ඕනම වෙලාවක පරිසම් දෙන්න පුළුවන් එක. විපාක දෙන්න පුළුවන් එක. එතකොට බලන්න අපිට ඔය ඔය කතන්දරේ. ඊගාවට උපච්චවේදිනිය කර්ම කියන එක ඒක දෙවෙනි අත්භවයේ ඉන මේ දෙවෙනි අත්භවයේ පළවෙනි අත්භවයේ පරිසම් දෙන දෙකක්. එතකොට බලන්න එහෙනම් අර අපරාපරිය කර්ම කියන කෑල්ල ගන්නකො අනිත් දේ ඔක්කොම පැත්තක තියන්නකෝ. මෙච්චරක් මේ සංසාරේ ආපු ගමනේ විපාක නොදුන්න කර්ම ශක්තිතාව කොච්චරක් ගොඩ ගැහිලා ඇද්ද? එහෙනම් ඒවා එන්න තියෙන ඒවා නොහටගෙන තාම තියෙන ඒවා නූපදිච්ච ඒවා එන්න තියෙනවා ඉස්සරහට. හොඳට බලන්න මේ කතන්දරේ. හොඳට බලන්න. එහෙනම් උපදින්න නියමිත ඒවා ටිකක් තියෙනවා. පසුපස්සෙන් හබාගෙන එනවා. නේද? පසුපස්සෙන් හඹාගෙන ඉන්න નિયમિત ඒවා ටිකක් තියෙනවා. ඒක හරියට අර කරත්තේ අර ගවයා පස්සේ යන මේ කරත්තේ වගේ. කරත්තේ ගවයා අන්න බලන්න කරත්තේ ගවේ කරත්තේ ඇදගෙන යනකොට ඒ ගවයා පස්සෙන් කරත් එනවා වගේ මේක එනවා. එන අකුසල ඒවා ওই විදිහට එන්න පුළුවන්. දැන් බලන්න හේව නැල්ල. හෙවණැල්ල බලන්න වැටෙන වැටෙන වාරයක් අපි හිට ගන්න වාරයක් පාඩම් හැරෙන හැරෙන පැත්තටම හෙවණැල්ල ඒ පැත්ත අනිත් පැත්තට යනවා. එහෙනම් හෙවණැල්ල වගේ ඉන්න තියෙනවා තියෙනවා. එහෙනම් බලන්න පුණ්‍යාවි සංකාර අපුණ්‍යාවි සංකාර හැටියට අපි ඔන්න ඔය දෙක විතරක් ගමුකෝ. අනිත් ඒවා පැත්තකින් තියලා ඔය විදියට තව එන්න කොච්චරක් තියෙනවද? ඔබට පේනවා නේද? ඔබ කරපව් දුර දිග නොබල. කොච්චරක් තව එහෙනම් දකින්න ඒවා එන්න ගත්තොත් කොහේ නතර වෙයිද? මේ අත්භවය තුලම ගොඩනැගිච්ච ඒවා තව කොච්චරක් ඇද්ද ditta ධම්ම වේදනීය විදියට විපාක නොදුන්න. එහෙනම් මේ ඔක්කොම දැනට නූපදුණු උපදින්න નિયમિત හරිද? පසුපස්සේ කඹාගෙන එන්න નિયમિત ඒවා. අන්න එහෙම નિયમિત එකක් හටගෙන තමයි කර්ම කොටාසයක් හටගෙන තමයි ඔන්න ඔය ප්‍රතිසන්දි විඥානය හටගත්තේ. න ಜಾති කියන තැන හටගත්තේ ඔන්න ওই විදියට. එහෙනම් ඔබට පැහැදිලි කිසිම හම්බයක් නැහැ. ඔබම හම්බ කරපු ඒවේ අන්න අසැන්න තමයි ඔය හම්බ වෙලා තියෙන්නේ. ඔබ වපුරපු බීජයේ බීජවල අසැන්නක් තමයි ඔන්න ಜಾති කියලා ඔය සකස් වෙච්ච තැන. ආන්න බලන්න. එතකොට එහෙනම් බලන්න එහෙනම් ඔබ ගිය ගිය අත්භවයේ ඔබ හම්බ කරගත්ත දෙයක් තිබුණා. ඒකට තව එකතු වෙච්ච ඒවා තිබුණා. අන්න ඒ සංකලනයක් තමයි මේ ಜಾති කියලා හටගත්ත ප්‍රතිසන්දි විඥානය. එහෙනම් මේ අත්භවයේදීත් දැන් ඔය විදිහට මේ වෙනකන් ඇවිල්ලා තියෙනවා සහජාත පුනර්භවක කියලා ඔබ හිතුවත් නැතත් කර්ම රැස් වෙනවා. ඒ කියන්නේ පුනර්භවයකට account එකට ගිහිල්ලා තියෙන්නේ දැන්. හරිද? account එකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට බලන්න එහෙනම් අර උපදීමු උපදින්න નિયમિત පසුපස්සේ හවාගෙන ඉන්න નિયમિત ඒවා ටිකක් තියෙනවා. අන්න දැන් දකින්න. හරිද? ඒක කොහෙටද කියලා දන්නේ නැහැ. කොහෙටද කියලා දන්නේ නැහැ. හැබැයි ඒකත් දැනගන්න පොඩි පොඩි ක්‍රමයක් තියෙනවා. දැන් බලන්න කෙනෙක් මැරෙනකොට බුදු පියාණන් වහන්සේගේ මේ ධර්ම විග්‍රහයන් අනුව උන්වහන්සේ පෙන්නලා තියෙනවා කෙනෙක් මැරෙනකොට කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියලා තුනක් සකස් වෙනවා කියලා. නේද? මේ තුනෙන් තමයි මේ අවසාන චුතිසිත ඇති වෙලා අන්න ප්‍රතිසන්දි චිත්තයක් හටගන්නවා. හරිද? එතකොට බලන්නේ ප්‍රතිසන්දි චිත්තයකට සකස් වෙනකොට අර චුතිසිත හටගන්න වෙලාවේදී එන බලන්න ගති අපි ගමුකෝ අර අනිත් දෙක දැන් කර්මය ගැන මම පෙන්නවනේ පොඩ්ඩක්. එහෙනම් බලන්න ඔබ කරපු හොඳක් වෙන්න පුළුවන් නරකක් වෙන්න පුළුවන් මොකක් වුණත් ඒ ශක්තියට යමක් සකස් වෙලා තියෙනවා. එන එකට විපාකයක් සකස් වෙන්න ඕනේ. කොයි මොහොතක හරි. ඒ අවස්ථාව තාම ඇවිල්ලා නැහැ. එන්න නියමිතයි හැබැයි. හරිද? එන්න નિયમિતයි. ඔන්න බලන්න. එන්න નિયમિતයි. එතකොට එහෙනම් එහෙනම් දැන් ඔබට පේනවා මේ ගමනේ තියෙන ගැඹුර. මේකේ සසර බය නේ. එහෙනම් බලන්න ඒ එන්න નિયમિતේව මොනවද කියලා අපි දන්නේ නැහැ. නේද? මොනවද කියලා අපි කිසි දෙයක් දන්නේ නැහැ. එතකොට බලන්න එහෙනම් ඒ හැම එකක්ම බලන්න කොහොමද සකස් වෙන්නේ? ඒ හැම තැනකදීම සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධ හැටියට තමයි ওই සකස් වීම හැම එකක්ම වෙන්නේ. මේ වගේම දැන් දැන් කකුල් දෙකකින් ඉන්නවා කකුල් හතරක් හම්බුනොත් ඒ විදිහට අන්න සකස් වෙලා ඒ විදිහට ලෝකයක් જાතියක් වෙනවා. අන්න බලන්න ඒ විදිහට જાතිය වුණා. අන්න එතන ඉඳලා අන්න නැවතත් නව කර්ම සකස් වෙවි සකස් වෙවි අර විදිහටම කර්මය ජනිත. දැන් බලන්න තිරිසන් සතෙක් කියලා ඉපදුනොත් එහෙම පුණ්‍ය කුසලයක්වත් කරගන්න තියෙන අවස්ථාව බලන්න. මොන තරම් අල්පද කියලා. එන බලන්න සතර අපායකට වැටෙනවා කියන්නේ. ඒ කියන්නේ ඒ වගේ ඒ කියන්නේ මොකද්ද සතර අපාය කියන්නේ ඇත්තටම? අන්න මම දැන් කියාගෙන ආපු තැන. අපි බලමුකෝ දැන් මේ 31 ලෝක ධාතුව. එහෙම නැත්නම් කාම රූප අරූප කියන මේ ලෝක තුන් ලෝකය අරගත්තාම මොකක්ද මේ කතාව? එහෙනම් මේ මේ මේක අපි පොඩ්ඩක් කඩාගත්තොත් වෙන්නේ මේ විදිහට. මොකද මම අතනින් එහාට යන්නේ මේ මේ ටික ඔබට මේක දැනෙනකන් මේක මේක හොඳට දැනෙන්න ඕන තැනක් ඔබට. හරිද? මෙතනම තමයි තැන. මෙතනම තමයි තැන. එහෙනම් බලන්න. එහෙනම් බලන්න මේ සතර අපාය, manuss ලෝකය. අන්න සතර අපාය කොහොම හතරයි. manuss ලෝකය ගුවහම අන්න තව එකක් එකතු වුණා පහයි. අපි අහලා තියෙනවා දිව්‍ය ලෝක හයක් ගැන. හරි එක ස්වභාවයක්නේ දිව්‍ය ලෝක කියන්නේ. අන්න ඒකත් එකක් කියලා ගන්නකො හයට හයම එකක් හැටියට අන්න ඒකත් එක්ක හයයි. දැන් බ්‍රහ්ම ලෝක ටික කියන්නේ තවත් ස්වභාවයක්. නේද? එතකොට ඒකත් ගන්නකො තවත් ස්වභාවයකට. එන බලන්න ස්වභාවයන් හතක්. ස්වභාවයන් හතක්. කොහේ තියෙන ස්වභාවයන්ද? මොනවද ওই ස්වභාව? මොනවද ওই ලෝක කිව්වේ? හොඳට කල්පනා කරන්න. හොඳට කල්පනා කරන්න. බලන්න ඔය ලෝක ටික කොහොමද නිර්මාණය වෙන්නේ? බලන්න ඔබේ ලෝකය ඔබට පමණයි. ඔබ ඒක දැන් මේ ධර්ම ධර්ම ධර්ම ශ්‍රවණය කළා ඔබ හොඳින් දන්නවා. ඒකන්ද මම ඒ මුගක් ඒ පල්ලේ හැම තැන් වලට යන්නේ නැතුව ටිකක් උඩින් මේක කතා කරන්න. හරිද? එතකොට හොඳට බලන්න. එහෙනම් මේ කතාව කාගේවත් කතාව නෙවෙයි. මේ ඔබේ කතාව. මේ මගේ කතාව. මේ කතා කරන්නේ. සමහරක් කියලාට මේ විදිහට ඇහිලා නැතුව ඇති. සමහරක් කියලාට මේ කියන එක සමහරක් කියලාට තේරෙන්නේ නැති වෙයි. සමහරක් අය කියලා. ඒ ගැන කලබල වෙන්න එපා. ඔබ නැවතත් මේක අහන්න. ඔබට අවස්ථාවක් තිබුණා. හරිද? ඔබට මේක ඔබ තිකින් දිගටම තිකින් දිගටම මේ ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත ඔබවම ඔබ ගවේෂණය කරගන්නකොට ඔබට මේ කතන්දරේ තේරෙන්න ගනී. හරිද? අන්න ඒකයි කිව්වේ. මේක සාන්දිටිකයි. අන්න බලන්න මේ මොහොතේ ඔබට මේක දැනගන්න පුළුවන් අකාලිකයි. හරිද? එහිපස්සිකයි. ඈ උපනායිකයි. ඔබගේ දැනපමණි. ඔබගේ ඔබගේ ප්‍රඥාවේ ස්වභාවයට ඔබට මේක ග්‍රහණය කරගන්න පුළුවන් මේ වෙලාවේ. එහෙනම් හැමෝටම එකම විදිහකට මේ සාකච්ඡා ඉවරනකොට එකම විදිහට තේරෙන්න විදිහකුත් නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් බලන්න එක්කෙනාට එක එක මට්ටම් වලින් තේරෙයි. අධෛර්යමත් වෙන්න එපා. ඉතින් හොඳට බලන්න එහෙනම්. දැන් අර මම පෙන්නුවා ඉස්සෙල්ලා සතර අපාය, manuss ලෝකය, දිව්‍ය ලෝකය, එතකොට බ්‍රහ්ම ලෝක. දැන් බලන්න සතර අපාය කොහොම හතරයි, manuss ලෝකේ පහයි, දිව්‍ය ලෝක කොහම එතන තව එකක් එකතු වුණා 6යි. බ්‍රහ්ම ලෝක ගුවම 7යි. මෙන්න මේ සත්ත්වයක් පැනවෙන වාස 7. ස්වභාවයන් 7. ඔන්න ඔකට කියනවා සත්තා වාස කියලා. හරිනේ? මේ සත්තාකාරයක සත්‍යයන් හට ගන්න පුළුවන් මේ ස්වභාවයන් 7ක්. ওই ස්වභාවයන් 7 කොහෙද තියෙන්නේ කියලා බලන්න. ඔබේ ලෝකය මේ මොහොතේ ඔබට හම්බ වෙන්නේ මනස තුලින් නම්. මනසේ ලෝකය නම් ඔබේ ලෝකය. එහෙනම් බලන්න මානසී ස්වභාවයන් මේ දුයි තියෙන්නේ. මානසී තියෙන එක එක එක එක ස්තර ටිකක්. මානසී තියෙන ස්වභාවයන් හතක් තමයි ඔය තියෙන්නේ. ඒකට අනුරූපව තමයි එයාගේ ලෝකේ නිර්මාණය වෙන්නේ. බලන්න. එතකොට දැන් බලන්න අපි ඔන්න ඔකේ තියෙන ගතිය බලමු. ওই ගතිය කියන්නේ ඔබට මේ ඔබ මේ මොහොතේ අත්විඳින ඔබේ ලෝකයේ ස්වභාවය. ඔය ගතිය කියන්නේ. ඔබේ ගතිය කියන්නේ ඔබ මේ මොහොතේ කොයි වගේ ස්වභාවයකින්ද මේ ලෝකයේ අත්විඳින්නේ? අන්න ඔබේ ස්වභාවය. ওই ස්වභාවය තමයි ඔය ඔය හතෙනුත් පෙන්වන්නේ. හොඳට බලන්න. හරි? තාම හොඳ හොඳට හොඳට අහගෙන ඉන්න මේක. පස්සේ ඔබ මගෙන් අහන්න ඕන තරම් ප්‍රශ්න. ඒකට බලන්න. එහෙනම් අන්න බලන්න ඔබට තියෙන දැවෙන පිච්චෙන ස්වභාවයක්. ඔබ දැකලා තියෙන ඔබත් එක්ක මේ ජීවත් වෙන පරිසරයේ දැවෙන පිච්චෙන ස්වභාවයෙන් ඉන්න මිනිස්සු. ගිනි ගන්න මිනිස්සු. හැම තිස්සෙම කේන්ති ගිහිල්ලා තරහා ගිහිල්ලා හැම තිස්සෙම ගිනි ගත්ත ගමන් ඉන්නේ. බලන්න ගින්න මේ ස්වභාවය තියෙන්නේ කොහෙද? නිරේ. එහෙනම් බලන්න මිනිස්සෙක් වෙලා ඉපදිලා නිරේ නිර්සතෙක් වගේ තමයි ජීවිතය ගත කරන්නේ. එතකොට බලන්න යාගේ ගතිය පිහිටලා තියෙන්නේ මිනිස්සෙක් මිනිස්සෙක් වෙන්න අවස්ථාවක් ලැබුණා. හැබැයි යාගේ ගතිය පිහිටලා තියෙන්නේ බලන්න කොහටද කියලා. එයා ජීවත් වෙන්නේ නිර්සතෙක් වගේ. ආන්න බලන්න. එහෙනම් නිරය කියන ස්වභාවයේ තියෙන ගතිය තමයි මෙන්න මේ දැවෙන පිච්චෙන කියන ස්වභාවය. හරි? එතකොට බලන්න පෙරේත. මේ පෙරේත ස්වභාවය ගත්තාම ඔබ අහලා තියෙනවා පෙරේත. හ්ම්. එතකොට പ്രേත අපාය කියලා. එතකොට පෙරේත ලෝකේ ගත්තාම පෙරේත ලෝකේ කියන්නේ ඇබ්බැහිය. අපි පෙරේත වෙනවා. අපි ඇබ්බැහි වෙලා තියෙනවා. අපි එවෙන් මිදෙන්න කැමති නෑ. නේද? දිගින් දිගටම දිගින් දිගටම මේ ඇබ්බැහිය තුල අපි යනවා. අන්න එකට කියනවා පෙරේත බවක් කියලා. එහෙනම් බලන්න ඒ ඇබ්බැහිය කියන ගතිය පිහිටන්නේ පෙරේත ලෝකෙට. එහෙනම් මිනිස්සුયો බලන්න මිනිස්සු ඉන්නවා එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා. ඒවෙන් කොච්චර කවුරු මොනවා කිව්වත් මිදෙන්න කැමති නැහැ. බලන්න ස්වභාවය මොකද්ද කියලා. මිනිස්සෙක් වෙලා ඉපදිලා පෙරේතෙක් වගේ ජීවත් වෙනවා. එහෙනම් බලන්න කොහාටද ගතිය තියෙන්නේ කියලා. දැන් බලන්න ඔය අස්සන්න කාගේ අස්සන්නක්ද කියලා. කවුද ඔකට වග කියන්න ඕනේ? ආන්න බලන්න. කවුරුවත් වෙන කවුරුවත් වග කියන්න අවශ්‍ය නැහැ නේද? අන්න බලන්න වග කියන්න ඕන කෙනා කවුද කියලා ඔබ බලන්න ඔබේ ප්‍රඥාවෙන්. එහෙනම් බලන්න අර මිනිස්සෙක් වෙලා පිරිත් යෝගී ජීවත් වෙනවා. අන්න බලන්න එයාට සකස් වෙලා තියෙන ගතිය කොහරද? පිරිත් ලෝකයකට. හරිද? එතකොට තව කෙනෙක් ඉන්නවා අපි හිතමු අන්ධමකාරී ඉන්නේ. මොකද්ද මේ අන්ධකාරය කියන්නේ? මේ ලෝකය ගැන. ඒ කියන්නේ මේ පව් ගැන, පව් පින් ගැන. එයාට කිසිම අදහසක් නැහැ. ඒ කිසිවක් නැහැ කියන තැනක ඉන්නේ. ඈ මේක එතකොට බලන්න මේ ඒ කියන්නේ කර්මයේ කර්ම මේ කර්මඵල ගැන කිසිම විශ්වාසයක් නැහැ එයාට. එතකොට බලන්න අන්න ඒ වගේ අය ඉන්නේ කොහෙද කියලා. අන්න ඒ වගේ අයට කියන මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. නේද? එද බලන්න මේ දානේ විපාක නැහැ නේද? මේ පූජා පැවැත්වෙන ඒවා විපාක නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඔබ මේ දෙනවා දානයක් විවිධ ආකාරයේ දානයක්. ඒ දානවල විපාක නැහැ ඊට පස්සේ අපි තව බෝධි පූජා පවත්වනවා. එක එක මේ ආගම් වලට අනුව ඒගොල්ලන්ගේ තියෙනවා යාඥා කරනවා මේවා තියෙනවානේ එක එක පුද පූජාවක්. ඒතකොට බලන්න ඒවේ විපාක නැහැ කියලා. හරිද? මේවයි විපාක නැහැ කියලා. එතකොට කුසලයන්ගේ විපාක නැහැ. එතකොට අකුසලයන්ගේ විපාක නැහැ. මෙලොවක් නැහැ. පරලොවක් නැහැ. එතකොට මවට පියාට කරන යහපත් අයහපත් මේ කටයුතු වල විපාක නැහැ කියලා. හරිද? එතකොට මේ එතකොට චුතව උපදින්න මේ මේ උපදින සත්‍යයුත් නෑ කියලා. හරිද? එතකොට මේ මෙලෝ ගැනත් පරලෝ ගැන විශේෂ ඥානයක් දැනගෙන ඒක අවබෝධ කරගෙන දේශනා කරන මේ ශ්‍රමණ බ්‍රහ්මණියොත් නැහැ කියලා. ඒ කියන්නේ පුදුවරු වගේ අය. ඒගොල්ලොත් නැහැ කියලා. ඒතකොට බලන්න මෙන්න මෙතන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒතකොට බලන්න ඒගොල්ලන්ගේ අහුවෙලා තියෙන ලෝකේ කොයි වගේද කියලා ඔබ බලන්න පොඩ්ඩක්. ඒතකොට බලන්න ඒගොල්ලෝ ගත කරන ජීවිතය ගැන. හරි? සම්පූර්ණ මන්දකාර ජීවිතයක්. නේද? ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්න තැන බලන්න. එතකොට එන ඒගොල්ලන් මේ ලෝකය ගැන ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නම අන්දමකාරයක ඉන්නේ. ඒ කියන්නේ කලාමැදිරි එළියක්වත් වැටිච්ච නැති කට්ටියක් නේ. එතකොට එන ඔබට පේනවා අන්න ඒ ස්වභාවය තමයි මේ අසුර කියන ස්වභාවය. හරි? අසුර කියලා තියෙනවා මේ දෙවි දෙවි කොටාසෙ උත් ඒක නෙමෙයි මේ කියන්නේ. අසුර නිරය ගැන මේ කතා කරන්නේ. අසුර අපාය ගැන. හරි? විනිපාද නිරය ගැන මේ කතා කරන්නේ. ඒතර බලන්න එහෙනම් ඔන්න ඔන්න දැන් තුනක් අපි කතා කරා. ඒතර බලන්න එහෙනම් ඒකේ ගතිය මොකද? අන්ධකාරය. එහෙනම් බලන්න ඒගොල්ලන්ගේ මානසික ස්වභාවයම කළුම කළු වෙච්ච ස්වභාවයක් තියෙනවා. එහෙනම් බලන්න ඒගොල්ලන්ගේ ඔය ඔය ඔය විග්‍රහ කරන්නේ මොකද? මේ මානස කෙන කිනාගේ මේ මානසයේ තියෙන ස්වභාවය. කෙලෙස් ස්වභාවය. මානසයේ තියෙන අන්ධකාරය. ඔන්න බලන්න මෝහ අන්ධකාරය ගැන ඔය කතා කරන්නේ. මේ මනස කළු වෙලා තියෙන ස්වභාවය. වැහිලා තියෙන ස්වභාවය. වෙන කොහෙවත් නෙමෙයි දැන් බලන්න තියෙන්නේ. බලන්න ඔබට ලෝකයේ අහුවෙන්නේ එක තැනකින්. මනසේ ලෝකේ තමයි ලෝකය. එන බලන්න මේ කතා කරන්නේ එතනමයි. ඒ ගැන කතා කරන්නේ. එන බලන්න මේ මනසේ තියෙන විවිධ විවිධ ස්වභාවයන් තමයි මේ අපිට මේ අපි දැන් අපි මේ අහලා තියෙන මේ ලෝක ගැන කියන්නේ. හරිද? එහෙනම් බලන්න ওই ওই සිද්ධිය. එහෙනම් බලන්න එහෙනම් සත්ත්ව ලෝකය. අන්න බලන්න දැන් අපි අපි අරගමු මේ තිරිසන් ලෝකය. අන්න තිරිසන් අපාය. දැන් බලන්න මේ තිරිසන්ගේ හැටි මොකද්ද? ඔබේ ගෙදර සුරසල් සතෙක් ඉන්නවනේ ඔබට මේක දකින්න පුළුවන්. හැම තිස්සෙම ඉන්නේ බයෙන්. සැකෙන් ඉන්නේ. ඒක තමයි තිරිසන් සත්තුන්ගේ තියෙන මේ ස්වභාවය. බය සැක කියන ස්වභාවය. දැන් බලන්න මිනිස්සු වෙලත් ඔය විදිහටම ජීවත් වෙනවනේ. ඔබත් බලන්න දැන් ඔබ ඉන්නේ ඔබ ඉන්නේ කොතනද කියලා. බය සැක කියන තැනකට අහු වෙලා ඉන්නවනේ ඔබ තනිකරම මෝහයට අහු වෙලා තියෙන තැන. හරිද? ඒතකොට බලන්න බයෙන් සැකෙන්නම් ජීවත් වෙන්නේ. ඔබට තියෙන කොයි කාගේ ගතියද? මිනිස්සෙක් කියලා ඉපදිලා ඔබට තියෙන කාගේ ගතියක්ද? අන්න ඔබ දකිනවා. එනනම් තිරිසන් තිරිසන් තිරිසන් ගතියක් තියෙන්නේ. එහෙනම් බලන්න ඔය ගතියෙන්ම නම් ජීවිතේ ගෙවිලා තියෙන්නේ. ඉතින් වැඩිපුරම හැදිලා තියෙන්නේ නම් ඔතනින්නේ ආශ්‍රව. එහෙනම් දැන් පේනව නේද කොහටද සකස් වෙන්නේ කියලා. හරිද? එහෙනම් බලන්න. ඒ කියන්නේ ඔබ දැන් අත්විඳින ස්වභාව වැඩියෙන්ම අත්විඳලා බරපතල ලෙස අත්විඳිලා තියෙන ස්වභාවයක් තමයි ඔබට සකස් වෙන්නේ. ඒතර බලන්න එහෙනම් දැන් ඔබ ගත කරන ජීවිතේ කොයි වගේද කියලා බලන්න. ඊට පස්සේ බලන්න තව කට්ටියක් ඉන්නවා. එහෙනම් බලන්න මේ තිරිසන් ලෝකයේ කියන තැන ගතිය තමයි ඔන්න ඔය වයසක කියන ගතිය. මිනිස්සු. ඔන්න ඊගාට මිනිස්සය. දැන් මේ මිනිස්සෙක් වුණාම මිනිස්සෙක් වුණාම මොකද්ද මිනිස්සෙට තියෙන්න ඕන ගතිය? කියන්න බලන්න. මොකද්ද මිනිස්සෙට තියෙනුන ගතිය? මිනිස්සෙට තියෙනුනේ සිහිය. මිනිස්සෙට තියෙනුනේ සිහිය. එහෙනම් ඔබ අහලා තියෙනවා සිහියෙන් බලන්න, සිහියෙන් දකින්න කියලා. සිහියෙන් ඉන්න කියලා. එහෙනම් බලන්න සිහියෙන් ඉන්න කියන්නේ මොකද? අන්න මිනිස්සයාගේ ගතිය. සිහිය. එහෙනම් බලන්න අපිට නැත්තිත් ඒක තමයිනේ. ඈ ඒතර බලන්න අපේ අම්මලා තහන පොඩි කාලේ අපිට අපි මොන හරි ගේ ඉන්න කියලා කිව්වට පස්සේ අපිට අමතක වෙලා එනවා එනකොට අහනවා මේ මොන සීයෙන්ද හිටියේ ඈ ආන්න බලන්න මොන සීයෙන්ද හිටියේ ආන්න බලන්න එතකොට අපිට මේ පේනවා මේ මේ සිහිය කියන තැන ලොකු කතන්දරයක් තියෙනවා නේ එහෙනම් මේ සිහිය කියන තැන එහෙනම් අපි මේ ඒක අපි මේ මිනිස්සෙට තියෙන්න ඕන දෙයක් ඒක තමයි ප්‍රඥාව අහන්න බලන්න ඒක තමයි ප්‍රඥාව එතකොට බලන්න තව කට්ටියක් මිනිස්සු වෙලා ඉපදිලා මිනිස්යන්ටත් ඉහළින් ඒගොල්ලෝ මේ මේ ජීවත් වෙන කාලේ ජීවත් වෙන. ඒක හරියට දෙවියෝ වගේ. ඈ දෙවිවරු වගේ අනිත් අයට උදව් කරගෙන ඈ ඒගොල්ලෝ හැමෝගෙම දුකට සැපට පිහිට වෙමින් යහපතේම යෙදিলা යන කට්ටියක් ඉන්නවා. අන්න බලන්න ඉතින් බලන්නේ ඒ ඒ ඒ බලන පුණ්‍යාபிසංකාර රැස් වෙන හැටි. එතකොට බලන්න එන බලන අන මනුස්ස මිනිස්සු වෙලා ඉපදිලා දෙවියෝ වගේ ජීවත් වෙන ජාතියක්. එන බලන මිනිස්සු කිව්වහම ඔබ දැන් දැක්ක මිනිස්ස නිරි, මිනිස්ස ප්‍රේත, මිනිස්ස තිරිසන්, මිනිස්ස මිනිස්ස මනුස්ස දේව කියලා පස් ආකාරයක් අපිට මේ මනුස්ස ලෝකයේ ඇතුළත දකින්න පුළුවන් මිනිසුන්ගේ ගති. එහෙනම් බලන්න ඔබට මෙතන ඉඳලාම ඔබේ ප්‍රඥාව මහා ගැඹුරට විදහා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එහෙනම් බලන්න මේ පස් ආකාරයක මිනිස්සු ජීවත් වෙන. බලන්න මේ ගෙවල් වලට ගියාම ඒගොල්ලෝ ජීවත් වෙන රටාව සමහරක් අයගේ ගෙවල් වලට ගියාම අන්ධමකාරයි. ඈ ඒ කියන්නේ ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච දැන ඉඳන්ම නිරයක්ම තමයි දකින්න හම්බ වෙන්නේ. පෙරේත ලෝකයක්ම තමයි දකින්න හම්බ වෙන්නේ. ඈ ඒ බලන්න. එහෙමද කියලා බලන්න. ඒතර බලන්න ඒ තමයි ඒගොල්ලන්ගේ ගතිය සකස් වෙලා තියෙන හැටි. හරිද? ඒතුළු බලන්න. දැන් දැන් බලන්න ওই ටික ওই ටික දැන් ගලපගෙන බලන්න තමන් කොයි වගේ කෙනෙක්ද කියලා. දැන් මේ කතාව අනුන්ට ගලවන්න එපා. තමන්ට ගලවගෙන බලන්න ඔය පහෙන් තමන් කොතනද ඉන්නේ කියලා. අන්න එතකොට දැනගන්න පුළුවන් තමන් කොහාටද යන්නේ කියලා. ඔය පහටම අයිති නැති තැනකින් ඔබ ඉන්නවනම් මෙතනින් නිදහස් වෙලා සාදු සාදු සාදු. හරිද? එහෙනම් මට කියන්න තියෙන්නේ එච්චරයි. හරි? එහෙනම් හොඳට බලන්න. එහෙනම් දැන් ඔබ දැක්ක ඒ ටික. එහෙනම් දැන් මිනිස්සෙක් වෙලා ඉපදිලා ඔබට බලන්න පුළුවන් මේ සමාජයේ, ඔබගේ ලෝකයට මැවෙන ලෝකයේ තුල, ඔබට ගැටෙන ඔබට හැදෙන ලෝකයේ තුල ඔබට පෙන්වන්නේ ලොකු පණිවිඩයක්. හැබැයි ඔබ දැක්කේ නෑ. ඔබ දැක්කේ නෑ. ඔබට පෙන්වුවා ඔබව අඳුනගන්න ගොඩක් දේවල්. හැබැයි ඔබ දැක්කේ නෑ. අපි දාලමු තව ටිකක්. එන බලන්න දේවලෝකය. එන බලන්න දේවතල ගත්තාම එතන තියෙන්නේ බලන්න දෙවියෝ. අපි මේ දෙවියෝ කියලා ගත්තා අපි උඩ තමයි බලන්නේ. සැහැල්ලු ස්වභාවයක්, පා වෙන ස්වභාවයක් නේද? එන බලන්න දේව කියලා ගත්තාම අන්න තවත් සැහැල්ලු ස්වභාවයක් නේ. ඊටත් වැඩිය. ඒක බලන්න අපිට වගේ මේ වගේ මේ කබලිකාර ආහාර වලින් යැපෙන කයක් නෙමෙයි තියෙන්නේ නේ. මේ වගේ කයක් නෙමෙයි සම්පූර්ණ වෙනස්. ඊටාම සැහැල්ලු කයක් නේද? එතකොට බලන්න එහෙමනම් ඒ සැහැල්ලු ස්වභාවය තමයි දිව්‍ය කියන ස්වභාවය. එතකොට බලන්න එතකොට එන ඒකේ ගතිය ඒ විදිහට. ඊට පස්සේ බලන්න බ්‍රහ්ම බ්‍රහ්ම ලෝක කියලා ගත්තාම ඒකේ ගතිය තමයි අන්න බලන්න සැහැල්ලු. එතකොට මේ සමාධි ස්වභාවයක්. ඒ ධ්‍යාන ස්වභාවයක්, සමාධි ස්වභාවයක්. එතකොට එහෙනම් බලන්න එහෙනම් ඔබ දැන් දැක්කා මේ සත්තාලෝක කියන මේ තැන් හතේ මේ ස්වභාවය. කොයි ආකාරයේද කියලා. ඇත්තටම ඔබ දැක්කේ මොකක්ද? ඔබ දැක්කේ මේ සිතේ සිතේ මේ සිත හටගන්න ස්වභාවය ටිකක් ආන්න බලන්න මේ සිත දැන් බලන්න නිරය කියලා ගත්තාම පහළම ස්වභාවය අන්ධ ඒ කියන්නේ බලන්න පහළම ශක්ති ස්වභාවයක් ඊට පස්සේ බලන්න ඊට උඩ ඊට උඩ ඔහොම ඔහොම ඔහොම ඔහොම ඔහොම ඔහොම බලන්න මේ අන්ධකාරයේ අන්ධකාරයෙන් අන්ධකාරයෙන් ඇවිල්ලා එන එන ගමනක් තියෙන ටික ටික ටික පෑදිලා පෑදිලා උඩට උඩට උඩට උඩට සැහැල්ලුවට ඒකට බලන්න එහෙනම් මේ එක එක එන අර මම ඔබට කිව්වා මේ මුළු විශ්වයම සකස් වෙලා තියෙන කතන්දරේ තියෙන්නේ රූපකාණ්ඩ හතරයි. නේද? මොකද්ද මේ රූපකාණ්ඩ හතර? කර්මජ චිත්තද උච්චද ආහාරජ. එහෙනම් මේ හැම රූපකාණ්ඩයකම සුද්දාෂ්ටකයක් තියෙනවා. සුද්දාෂ්ටක තියෙනවා. කර්මජව සකස් වෙන සුද්දාෂ්ටක තියෙනවා. පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝචා. ඒ කර්මජ රූපයට සකස් වෙන්න ආපකාශ ධාතුවක් තියෙනවා. හරිනේ? එතකොට බලන්න චිත්තදි කියන ස්වභාවයේදීත් පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා. චිත්තද ස්වභාවයට අනුරූපව හටගන්න සුද්දාෂ්ටක තියෙනවා. ඒ චිත්තද ස්වභාවයට අනුරූපව අවකාශ ධාතුවක් තියෙනවා. ඊට පස්සේ උත්තුජ කියන ස්වභාවය අරගත්තාම එතනක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා. ඒ කියන්නේ අන්න බලන්න ඒකට අනුරූපව චලනය වෙන්න පුළුවන් අවකාශ ධාතුවක් පවතිනවා. සකස් වෙනවා. හරිද? පවතිනව නෙවෙයි සකස් වෙනවා. එතකොට ආහාරජ රූප කියලා ගත්තාම එතනත් පටවියාපෝ තේජෝ වායෝ වර්ණගත රසෝචා. එහෙනම් ඒකට අනුරූපව සකස් වෙන අවකාශ ධාතුවක් තියෙනවා. එහෙනම් බලන්න මේ රූපකාණ්ඩ හතර ඇතුළෙම මේ කියන සුද්දාස්තක ස්වභාවයන් පවතිනවා. දැන් චිත්තද මේ කර්මජ කියලා ගත්තාම අපිට පේන්නේ නැහැ. අන්න අභෞතිකයි. අභෞතික සුද්දාස්තක ස්වභාවයක්. අභෞතිකව හටගන්න සුද්දාස්තක ස්වභාවයක්. දැන් උත්තුජ ආහාරය කියලා ගත්තාම අන්න භෞතිකව පවතින සුද්ධාෂ්ටක දෙයක්. අන්න අපිට දකින්න පුළුවන් අල්ලන්න පුළුවන්. හරිනේ? එතකොට එහෙනම් බලන්න එහෙනම් මේ එහෙනම් අංශු අංශු වශයෙන් පවතින දෙයාකාරය අංශු වශයෙන් පවතිනවා අන්න තරංග වශයෙන් පවතිනවා. එහෙනම් බලන්න මේ සුද්ධාෂ්ටක වල ස්වභාවය මොකද්ද? ඔබ දැකලා තියෙනවා. ඔබ ඔබ අහලා තියෙනවා මෙන්න මෙහිම මේ සුද්දාස්තක වලට කියනවා මේ පඨවි ආපු තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා. මේකට කියනවා අවිනිබ්බෝග රූපකලාප කියලා. මේ අවිනිබ්බෝග රූපකලාප වෙන් කරන්න බෑ. ඒ කියන්නේ මේ පඨවි මේ ආපෝ මේ තේජෝ මේ වායු මෙහෙම වෙන් කරන්න බෑ. එහෙනම් මේ සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත වෙන් කරන්න බෑ. එකිනෙකට ප්‍රතිවිමින් එක එකිනෙකට බැඳිලා පවතින ඒවා. එකක් වෙනස් වෙනකොට අනිත් එකක් වෙනස් වෙනවා. එහෙනම් බලන්න මේ හතරෙන් ගොඩනැගිච්ච උපදිච්ච උපාදාය රූප හතරක් තමයි වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ. එහෙනම් මේ හතරෙන් ගොඩනැගිච්ච ඒවා අන්න බලන්න එහෙනම් බලන්න පඨවි ආපෝ තේජෝ වායෝ මේ හතරේ ස්වභාවය මොකද්ද? මේ හතරේ ස්වභාවය තමයි හැම මොහොතකම විපරිණාමයට අන්‍ය ස්වභාවයකට වෙනස් ස්වභාවයකටපත් වෙන්නේ. එන බලන්න හැම මොහොතකම එහෙනම් මේ සුද්දාස්තක වල ස්වභාවය මොකද්ද? එන බලන්න පටවියාපෝ තේජෝ වායෝ කියන හතර වෙනස් වෙනකොට වර්ණ ගන්ධ රස ඕජා වෙනස් වෙනවා. එන බලන්න මේ සුද්දාස්තක කියනේවැ ස්වභාවය මොකද්ද? හැම මොහොතකම අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට පරිවර්තනය වෙනවා. ඒක තමයි සිතේ. එහෙනම් ගහක් හැදෙන්නේ, ගෙඩියක් හැදෙන්නේ ඔබ මෞකුසේ මෞකුස තුල යුක්තාණු ඉඳලා හැදිලා ආපු ගමන එතන ඉඳලා මේ ඔබ මේ ජීවත් වෙන මේ මේ මේ හැම මොහොතකම ওই සිද්ධිය තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේ කය කියන කොටසට. එතකොට බලන්න එහෙමනම් මේ සංසිද්ධිය තමයි වෙන්නේ. අන්න ඒක නිසා තමයි පෙන්වන්නේ බුදු කෙනෙක් පහළ වුණත් නොවුන මේ ලෝකේ පවතින ධර්මතාවයක් තියෙනවා. ධම්ම නියාමයක්. අනිච්ච දුක්ඛානත්ත කියන. මේ ධම්ම නියාමයේ බුදු කෙනෙක් පහළ වුණත් නොවුනත් මේ ලෝකේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒක තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඇයි මම මේ ටික මතක් කරේ ඔබට? මේ ටික අපිට ඕන වෙනවා මේ කූම ගැට ටික ගන්නට ලියාගෙන හරිද? එහෙනම් දැන් ඔබ දැක්කා මේ සත්තාවාස කියන තැන. බලන්න නිරය කියන තැනට අනුරූපව අන්න බලන්න ඒ ගතියට අනුරූපව කර්මජ චිත්තද උච්චුද ආහාරජ කියන සුද්දාස්තක චරිතය පවතිනවා. ඒ සුද්දාස්තක චරිතයත් එක්ක ඒකට අනුරූපව නිර්මාණය වෙන අන්න බලන්න ශක්තියක් විතර තියෙනවා. ඒකට අනුරූපව නිර්මාණය වෙන ශක්ති ප්‍රභවයක් තමයි එතන තියෙන්නේ. ඒ ඒ ස්වභාවයට අනුව, ඒ ගතියට අනුව. ඊට පස්සේ බලන්න ප්‍රේත කියන ස්වභාවයට අනුව කර්මජ තිච්ඡද උච්ඡද ආහාරජ කියන මේ ස්වභාවයෙන් සුද්දාෂ්ටක චරිතයක් අවකාශයත් එක්ක පවතිනවා. ඒකට අනුරූපව එතන නිර්මාණය වෙන ලෝකයක් පවතිනවා. ඒ ස්වභාවයට අනුව. දැන් බලන්න ඒ ස්වභාවය නිර්ස්වභාවය නෙමෙයි. ආහාරවල. ඒක වෙනස් ශක්ති මට්ටමක්. හරිද? එදැම් මේ ඔබ ඔබ හොඳට මේ ප්‍රස්තාරය ඇඳගන්න. ඊට පස්සේ අපි අපි ගමුකෝ අසුරේ. දැන් අසුරේ ගත්තාම අසුරේ කියන තැනත් බලන්න ඒ එතන ගති ස්වභාවය කියලා කියන්නේ චිත්තද එක කර්මජ චිත්තද උච්චද ආහාරද කියන ස්වභාවයේ චලිතය එතන වෙනස්. ඒකට අනුරූපව සකස් වෙන ආන්න බලන්න පරාසයක් තමයි එය අසුරේ කියලා කියන්නේ. එහෙනම් බලන්න මේ හැම තැනකම මොනවද තියෙන්නේ? අර හතර ආකාරයක ශක්ති ජනනයක් තමයි තියෙන්නේ. හරිද? ටික වෙනස් කතාවක් මම දැන් මේ දැන් කතා කරන්නේ. ඒක බලන්න එහෙනම් තිරිසන් කියනකොට අන්න බලන්න එතනට අනුරූපව කර්මජ චිත්ත දුච්ච දාහාරද කියන ස්වභාවය වෙනස්. එකට අනුරූපව තමයි ඒ සුද්ධාෂ්ටක චරිතය එතන සිද්ධ වෙන්නේ. ඒක පෙරේත අසුර කියන තැනදී නෑ. එතකොට බලන්න ඒ එතන ඒ ඒකට අනුරූපව ගොඩනැගෙන ශක්ති ප්‍රභවයක් තමයි එතන නිර්මාණය වෙන්නේ. ඒ ශක්ති ජනනය ඒකට අනුරූපව සිද්ධ වෙන්නේ. එතකොට බලන්න එතනත් බලන්න දැන් එහෙනම් ඒකේ ඔබට පේනවා දැන් මේ තිරිසන් ලෝකය කියලා ගත්තාම තිරිසන් ලෝකේ විවිධ විවිධ විවිධ විවිධ ස්වභාවයේ සත්තු ඉන්නවා. නේද? එතකොට බලන්න එහෙනම් මේ තිරිසන් ස්වභාවය ගත්තාම සුද්ධ ජීවියාගේ ඉඳලා මේ අපි අහලා තියෙන ඩයිනෝසර්ස් ලගේ දක්වා මේ ඔක්කොම උතන්ට වැටෙන්නේ. ඔයගොල්ලෝ. ඒ කියන්නේ එතනත් එන ඔබට පේනවා එක යම් පරාසයක් සකස් වෙනවානේ යම් පරාසයක් සකස් වෙනවා අර වෙත් එහෙමයි එන ඔබට පේනවා නේද එහෙනම් බලන්න මේ මේ පරාසය ඇතුළත මේ ශක්ති මට්ටමන් අපි හිතුවේ එතන තමයි ගතිය පිහිටලා තියෙන්නේ හරිනේ එතකොට අන්න ඒ වගේ එතකොට ඔබ මේක මේ හොඳ ඥාණයෙන් අහගන්න ඊට පස්සේ බලන්න මිනිස්සු දැන් මිනිස්සු කියලා ගත්තහම බලන්න අපි ජීවත් වෙන ලෝකේ අර මම ඉස්සලා පෙන්නේ පස් ආකාරයකට මිනිස්සු මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා ඒ කියන්නේ ගති ගති තියෙනවා අපිට සරලව ගත්තොත් පස් ආකාරයකට ගති පිහිටුවේ. ඒතකොට බලන්න අපි ජීවත් වෙන එකිනෙකාට එකිනෙකා ජීවත් වෙන ලෝකයේ වෙනස්. එහෙනම් මෙතනත් ඔබට වෙනවා මේ පරාසයක් තුළ මේ මනුස්ස ලෝකයේ කියන තරම් පවතිනවා. එහෙනම් මේ ශක්ති මට්ටම ඇතුළත තමයි ඒ කියන ස්වභාවය පවතින්නේ. අර ඊට පස්සේ දේව ලෝක වරන්. දැන් දිව්‍ය ලෝක ගත්තාම ඇයි දිව්‍ය ලෝක 1 2 3 4 5 6ක් තියෙන්නේ? අන්න බලන්න. ඒ දිව්‍ය ලෝක ඔබට එතෙන්දි පේනවා හොඳට. මේ දිව්‍ය ලෝක කියලා ගත්තාම මේ දිව්‍ය ලෝකවල ශක්ති මට්ටම් තියෙනවා. පහළ මට්ටමක්, ඊට උඩ මට්ටමක්, ඊට උඩ මට්ටමක්, ඊට උඩ මට්ටමක්, ඊට උඩ මට්ටමක්. නේද? එහෙනම් බලන්න අර ඒ කියන්නේ මනුස්ස ලෝකයට ඉහළින් අන්න ඊට ඊට ඊට වැඩි ශක්ති වෙනම චලන ඒ කර්මජ චිත්ත දුච්චුද ආහාරද කියන ස්වභාවයේ චලිතය වෙනස්. ඒකට අනුරූපව එතන අවකාශ ධාතුවත් එක්ක සකස් වෙලා තියෙන ඒ ස්වභාවය වෙනස් ස්වභාවය. දැන් බ්‍රහ්ම ලෝක ගත්තාම බ්‍රහ්ම ලෝකත් ওই විදිහටම කැඩි වෙනස් තියෙනවානේ. අනාර්ය බ්‍රහ්ම ලෝක 15ක් ගැන කතා වෙනවා. ආර්ය බ්‍රහ්ම ලෝක 5ක් ගැන කතා වෙනවා. ඒතර බලන්න ඒවැදී අන්න බලන්න අර ශක්ති මට්ටම් එක එක ආකාරයට පිහිටලා තියෙනවා. ඒතර බලන්න අපි දැනට ওই විදිහට ඔබ සරලව හිතන්න. එහෙනම් බලන්න එහෙනම් මොකද්ද මේ මනසේ තියෙන මේ ශක්ති මට්ටම. ඒ ඒ මොහොතේට මේ මනස තුල මේ නිර්මා මේ ගොඩ නැගෙන මේ ලෝකී ස්වභාවය තමයි ඔය තියෙන්නේ. එතකොට බලන්න දැන් එහෙනම් ඔබ බල ගලප ගන්න ඔබට දැන් මේ කතන්දරේ. ඔබගේ ලෝකය ඇහැ කන නාසය දිව කය මේ පහෙන් මොකක් සකස් වුණත් මොකක් දෙක ඇටුණත් ඇහුණත් දැනුණත් මොනවා වුණත් ලෝකය හැදෙන්නේ මනස තුල. සිතක් හටගෙන දැන ගැනීමක්. සිතක් හටගත්ත කියන්නේ ස්කන්ධ පහක් හටගත්තා. ඒ හරහා දැන ගැනීමක් තමයි ආවේ. පංච උපාදානස්කන්ධ හට ගැනීමක්මයි සිද්ධ වුනේ. ඒකට අනුරූපව අන්න බලන්න ඔබ මේ මොහොතේ අත්විඳින භෞතිකයක් තියෙනවා. ඔබ මේ මොහොතේ අත්විඳින බලන්න දැන් ඔබට ওই සකස් වෙන එක දැන් මෙතන මේ කී දෙනෙක් ඉන්නවද මේ ඒ ඔක්කොටම මේ සද්ද එකම විදිහට දැන් ඇවිල්ලා වදිනවා. ඔය ඕගොල්ලන්ගේ උපකරණ වලින්. එක එක්කෙනා එක එක මට්ටමින් අල්ල ගන්නවා මේ කතාව. එක එක්කෙනා අල්ල ගන්නව නේ. එක එක්කෙනාට එක එක මට්ටමින් දැන් ඒගොල්ලන්ගේ මනස තුල මේ පණිවිඩය දැන් හැදෙනවා. මේක තුලින් යමක් ගොඩ නැගෙනවා. බලන්න මෙතන දැන් 100ක් හිටියොත් 100 දෙනාට 100 ආකාරයක ලෝක 100ක් දැන් ලැබෙනවා. හැබැයි කෙනෙක්ට හම්බ වෙන එක තව කෙනෙක්ට හම්බ වෙන්නේ නැහැ. දකින්නත් බෑ. අහන්න එතකොට එහෙනම් පේනවා ඒ මනසෙ හැදෙන එකම නේද අපි පරිහරණය වෙන්නේ. ඒතරන මනසින් අපි එළියට ගිහිල්ලත් නැහැ. එහෙනම් මනසේ හැදෙන ලෝකයේ තුල තමයි අපි හිර කූඩුවක් අපි හිරකාරයෝ වෙලා හිර වෙලායි. අපි දන්නේ නැහැ. එහෙනම් මනසේ හිර හිර කූඩුවක හිර වෙච්ච හිරකාරයෝ ටිකක් තමයි අපි ඔක්කොම. මේකෙන් නිදහස් වෙනකම්. අන්න බලන්න. එහෙනම් බලන්න මනස තුල හිර කූඩුවක හිර වෙච්ච හිරකාරයෝ ටිකක් තමයි අපි ඔක්කොම. මේකෙන් නිදහස් වෙනකම්. අපි දන්නේ නැහැ. මේ සිද්ධිය. එහෙනම් මේ හිරකූඩියෙන් පැන ගන්න හැටි තමයි බුදුවරයෙක් පහළ වෙලා කියලා දෙන්නේ. අන්නේ අන්නේ කියලා දෙන ධර්මීර කියනවා පුබ්බේ අනුනිස්සේතු ධම්මිසු පෙර නොවැසූ ධමයක් ඔබට දේශනා කරනවා කියලා තමයි දේශනා කරන්නේ. එහෙනම් බලන්න ඔබේ ලෝකය ඔබට පමණයි. එකයි දෙකක් නෑ. එහෙමද කියලා බලන්න. එහෙනම් ඔබේ ලෝකයේ මේ මනස තුල ගොඩනැගෙන එක නම් ඒක වෙන කාටවත්ම හම්බ වෙන්නේ නැත්තම් බලන්න ඔබේ භෞතිකය කියන්නේ ඒකමයි. ඔබ පරිහරණය කරන භෞතිකය කියන්නේ බලන්න ඔබ මේක ඥාණයෙන් බලන්න. මම කිව්වට ගන්න එපා. ඒක එහෙමද කියලා බලන්න. අපි මේ ගැන කතා කරලා තියෙනවා. ඕන තරම් නේද? ඔන්න ඔය හටගන්න හට ගැනීම. නේද? බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙන්න මේ විදිහට ගැඹුරුම තැන. අනිදස්සන ධම්මං ඒ කියන්නේ අනිදස්සන ධම්මං චිත්ත සමුට්ඨාන පටිච්ච උප්පජ්ජති සනිදස්සන කටත්තා රූපං කියන මෙන්න මේ කියන ගැඹුරු න්‍යාය ධර්මයක් උන්වහන්සේ දේශනා කළ තියෙන ඕක කොහොම වෙන්නේ කොහොමද කියලා. එතකොට ඔබ විශ්වාස කරත් නොකරත් ඕක තමයි ඇත්ත. සිද්ධ වෙන්නේ. එහෙනම් බලන්න ඔබේ ලෝකය ඔබට පමණක් බලන්න ඔබ වපුරපු අස්වැන්නේ බීජ තමයි ඔබට ඵලය තමයි ඔබට හම්බ වෙලා තියෙන්නේ. ඔබ අත්විඳින්නේ ඔතනින් ගොඩනැගිච්ච ඔතනින් යමක් වැපරුවද ඒ වැපරුපු දේ අස්සන්නම තමයි ඔබ අත්විඳින්නේ. ඒකට කිසි කෙනෙක් මේ ලෝකේ වක කියන්න අවශ්‍ය නැහැ. කරන්න කියන්න නැහැ. ඔබට ඒක තේරෙයි. කිසි කෙනෙක් වක කියන්න නැහැ. කිසි කෙනෙක් වක කියන්න නැහැ. අන්න බලන්න එහෙනම් දේවදූත සූත්‍රයේ පෙන්වන්නේ ඒක තමයි. නේද? ඒතකොට බලන්න එහෙනම් එහෙනම් බුදු කෙනෙක් පහළ වෙන්නේ අරියතුන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ ඔන්න ඔය සත්තාවාසයෙන් පිට. බලන්න වෙනස. එහෙනම් බලන කාම රූප අරූප කියන ලෝක තුනෙන් එළියේ තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ ওই ලෝක තුනේ. අන්න බලන්න. එහෙනම් බලන්න නිවන කියලා උන්වහන්සේ පෙන්නපු තැන. අන්න බලන්න. එහෙනම් බලන්න ඔබට පේනවා මේ 31 ලෝක ධාතුව තුල මේ සත්තා වාසිය තුල. එහෙම නැත්නම් කාම රූප අරූප කියන මේ ලෝකවල ස්වභාවයම තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන ස්වභාවය. හැම මොහොතකම තියෙන්නේ බලන්න විපරිණාමයක් නම් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා නම් විනාශයක්ම අත්කර දෙන දෙයක් නම නම් හැම මොහොතකම ගොඩ නැගින්නේ. බලන්න එතන තියෙන චලනයක්. එතන තියෙන කම්පනයක්. හරි? එතන තියෙන කම්පනයක්. කොහොමද කම්පණය වෙන්නේ? අන්නවම් පෙන්නුවා ඔබට. කර්මජව චලනීය වෙන සුද්දාස්තක පවතිනවා. චිත්ත චලනීය වෙන සුද්දාස්තක පවතිනවා. අභෞතික සුද්දාස්තක. භෞතිකෝ චලනීය වෙන සුද්දාස්තක පවතිනවා උත්තුජාහාරජ හැටියට. එහෙනම් බලන්න සුද්දාස්තක චලනයක් කියලා කියන්නේ එතනින් තමයි ශක්තිය ගොඩ නැගෙන්නේ. එතකොට බලන්න මේ සුද්දාස්තක චලනීය කියන්නේ සුද්දාස්තක ඒ සුද්දාස්තක අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියන්නේ බලන්න චලනයක තියෙන්නේ. කම්පනයක තියෙන්නේ. චලිතයක තියෙන්නේ. එහෙනම් බලන්න එහෙනම් මේ 31 ලෝක ධාතුවටම පොදු න්‍යාම ධර්මයක් තමයි ඔන්නෝ. එහෙනම් මේ 31 ලෝක එහෙනම් බලන්න නිවන කියන තැන බලන්න පටවි පනවන්න බෑ. න පටවි න ආපෝ න තේජෝ න වායෝ. විඥානයක් හටගන්නේ නෑ. නාම රූප සකස් නොවෙන. මේ වගේ ස්වභාවයක් නිවන කියන තැන පුදු පියාණන්සේ කේවට්ට සූත්‍රයේ පෙන්වන්නේ නේද? ඔබ අහලා ඇති මම හිතන්නේ ඔබ අහලා ඇති කේවට්ට සූත්‍රය නේද? එතකොට කේවට්ට සූත්‍රයේ අපි අරන් බැලුවොත් එහෙම පොඩ්ඩකට ඒ කේවට්ට සූත්‍රයේ පෙන්වන්නේ මොකද්ද? ඒ කේවට්ට සූත්‍රයේ පෙන්වන්නේ විඥානං අනිදස්සනං අනන්තං සප්පතෝකබං එච්ච ආපෝච පටවි තේජෝ වායෝ නගතති නේද? එත දීගන්ත රසංච අනුතුලං සුභසුභං එච නාමංච රූපංච අසේසං උපරුච්චති විඥානස්ස නිරෝධේන එත්තේසං උපරුච්චති. මොකද්ද මේ පෙන්වන්නේ? එතන පෙන්වන්නේ මේ නාම රූප සකස් නොවන මේ විඥානයක් සකස් නොවන පටවි කියලා දෙයක් පණවන්න බැරි. ඒ කියන්නේ කිසිම චලිතයක් නැති ස්වභාවයක්. ආන්න. ඒ කියන්නේ සුද්දාස්තක චලිතයේ බිඳුව වෙච්ච ස්වභාවයක්. අන්න බලන්න සුද්දාස්තක චලිතයේ බිඳුව වෙච්ච ස්වභාවයක් කියන තැන බලන්න අනිච්ච නෙමෙයි නිට්ටය. ආන්න බලන්න වෙනස. එහෙනම් බලන්න ඒක මේ ලෝකෙට අදාළ තැනක් නෙමෙයි. ඊට මේ 31 ලෝක ධාතුවේ පිට කතන්දරය. එහෙනම් බලන්න අර කිව්ව සත්තාවාසයෙන්ම මිදිච්ච ස්වභාවයක්. නේ. එහෙනම් ඔබට දැන් මම තව ටිකක් දැන් එහාට එක්කගෙන යන්න. මම ওই ටික පෙන්වුවේ ඔබට සංජාති කියන තැන කතා කරන්න නම් ওই ටික ඔබ ටිකක් දැනගෙන තියෙන්න. එහෙනම් ඔබට පේනවා දැන් මේ කොහොමද මේ ලෝකය සකස් වෙන්නේ. එහෙනම් බලන්න ඔබේ භෞතිකී කියන්නෙම ඔබේ මානසික ස්වභාවයමයි. ඔබේ භෞතිකී කියලා ඔබ පරිහරණය කරන්නේ ඔබේ ස්වභාව ධර්ම කියලා ඔබ පරිහරණය කරන්නේ ඔබේ මනසේ ස්වභාවයමයි. ඇයි බලන්න ඔබ දැනගන්නෙත් ඒක මනසින්මයි ආයේ. එහෙනම් බලන්න ඔබේ මනසේ ස්වභාවයම තමයි ඔබ පරිහරණය කරන්නේ. ඔය ඉතින් ඔක වෙන ධර්ම න්‍යායක් පෙන්වලා තිනවා. අපි ඒක ගැන කතා කරලා තියෙනවා. අපි කතා කරමු. වෙලාවක් තිබුණොත්. එහෙනම් මම දැන් ඔබට පෙන්වුවේ මොකද්ද? ಜಾතියක් කියන තැන මොකද්ද කියන එක. එහෙනම් බලන්න ಜಾති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතුබාහු කියන පළවෙනිම තැන මේ ಜಾති කියලා මොකද්ද පින්නේ? අන්න බලන්න ಜಾති කියලා එතන හටගත්තේ මොකද්ද? මෙන්න මේ දැන් අර මර චුති ප්‍රතිසා චුති චිත හටගන්න මොහොතේදී අන්න බලන්න ඒ කර්මයෙන් ඔබ ඔබ වපුරලා තියෙන විදිහට ලැබෙන අසැන්න අන්න බලන්න ඒකත් එක්ක ගතිය එකතු වෙලා ඔබට නිර්මාණය වෙන තැන තමයි. අන්න බලන්න. ඔබට නිර්මාණය වෙන තැන. කවුද නිර්මාණය කරේ? ඔබමයි. කවුරුවක්වත් ඔබේ අනාවබෝධය තුල ඔබ ඔබ හදාගත්ත ගේ තමයි ඊදීන්නේ. කවුරුවත් නෙමෙයි ඔකට වගේ කියන්න ඕනේ. ඔබට පේනවාද එහෙනම් බලන්න ප්‍රතිසන්දි විඥානය කියනකොටම ඒ ස්වභාවය කියන්නේම අන්න බලන්න ඔබ දැන් ඒක මේ සහජාත කියන තැනින් හටගත් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ මේ මේ අත්භවයේ ඔබ පරිහරණය කරපු තැනින් පුනර්භවයට රැස් වෙච්ච කර්මී ජනිත වෙන තැනක් ඒක. ඔබ හම්බ කරගත්ත තැනට ගේ හදෙන තැන. මේ ගේ අත ඇරෙනවා අලුත් ගේකට පදිංචියට යනවා. අන්න වෙච්ච තැන. අන්න අලුත් ගෙදරට දැන් පදිංචියට ගියා. ඔන්න පදිංචියට යන්න දැන් හදන්නේ. අපි දුමු දැන් මිනිස්සෙක් කියලා. මේ අපේ කතාවනේ ලියන්නේ. අපේ කතාව ලියමු. ඔබේ කතාව මගේ කතාව. එහෙනම් බලන්න. එහෙනම් ජාති. අන්න ප්‍රතිසන්ති විඥානයේ ඔය විදිහට අන්න බලන්න අන්න බලන්න අර ඔය විදිහට ශක්තියක් නිපද වෙනවා. අන්න බලන්න. ඒ ශක්තියට අනුරූපව අන්න සංජාති කියලා ස්වභාවයක් හටගන්නවා. මොකද්ද මේ සංජාති? ඔන්න ඕක තමයි පටිසමුප්පාදේ. පටිසමුප්පාදේ ගැඹුරු කියන්නේ ඒකයි. මේ පටිසමුප්පාදේ අපි අල්ලගෙන තියෙන බොහෝම චූටි තැනකට. අපි මේ මෙන්න මේ ඉදප්පච්චිදා පටිසමුප්පාදේ පුංචි තැනක් තමයි අපි දන්නේ පටිසමුප්පාදේ කියලා. ඒතර මේ පටිසමුපාදී විග්‍රහ කරලා තියෙනවා ගොඩාක් ආකාරවලට. මූල දෙකක් හැටියට, සංදි හැටියට, හරිද? අතීත අනාගත වර්තමාන කියන මේ තුන් ආකාරයකට. එතකොට අතීත භවය, මේ භවය, අනාගත භවය කියන මේක එක එක ආකාරයෙන් මේක විග්‍රහ කරන්න පුළුවන්. හරිද? එතකොට එක එක ආකාරයෙන් මේක විග්‍රහ කරන්න පුළුවන්. එතකොට ඒ හැම තැනකදීම පෙන්වලා තියෙන මහා ගැඹුරු කතාවක්. එහෙනම් මේ පටිච්චසමුප්පාදයේ ඔස්සේමයි අපි මේ කතන්දරය ලියා ගන්නවා. එතකොට බලන්න එහෙමනම් මේ සංජාති කියන තැන. මෙන්න මෙතන විශේෂම තැනක්. එන මේ සංජාති කියන තැනදී බලන්න මේක මං කිව්වේ අර ඉස්සල්ලා වගේ එන මේ කර්මජ චිත්තද කියන මේ ස්වභාවය කවදාකවත් මේ විද්‍යාවට අහු වෙලා නැති තැනක්. ඒක තමයි සම්බුද්ධ ඥාණයට ගෝචර වෙච්ච තැන. අන්න බලන්න. ඒක සම්බුද්ධ ඥාණයට ගෝචර වෙච්ච තැන. ඒක කිසිම මේ විද්‍යාගාරයක කවදාකවත් හොයන්න පුළුවන් එකක් තේරුණාද? එතකොට බලන්න ඒ සංසිද්ධිය එහෙනම් මේ මනෝමයෙන් සිදුවෙන සිද්ධිය මේ මනෝමයෙන්ම දැනගන්න වෙනවා. අන්න බලන්න. ඒ මනෝමයෙන්ම දැනගෙන දේශනා කරපු ධර්මයක් තමයි බුදු පියාණන් වහන්සේ මේ අපි මේ දැන් කතා කරන්නේ. එහෙනම් මේක කිසිම ලැබ් එකක පරීක්ෂණය කරලා හොයාගත් එකක් නෙමෙයි. උන්වහන්සේ සිත පිළිබඳව ඒ ගවේෂණය කළා මේක ඉහළට ඉහළට ඉහළට ඉහළට. දැන් ඔබට ඒක පේනවා. නිරය, පෙරේත, අසුර මේ තිරිසන් මේ විදිහට මනුස්ස, දේව මේ විදිහ බලන්න ඒ බලන මේ සිතේ ස්වභාවය මේ මේකිනුත් එහාට ගිය ස්වභාවයක් නේ උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ සම්පූර්ණ විශ්වයේ සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා. ඒතකොට බලන්න ඒ ඒ ඒ ඒ අවබෝධ කරගෙන දේශනා කරපු ගහම් ගැඹුරු ධර්මයක්. හරි? එතකොට එහෙනම් හැබැයි ඔබට මම ආයිත් කියනවා මේ හැම දෙයක්ම අපි දැනගන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මේ ගමන නිමා කරන්න මේකෙන් අර උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය අර ඇක්ටීරියා වනාන්තරයේ තියෙන හැම ගස්ව කියන ඒ හැම කොළ ප්‍රමාණය නම් අපිට ඕන වෙන්නේ එක කොළයක් විතරයි. ඒක මේ හැමදේම ඔබ දැනගන්න අවශ්‍ය නැහැ. නමුත් මට හිතෙනවා ඔබට මේ තව පොඩ්ඩක් මේ ගැන දැනගත්තා නම් ඔබට ගොඩක් වටී කියලා. ඒක නම් මම තව පොඩ්ඩක් ඔබට මම මේක විග්‍රහ කරන්න. ඒතකොට මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඔබේ කතාව. ඔබ කවුද කියලා හොයාගන්න තැන. හරිනේ. එතකොට බලන්න එහෙනම් එන්නේ එතෙන්දී දැන් ඔබට පේනවා මේ සංජාති කියනකොට ඔන්න උතන තමයි පරමාණු පරමාණුක ජීවයක් නිර්මාණය වෙන තැන. ත්‍රිජකයක් නිර්මාණය වෙන තැන. මම දන්නේ ඔබ මේක අහලා තියෙනවද කියලා. ඒ කියන්නේ ඔන්න උතනදි තමයි ඔබගේ ඇහැ කන නාසය දිව කය ගෑනුද පිරිමිද කියන මෙන්න මේ ස්වභාවයේ මූලිකම ආකෘතිය නිර්මාණය වෙන තැන. ওই සංජාති කියන ස්වභාවයේදී එතකොට බලන්න අන්න එතනට කියනවා ත්‍රිජකායක සත්‍යයක් කියලා. අන්න බලන්න මේකට මේ අවුරුදු ගණන්, සති ගණන්, දවස් ගණන්, පැය ගණන්, විනාඩි ගණන් එහෙම යන එකක් නෙවෙයි. කමිෂණයක වෙන සිද්ධියක්. හරිද? හිතාගන්න බැරි වේගයකින් සිද්ධ වෙන ක්‍රියාවලියක්. හරි? ඒක ඔබට තේරුණානේ මේ මොහොතේ අපි ගත කරන මොහොතේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා අසුරක් ගහන තැනක චිත්ත වීදි කෝටි ලක්ෂයක් විතර දුවනවා කියලා. ඒක චිත්ත වීදියක් හටගන්න චිත්තක්ෂණ 17ක් ඕනනම් බලන්න එතනම කොච්චරක් දුවලද කියලා. එතකොට හැම චිත්තක්ෂණයකම පටිසමුපාද චක්‍ර 16ක් දුවනවා නම් හේතුප්‍රත්‍ය අන්‍යමඤ්ඤ සම්ප්‍රයුක්ත කියලා. ඒතරන පටිසමුපාද චක්‍ර කොච්චරක් මේ අසුරක් ගන්න සෙනක දුවලද එහෙනම් ওই විදිහටම තමයි ප්‍රතිසන්දි විඥානය සකස් වෙන්නේ. එහෙනම් මේ සංජාති කියන ස්වභාවය සකස් වෙන්නේ. දැන් තේරෙනවනේ අපිට එහෙම කාලයක් පනවන්න පුළුවන් තරනේ වේගයෙන් සිදුවෙන ක්‍රියාවලිය. ඒතකොට බලන්න එහෙනම් එහෙනම් මේ පියවරවල් හැම පූර්ණ කර්මජෝ සිදුවෙන ක්‍රියාවලිය. එහෙනම් බලන්න ඔන්න ඔතනදී ඇහැ කන නාසය දිව කය මන. ඊට අමතරව ගෑනුද පිරිමිද කියන මෙන්න මේ හත් ආකාරයේ උන්නොතුන්දි නිර්මාණය වෙනවා. එහෙනම් බලන්න එතනදී මුලින්ම හරිද? මුලින්ම ඔබට මේ අපිට නිර්මාණය වෙන තැන තමයි ඉස්සල්ලාම මෙන්න මේ කාය දශක, වස්තු දශක, භව දශක කියන තුන තමයි ඉස්සල්ලාම නිර්මාණය වෙන්නේ. ඒකම ඇහැ කන නාසය දිව දිව මේ කියන මෙන්න මේ ටිකත් ඒකම නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එහෙනම් බලන්න අපි බලමු එකින් එක. ඔන්න ඔතනදි බලමු. ඇහක් කොහොමද හැදෙන්නේ කියලා. ඇහක් හැදෙන තැන. ඔන්න ඔතන තමයි දශක පරමාණු 7ක් සකස් වෙන තැන. දශක පරමාණු 7ක් පූර්ණ කර්මජව සකස් වෙන තැන. හරිද? එතකොට දශක පරමාණු 7කින් ඒ කියන්නේ කර්මජ චිත්තද උච්චුද කියන තුන් ආකාරයක රූප සංකලනයකින් මූලිකවම ඔය ආකෘති සකස් වෙන තැන තමයි ඔය සංජාති කියන තැන. හරිනේ. එතකොට එහෙනම් බලන්න මේ ඇහැ සකස් වෙන්නේ කොහොමද? අන්න බලන්න ඔබ කරලා තියෙන ඔබගේ ඒ ඒ ඒ ඒ ඉස්සලා අත්භවයි. කොයි ආකාරයෙන්ද ඔබ ගත කරේ? ඒ ගත කරනකොට ඔබ ඔබ රැස් කරගත්ත විදිය තමයි දැන් මේ තියෙන්නේ ඔබට ඇහැ හම්බ වෙන විදිය. අන්න බලන්න. ඔබට ඇහක් කොහොමද හම්බ වුනේ? කෙනෙක් ඉන්න පුළුවන් මේ වෙලාවේ අන්ධ වෙලා, ඇස් තිබිලා, ඇස් අන්ධ වෙලා. එහෙනම් ඔබ බලන්න ඔබ කරලා තියෙන ඒ අකුසලයක විපාකයක් මේ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ. අකුසලයක විපාකයක් එන්න හේතු සකස් වෙලා තියෙනවා. හරි? ගැඹුරු කතාවක්. ඒකට හොඳට බලන්න එහෙනම් මෙන්න මෙතනදී ඇහැ. අකට කියන චක්කු දසකයක් කියලා. කොහොමද චක්කු දසකයක් හටගන්නේ? අන්න බලන්න. පටවියාපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා මේ අට හටගන්නවා මේ හටයි මේ අටයි දැන් බලන්න මේකට ආයුෂයක් එන්නේ එහෙනම් බලන්න අන්න ඒකට කියනවා එතකොට මේකට ආයුෂයක් එන්න ඕනේ අන්න එතනට කියනවා ඒක මතක කරගන්න ඕනේ හරි ඒකම එක කර්මජව සිදුවෙන ක්‍රියාවලියක් ම්ම් අන්න එතනදී මෙතනට ඕන වෙනවා හදවස්තු රූපේ නෑ නෑ නෑ හදවස්තු ජීවිත ඉන්ද්‍රිය රූපේ නේද අන්න හරි ජීවිත ජීවිත ඉන්ද්‍රිය රූපේ අන්න හරි ජීවිත ඉන්ද්‍රිය රූපය කියන එක මෙතනට එනවා ඒ කියන්නේ අන්න ජීවිත රූපය කියන එක මෙතනට එන්න ඕනේ එතකොට අන්න බලන්න පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත රූපය අන්න චක්කු චක්කු ප්‍රසාදේ රස ප්‍රසාදේ අන්න හරි චක්කු ප්‍රසාද රූපය එතකොට එහෙනම් බලන්න අන 10ක් සකස් වුණා. ඒ කියන්නේ බලන්න ඒ කියන්නේ පට වියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජ ජීවිත රූපය අන චක්කු චක්කු ප්‍රසාද රූපය. අන්න චක්කු දසකේ සකස් වුණා. දැන් මේ චක්කු දසකේ සකස් වෙච්ච තැන අන්න දැන් ඇහැ සකස් ඇහැට අවශ්‍ය කරන මේ පරමාණු සකස් වෙලා තියෙන්නේ. ඇහක් නිර්මාණය වෙන්න ඕන පරමාණු සකස් වෙලා තියෙන්නේ. අන්න පරමාණු හතෙන් එක පරමාණුවක් දැන් සකස් වුණා. ඊට පස්සේ බලන්න ඊට පස්සේ සෝත දශකය. දැන් බලන්න සෝත සෝත දශකයේ සකස් වෙනකොට කන. එතකොට කනත් ඔය වගේමයි පටවියාපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත රූපය අන්න සෝත දශක සෝත සෝත ප්‍රසාදී කියන ඔන්න සකස් වෙනවා. සෝත ප්‍රසාද රූපය. එතකොට ඔය ඔය විදිහට ඇහැ කන නාසය නාසය සකස් වෙනකොට අන්න පටවියාපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා අන්න ජීවිත රූපය ආන්න සකස් වෙනවා අන්න ගාහන ප්‍රසාද රූපය. අන 10යි. ඒ වගේම ඇහැ කන නාසය දිව කය. ඇහැ කන නාසය දිව. දිව ගන්නකොට පඨවි ආපෝ තේජෝ ආය වර්ණ ගන්ධ රස පූජා ජීවිත රූපය ආන සකස් වෙනවා ජීවහා ප්‍රසාද රූපය. අන 10යි. ඊට පස්සේ කය කය ගැන ගන්නකොට කය ප්‍රසාර අන පටවියාපෝ තේජෝ ආයු වර්ණ ගන්ධ රස ඕජා අන්න අර අර වගේමයි අනාරි ජීවිත ඉන්ද්‍රිය රූපය අන කාය ප්‍රසාද කාය ප්‍රසාද රූපය අන දැන් පහක් සකස් වුණා. ඔන්න බලන්න ඇහැ කන නාසය දිව කය ඔන්න පහයි. ඊට පස්සේ දැන් මන කියලා ගත්තාම මනෝ ප්‍රසාද රූපය නෙමෙයි කියන්නේ. ඒකට කියන්නේ වස්තු ප්‍රසාද රූප. වස්තු වස්තු රූපය කියලා කියන්නේ. වස්තු රූපය. වස්තු රූපය කියලා කියන්නේ. ඇයි වස්තු රූපය කියන්නේ? අපිට මේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ වස්තු ඔන්න උතනින්. අන්න බලන්න. එතකොට බලන්න ඊගට හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ අපිට උතනින්. මික්කි ඒ හැම දෙයක්ම. එතකොට බලන්න එහෙමනම් අන වස්තු ප්‍රසාද රූපී වස්තු රූපී කියලා කිව්වහම එතරම් පටවියාපෝතේජ වායු වර්ණ ගන්ධ රස ඌචා ජීවිත ජීවිත රූපය අන අනරේ වස්තු ප්‍රසාද වස්තු ප්‍රසාද රූපය එතකොට අන්න ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන හය දැන් සකස් වෙලා තියෙන්නේ. අන්න බලන්න. එතකොට පරමාණු කයක් දැන් ওই තියෙන්නේ. එතකොට චක්කු දශකය කියන පරමාණුව, සෝත දශක පරමාණුව, අන්න බලන්න ගහන දශක පරමාණුව, ජීව දශක පරමාණුව, කාය දශක පරමාණුව, වස්තු දශක පරමාණුව අන්න දැන් සකස් වෙලා තියෙන්නේ. අන්න දැන් දැන් ස්ත්‍රීද පුරුෂද කියලා මේක එන්න ඕනේ. එහෙනම් අන්න ඉතිරි වෙන භව දශකය කියලා. අන්න භව දශක භව දශක පරමාණුව සකස් වෙනවා. අන්න එතනදී අපි හිතමු ස්ත්‍රී කෙනෙක් නම් අන්න එතනදී පටවියාපෝ තේජෝයි වර්ණ ගන්ධ රස ඕජා ජීවිත ජීවිත රූපය ආන්න එතන ගැහණු නම් අන්න ස්ත්‍රී ස්ත්‍රී භාව රූපය කියලා හැදෙනවා පිරිමි නම් අන්න පුරුෂ භාව රූපය කියලා හැදෙනවා අන්න බලන්න දැන් මේ ඔක්කොම ටික දැන් ඔතන ඔතන ඔතන බලන්න පරමාණු 8යි. ඔයිට අමතරව නවක පරමාණුවක් තව සකස් වෙනවා. අනේ නවක පරමාණුවක් තියෙනවා. පටවියාපෝ තේජෝ ආයු වර්ණ ගන්ධ රස ඌජා අන ජීවිත රූපය කියලා තව තව එකක් තියෙනවා. එතකොට පරමාණු ඔක්කොම 9යි. එතකොට බලන්න මේ පරමාණු 9 පූර්ණ කර්මජව සකස් වෙන පරමාණු 9. මේ පරමාණු 9න් පරමාණු 7කින් නිර්මාණය වෙනවා මෙන්න මේ කියන මූලික ව්‍යුහය. හරිනේ? එතකොට බලන්න මේ මූලික ව්‍යුහය එහෙනම් පරමාණු 7කින් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඔන්න බලන්න දැන්. ඔන්න ඕකට ඔන්න ඔතනදී අර ත්‍රිජකයක් ගැන මම කියවනේ මොකද්ද මේ ත්‍රිජකය? ඔතන තියෙනවා තුන් ආකාරයක රූපකාණ්ඩ. එතකොට බලන්න පූර්ණ කර්මජ උතන සකස් වුණත් අර මං ඉස්සල්ලා කිව්වේ අනිදස්සන අපපටික රූප සනිදස්සන සප්පටික වෙන ස්වභාවයකදී ඔන්න ඔතන ওই ක්‍රියාවලියක් දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඔතන කර්මජව සකස් වෙන කොටස තමයි ওই ජීවිත ඉන්ද්‍රිය රූපේ තියෙන්නේ. අන්න බලන්න. ඒ කියන්නේ ඔය ඔක්කොම කර්මයෙන් තමයි ජනිත වෙන්නේ. හරිද? නමුත් ඔතන තුන් ආකාරයක රූප කොටස් ටිකක් තුනවා. අපි මූලිකව මේ විදිහට විග්‍රහ කරගමු. ඔය පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රස ඕජා කියන ස්වභාවය අන උත්තුජ රූප ස්වභාවය තමයි ඔය තියෙන්නේ. හරිද? එතකොට උත්තුජ රූප ස්වභාවය තමයි ඔය තියෙන්නේ. එතකොට අර ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා ගත්ත එක අන්න ඒක තමයි කර්මජ රූපය හැටියට අපි මෙතන ගන්නෙ. ඊට පස්සේ අර හැම එකකම ආන රට ප්‍රසාද රූප ටික තමයි චිත්තද රූප හැටියට එන්නේ. එහෙනම් බලන්න මේ මේ ඔක්කොගේම එකතුව පටවියාපෝ තේජෝයි වර්ණගන්ධ රස ඕජා කියන කුත්තුජ ස්වභාවයටත් අපි කාර ඉන්ද්‍රිය රූප ඒ කියන්නේ මේ ජීවිත ඉන්ද්‍රිය රූප ටික කර්මජ රූප හැටියටත් අන්න අතන අර ප්‍රසාද රූප ටික අපි අර අපිට අපිට චිත්ත රූප ටික හැටියට ගත්තාම අනවන කර්මජ චිත්තද උච්චුද කියන තුන් ආකාරයක සංකලනයක් තමයි මෙන්න මේ තියෙන. ඔන්න මූලික ආකෘතිය. ඔව්. ඕක පූර්ණව දැන් බලන්න ඔබට ඇහැක් ලැබෙනවද නැද්ද? ඔබේ ඇහි ආයුෂ කොච්චරද? මේ ඇහැ කොයි වගේ එකක්ද? මේ ඔක්කොම නිර්මාණය වෙන්න තියන්නේ ඔන්න උතන. ආන්න ඔබේ ඔබේ කන කොයි වගේ එකක්ද? ඔබේ කනට ආයුෂ කොච්චරද? ඒ කනේ ආයුෂ තමයි අර පෙන්වන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා. එහෙනම් බලන්න ඔබ ඔබ ජීවත් වෙන අවුරුදු 50යි ඔබ අවුරුදු 30ක් විතර වෙනකොට 35ක් විතරනට ඔබගේ ඇහැ පෙනීම නැති වුණා නම් සම්පූර්ණයෙන්ම කිසිම ආකාරයකින් මේ පෙනීම ආයි ගන්න බැරි වුණා නම් අන්න බලන්න ඔබේ ඇහි ආයුෂ ඉවරයි. එහෙනම් දැන් ඔබ දකින්න ඕනේ මොකද්ද? සසරේ කරපු පුරාණ අකුසලයක් නේද? අකුසලයක ස්වභාවය. එහෙනම් බලන්න ඇහැට ආයුෂ දීලා නැහැ. එහෙනම් ඔබ මෙතනදී දකින්න ඕන සිද්ධියක් තියෙනවා. අන්න ඒකයි මම කිව්වේ. එහෙනම් ඔබ කන ඇහෙන්නේ නැත්තම්. ඒ කියන්නේ උපතින් කන ඇහුණා දැන් කන ඇහින්නේ නැහැ. ඔබ තාම ජීවත් වෙනවා. අන්න බලන්න, ඒ කනේ ආයුෂ ඉවර වෙලා එනවා. එහෙනම් බලන්න ඒකට හේතුව. එහෙනම් ඔබ තුලින් මේ ඇතුලින් මේ කතන්දරේ ඔබ ගවේෂණය කරගන්න දැන්. ඇතුලින් ඇතුලට ඇතුලින් ඇතුලට. එහෙනම් බලන්න මේ ආකාරයට ඇහැ කන නාසය දිව කය මෙන්න මූලික සැකැස්ම තමයි ඔය තියෙන්නේ. මූලික ආකෘතිය. ඔන්න ඕක තමයි අන්න බලන්න ගන්ධබ්බාවා ඔක්කාන්ති හොක්ති කියලා මව කුස තුලට යන්නේ. ආන්න බලන්න. එහෙනම් බලන්න මේ කියන දැන් බලන්න කර්මජ තිජ්ජද උච්චද කියන ශක්ති ස්වභාවයක් තමයි ආන්න බලන්න මව කුස තුල යුක්තානුවට එකතු වෙන තැන. එහෙනම් බලන්න ඔන්න ඔතනින් එහාට තමයි ඔන්න ඔක්කාන්තිය වෙච්ච තැන. ඔන්න ඔතනින් දැන් ওই කල්ලය අන්න අර මුලින්ම අම්මයි තාත්තගෙනුයි අර එකතු වෙච්ච ඥාන එකතු වෙලා අන්න මුලින්ම හැදෙන්න හැදුනා යුක්ත මේ සෛලයක්. අන්න ඒකට කියන යුක්තානුවක් කියලා නේද? මේ යුක්තාණුවට මෙන්න මේ අන්න මෙන්න මේක එකතු වෙච්ච තැන. අන්න මේක එකතු වෙච්ච තැන ඉඳලා තමයි ඔන්න ඔය කලලිය දැන් වැඩෙන්න පටන් ගන්නෙ. අන්න වෙනස් අන්න දැන් අපිට හම්බ වෙනවා මෙන්න මේ ගැප් වීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඔන්න ඔතන ඉඳලා වෛද්‍ය විද්‍යාවේ ඔක්කාන්තිය පටන් ගන්නවා. ඉතින් ඔතනින් එහාට අර කලලේ වැඩෙන තැනම තමයි අබිනිබ්බන්තිය. ඊට පස්සේ මේ ස්කන්ධ මේ කන්දානම් පාතු බව අන්න ස්කන්ධ හට ගන්න පටන් ගන්නවා. අන්න ආයතන පටිලාභය එනවා. මොකද්ද මේ ආයතන පටිලාභය කියලා කියන්නේ? එතකොට බලන්න අන්න ඒ කියන්නේ ඇහෙන්න, පෙනෙන්න, දැනෙන්න, දැනගන්න මේ මේ ස්වභාවයට මේ මේ ස්වභාවයන් අඳුන ගන්න පුළුවන් මට්ටමට මේක වැඩෙනවා. ආන්න. එතකොට දැන් ඔන්න මෙයා දැන් අන්න දැන් බලන්න අන්න ඒ ටික සිද්ධ වෙනකොට දැන් මෙයාට තවදුරටත් මේක ඇතුලේ ඉන්න අවශ්‍ය නැහැ. දැන් මෙයාට පුළුවන් මේ එළියට එන්න. එහෙනම් බලන්න අර අතන. ಜಾති සංජාති කියපු තැන. අන බලන්න ඔබ දැන් දැක්කා එහෙනම් මේ ಜಾතිය කියන තැනදී මේ ගතිය අන බලන්න විඥාන ශක්ති ස්වභාවයක් තමයි එතන තිබුණේ විඥානීයකට තනිය පිහිටන්න බෑ නාම රූප වුණ වෙනවා එහෙනම් විඥානපච්චය නාම රූප කියන තැන තමයි ಜಾති සංජාති කියන තැන ආන්න බලන්න අන්න නාම රූප සකස් වුණා. අන්න ගත තිස සකස් වෙච්ච තැන. අන්න ඒ කියන්නේ පරමාණුකෝ සකස් වෙච්ච තැන. ඒ කියන්නේ තාම සූක්ෂම ප්‍රධාන විවය සකස් වෙනවා. දැන් බලන්න ඔන්න ඔතන. ඔන්න ඔතනදී අන්න බලන්න. ඇහැ සකස් ඇහැ කොයි ආකාරයෙන්ද සකස් වෙන්න ඕනේ. ඔන්න බලන්න ඔතනදී දැන් ඔබ ගෑණියෙක්ද පිරිමියෙක්ද කියන එක අනුව තමයි ඔය ඔක්කොම ඉතුරු ටික අර ටික සකස් වෙන්නේ. දැන් බලන්න දැන් අපි මේ අපි ජීවත් වෙනකොට අපිට පේනවා ගෑණි ගෑනු කෙනෙක්ගේ තියෙන ස්වභාවය නෙමෙයි පිරිමි කෙනෙක්ගේ තියෙන්නේ. ඒ ස්වභාවයට අනුරූපව ඇහැ කන් නාසය දිව කය කේස් ඩවුන් නියද මේ ඔක්කොම වෙනස්. මේ ඔක්කොම වෙනස්. එහෙනම් බලන්න ඔතන ඔය සකස් වෙනකොට ඉස්සල්ලාම එහෙනම් තීරණේ ඒකයි මම ඉස්සල්ලාම කිව්වේ කාය දශක මේ වස්තු දශක භාව දශක කියන තුන තමයි ඉස්සල්ලාම සකස් වෙන්නේ ඔතනදී. ওই තුන සකස් වෙලා තමයි චක්කු දශක සෝත දශක ගාන දශක ජීව දශක ඒ ෂණේම සකස් වෙන්නේ. ඒතකොට බලන්න එහෙනම් අර මුලින්ම අතන අර කය දශක භව දශක අර භව දශකේ සකස් වෙනකොට එතනදි ගෑනුද පිරිමිද කියන කණුව තමයි කය සකස් වෙන්නේ. ඒකට අනුරූපව. ඒකට අනුරූපව තමයි ඇහැ කන නාසය දිව කය මේ ඔක්කොම අංග ටික සකස් වෙන්න පටන් ගන්නවා. අනවල ඒකට අනුරූපව තමයි මේ පරමාණු එතන නිර්මාණය වෙන්නේ. හරිද? ඒතකොට බලන්න ඒක පූර්ණ කර්මජීව සිදු වෙන ක්‍රියාවලියක්. එතකොට බලන්න එහෙමනම් දැන් මේ මේ තමයි බුදු පියාණන් වහන්සේගේ විග්‍රහය මේ තියෙන තැන. එහෙනම් බලන්න ඒ සකස් වීම හැම තැනකදීම දැන් බලන්න කෙනෙක්ට කෙනෙක් වෙනස් වෙන්නේ ඇයි අන්න දැන් ඔබට පේනවා එහෙනම් බලන්න ඔබ ඔබගේ ඇහැ සකස් වෙලා ඔබට පේන පේන ස්වභාවය අන්න බලන්න ඔබට පේන ස්වභාවය මේ මේ ලෝකෙ කිසි කෙනෙක්ට නැති වෙන හේතුව දැන් ඔබට පේනවා ඔබ ඔබ වැපුරුවේ කොහොමද ඒ විදිහට තමයි ඔබට අස්වැන්න හැටියට ඇහැක් හම්බ වුනේ ඔබ ඇහැ පරිහරණය කරේ කොයි විදිහටද කරලා ඇවිල්ලා තියෙන ඒකට අනුරූපව තමයි ඔබට හැක් හම්බුනේ. අන්න බලන්න. ඔය ඇහැ මේ ලෝකේ වෙන කාටවත් නැහැ. කිසි කෙනෙක්ට නැහැ. ඔය නිර්මාණය වෙන කෑල්ල. එන බලන්න ඔබේ කන. එන ඔබ කොයි විදිහටද මේ කන පරිහරණය කරේ? ඒකට අනුරූපව තමයි ඔබට කනක් හම්බ වෙලා අන්න බලන්න. එන ඔය ඔය විදිහට බලන්න මේ හැම දෙයක්ම. එන බලන්න ඔන්න ඔතනදී මම එක තැනක් ගන්නවා. අන්න අර වස්තු වස්තු වස්තු රූපී කියපු තැන අන්න බලන්න ඔබේ මේ චිත්ත ස්වභාවය මනෝ ස්වභාවය තමයි ඔය තියෙන ඔබේ විඥානීය ස්වභාවය අනර කර්මජ විඥානීය ස්වභාවය තමයි ඔය තියෙන්නේ ඒතකොට බලන්න ඔය ස්වභාවයේදී ඔබ මෝඩෙක්ද ඔබට මේ ධර්මයක් තේරෙන්න ඕන කෙනෙක්ද ඔබ ප්‍රඥාවන්තයෙක්ද ඔය කොහොමතන තියෙනවා නවලන්න. ඔබට මේ ධර්මයේ තේරෙන තේරෙන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද? ඒ ධර්මයක් වටහා ගන්න පුළුවන් ඥාන ශක්තියක් තියෙන කෙනෙක්ද නැද්ද කියන ධර්මතාවයත් ඔන්නෝතදී තමයි පිටන්නේ. එහෙනම් ඔබට පේනවා මේ කර්මජ සුද්ධාෂ්ටක අවකාශයත් එක්ක චලනය වෙනකොට ඒ තුලින් තමයි අන්න බලන්න ඔබගේ ඇහැ කන නාසය දිව කය මන මේ ඔක්කොම භාව දශකේ ඔක්කොම නිර්මාණය වෙන්නේ. ඒති මේක ගැඹුරු කතාවක්. හරි. ඉතින් අන්න දැන් ඔන්න ඔතනින් ඔක්කාන්තිය සිද්ධ වුණා. ඔන්න ඔතනදි බලන්න. එහෙනම් බලන්න ඔබට පිහිටන එක තව කෙනෙක්ට නැත්තම්. ඒ කියන්නේ බලන්න එහෙනම් ඔබේ ඔබේ ඔබගේ ඔය තියෙන DNA එකේ කතාව නිර්මාණය වෙන තැන ඔබ දැන් දැක්කා. ඔන්න ඔතන නිර්මාණය වෙන්නේ. ආ දැන් බලන්න ඕක නිර්මාණය කරේ කවුද කියන්නේ. ඔන්න DNA එකේ කතාව. ඒකෝල බලන්න ඔබට DNA එකක් ඔබේ DNA එක. ඒ කියන්නේ සුද්‍රම අංශුව ඔබගේ නිර්මාණයේ වෙන තැන තමයි ওই තියෙන්නේ. ආන්න ඒක ඔබට විතරක් තිපවතින එක. යුනික්. ආන්න බලන්න. යුනික් DNA එක හැදෙන තැන තමයි ඔන්න ඔන්න උතන. ආන්න දැක්කද? එහෙනම් බලන්න ඒ සකස් තුල තමයි ඔබට ඔබට පමණක් උරුම ඔය විදිහේ ලෝකයක් ඔබට හම්බ වෙන්නේ. එහෙනම් ඔබට හම්බ ඔබට හැදෙන. එහෙනම් බලන්න ඔබට හැදෙන මේ සුද්ධ අංශුව ශුද්‍ර අංශුව කියලා කියන්නේ ඔන්න ඔය ඇහැ කන නාසය දිව කය කියන ඔන්න ඔය ස්වභාවය. ඔය ස්වභාවේ ඒ බලන්න එක DNA එකකින් පුළුවන් කෙනෙක් ගැන විස්තර ඔක්කොම ටික කියන්න. නේද? එයා කොයි වගේ කෙනෙක්ද? මේ ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? ඒ ඔක්කොම. ඒ කියන්නේ එකකින් එකක කොපියක් තමයි හැමතැනම ගිහිල්ලා තියෙන්නේ. එක අංශුවක පැටව් තමයි හැමතැනම පැටව් ගහලා තියෙන්නේ. දැන් ඔබට තියෙනවා නේද? ඒක අංශුව එක ප්‍රධාන පළවෙනිම අංශුවෙන් ගහපු පැටව තමයි ඊට පස්සේ ඒකට අනුරූපව කියන කොපි ටික තමයි එහෙනම් අන්න මවකුසට ආවට පස්සේ හතරවෙනි රූපේ එකතු වෙනවා. මොකද්ද? මේ අම්මා ගන්න ආහාර, අම්මා අම්මගේ ආස්වාස ප්‍රාසාදී මේ ලේ ධාතුවත් එක්ක එකතු වෙලා ආන්න බලන්න මේ කලලේ වැඩෙනවා කියන තැනදී අන්න ආහාරජ රූපේ ගොඩ නැගෙනවා. අන්න බලන්න හතරවෙනි රූපේ. එන බලන්න අපි රූපකාණ්ඩ 3යි කතා කරේ උතන්ට එනකම්. එතකොට බලන්න ওই ත්‍රිජකය සකස් වෙච්ච තැන තිබුණේ 3යි. ඒ කියන්නේ කර්මජ චිත්තද උච්චද කියන තුන විතරයි අන ආහාරජ රූපේ කියන එක තමයි මේ මෞගසුතුලි ඉඳන වැඩිලා යන කතන්දරේ. එහෙනම් දැන් බලන්න ඔය ඔක්කොම හැදිලා ඔන්න කාලයක් ගියා අන්න අබිනිබ්බන්ති කියන්නේ ඔන්න වැඩෙන ස්වභාවයට ස්කන්ධ පහළ වෙනවා කියන්නේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ ස්වභාවය ආන්න දැන් මේක ඇතුලේ ගොඩ නැගෙනවා. හරිද? අන්න දැන් බලන්න ඒ හරහා අන්න බලන්න යමක් දැනගන්න පුළුවන් ආයතන ස්වභාවයක් දැන් ගොඩ නැගිලා තියෙන්නේ. දැන ගැනීම, ඒ කියන්නේ ඇහෙන්, කනෙන්, නහයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් දැනගන්න පුළුවන් ආයතන ප්‍රතිලාභය දැන් ඇවිල්ලා තියෙනවා. දැන් සූදානම් මේක මේ ප්‍රොඩක්ට් එක එළියට දාන්න. අන්න මව්කුසින් එළියට එනවා. අම්මා කැමති වුණත් අම්මට තියාගන්න බෑ. දොස්තර කැමති වුණත් තියාගන්න බෑ. මෙයාට දැන් ඒ හේතුව සකස් වෙනවා එළියට එන්න. එහෙනම් මේක එළියට එනවා. ආන්න ආපු තැන ඉඳලත් අන්න දැන් බලන්න. දැන් ඔන්න බලන්න. දැන් ඔන්න ආපු තැන ඉඳලත් ඔය සංසිද්ධිය අපේ පොඩි කාලේ. ඔන්න දැන් අපි ගන්න. අපි දන්නේ නැහැ අපි මව්කුසකින් ඉපදුනාද කියලා. ඔන්න දැන් ඔබ ලෙහා ගන්න මේ ඔබේ කතාව. අපි දන්නේ නැහැ මව්කුසකින් ඉපදුනා මේ අම්මා මේ තාත්තා කිරි බොන්න ඕනේ ඈ මේ මේ දොස්තර මේ හොස්පිටල් එකක ඉන්නේ මම ආස්වාස ප්‍රාසාස කරන්න ඕනේ නැත්තම් මැරෙනවා මේකක්වත් දන්නේ නැහැ. උපත මරණයක්වත් කිසි දෙයක් දන්නේ නැති දෙනකින් අපි ආවා. ඔහොම ඇවිල්ලා ඒක හරියට ඔන්න බලන්න දැන් ඇවිල්ලා ඒක හරියට මකුළුවා දැන් අන මේ දැල වියලා මැදට වෙලා ඉන්නවා වගේ ස්වභාවයක් අපිට තිබුණා කාලයක්. සත්තු අල්ලන්න දන්නේ නැහැ. පුරුදු නැහැ. තාම දන්නේ නැහැ කිසි දෙයක්. එහෙනම් බලන්න එක මොහොතක මේ සත්තු අල්ලන්න පටන් ගන්නවා. කොහොමද අල්ලන්න පටන් ගන්නෙ? යන්න බලන්න. මූලිකම හේතුව දැන් ඔබට ඔබ දැක්කා. ඇයි මේ වගේ උප්පත්තියකට යන්නේ කියලා. හරි මම ඒක විස්තර කරන්න ඉස්සලා තව එක තැනක් විස්තර කරන්න. දැන් මම ওই පෙන්වුවේ මනුස් කොහොමද මේ ඔබ ඉපදුනේ කියන තැන. ඔබව හටගත්ත තැන. එහෙනම් බලන්න ওই විදිහට ওই දිවි ওই කතා කරේ මනුස්ස කියන දේ. එහෙනම් මේ ඔක්කාන්තිය කියන එක බුදු පියාණන් වහන්සේ පෙන්වන හතර ආකාරයකට මේ ඔක්කාන්තිය සිද්ධ වෙනවා කියලා. නේද? එහෙනම් මොකද්ද මේ හතරාකාරයකට සිදුවෙන ඔක්කාන්තිය? අන්න ඒකද කියනවා අණ්ඩජ, ජලාපුජ, ඈ සංචේචිත, ඕපපාතික. මොකද්ද මේ හතර? මොකද්ද අණ්ඩජ කියන්නේ? අණ්ඩ කියලා කියන්නේ pāli භාෂාවෙන් බිත්තරයක් කියන එකයි. ජ කියන්නේ උපදිනවා කියන එකයි. එහෙනම් අණ්ඩජ කියන්නේ මේ බිත්තරයකින් උපදින ස්වභාවය. එතකොට බලන්න බිත්තරයකින් උපදින සත්ත්ව කොටාසයක් ඉන්නවා. කවුද මේ සත්ත්ව කොට්ටාසය? දැන් ඔබ දැකලා තියෙනවා මාළු, මාළු බිත්තර දාන්නේ නේද? ඒතකොට මේ උරගයෝ වගේ සත්තු නේද? ඒතකොට බලන්න මේ බිත්තර දාලා අපි කුරුල්ලෝ. බිත්තර වලින් උපදින ස්වභාවයක් තියෙනවා. අන්න අණ්ඩජ ස්වභාවය. අන්න ඕපපාතික වෙන ක්‍රම හතරක් පෙන්වනවා බුදු පියාණන් වහන්සේ. එහෙනම් මේ සත්ත්ව කියන ස්වභාවය. ඒ කියන්නේ මේ ශක්තියෙන් මේ සත්තාවාසය නිර්මාණය වෙන හැටි. අන්න බලන්න. මේ මේ මේ මේ ලෝක නිර්මාණය වෙන හැටි. අන්න බලන්න එක ස්වභාවයක් තමයි විතරයක්. අණ්ඩජ කියන ස්වභාවය. ඊට පස්සේ ජලාබුජ. ජලාබු කියලා කියන්නේ ගර්භාෂයක් කියන එකයි. පාලි භාෂාවේ. ජ කියලා කියන්නේ උපදින එක. එහෙනම් ගර්භාෂයකින් උපදින ස්වභාවය තමයි ජලාබුජ. අන මිනිස්සු කියන ස්වභාවය සමහර සත්ව කොටස් දැන් බල්ලු ගත්තාම ගර්භාෂයක්. හරක් ගත්තාම ගර්භාෂයක්. දැන් ඒ වගේ මේ තිරිසන් සත්තු කොටස කොටාසයක් ගර්භාෂයෙන් ඉපදෙනවා නේ. එතකොට බලන්න මිනිස්සුත් ඔතන ඉන්නේ. එහෙනම් අණ්ඩජ ජලාබුජ සංචේචජ මොකක් සංචේචක කියලා කියන්නේ මේ පදාර්ථයේ මුල් කරගෙන රසායනික ක්‍රියාවලියකින් ඉපදෙන අය ඉන්නවා. දැන් මේ සුද්ධ ජීවීන් වගේ ගන්නකො පණු යම් සමහර පණු වර්ග, යම් සමහර කෘමි වර්ග මේ මේවා ඒ විදිහට ඉපදෙනේව තියෙනවා. එන සංචේතද. ඊට පස්සේ ඕපපාතික. එතකොට බලන්න ඕපපාතික කියලා ගත්තාම අන්න බලන්න මේ මේ චුත වෙන ෂණයම අන්න උපත සිදු වෙන තැන. දැන් බලන්න මිනිස්සෙක් කියලා ගත්ත තැන මාස 10ක් මාස 11ක් මාස 10ක් ඉන්න ඕනේ නේ දසමසක් කුසේ දරාලා නේද අන්න බලන්න ඒතකොට දසමාසයක් ඉන්න ඕනේ මනුස්ස කියන ස්වභාවය තුල ඒතකොට බලන්න ඒකත් හැමෝම මාස 10ක් ඉන්න ඕනේ නෑනේ සමහරක් අය 7න් 8න් 9න් එනවා එළියට නේද ඈ ඒ හදිසි කට්ටිය එතකොට බලන්න මේ වගේ දැන් සත්තු දැන් එක එක සත්ත්ව කොටෙන් සත්ත්ව කොටාස ගත්තාම ඒවත් වෙනස් නේද? එතකොට එහෙනම් ඒක පොඩි පරතරයක් ඇතුළත කොහොම හරි මේ කාලයක් ගිහිල්ලා එක එක සත්ත්ව කොට්ටාසයන්ට අනුරූපව දැන් දැන් තිරිසන් ලෝකය කියලා ගත්තාම තිරිසන් ලෝකයේ ඇතුළෙත් එක එක කාල සීමාවන් තියෙනවා. එතකොට මේ කාල සීමාවන් ඇතුළේදී සත්ත්ව සත්ත්ව සත්‍යයේ ගතියට අනුරූපව ඒක ඒ විදිහට ඒ උප්පත්තිය සිද්ධ වෙනවා. එතකොට එහෙනම් බලන්න දැන් ඕපපාතික කියන එක හිම එකක් නෙමෙයි. මේ ශනීන් චුත වුණා නම් අන්න චාතුර්භූත වෙනවා ඒ මොහොතේම. ආන බන දේව ලෝකයක ඉපදුණා නම් අන්න මේ මොහොතේ මෙතනින් මෙතනින් චුත වෙනකොටම එතන අර කියන පියවර හයම ගිහිල්ලා තියෙන්නේ. එෂණේදි සියල්ල සකස් වෙලා සියල්ල එෂණේම වෙලා ඉවරයි. එහෙනම් ඔබට පේනවා මේ කතන්දර දෙක. එතකොට එහෙනම් අර බලන්න ඕපපාතික. එතකොට ඕපපාතික කියලා ගත්තාම නිර පෙරේත අසුර දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔක්කොම වැටෙන්නේ ඕපපාතික. දැන් ඔබට බලන්න මෙන්න මේ කතන්දරේ. දැන් බලන්න අපිට මිනිසෙක් හැටියට ඉපදිලා අපිට හම්බ වෙන්නේ මෙන්න මෙතනදී අණ්ඩජ ජලාපුජ සංචේචද කියන උප්පත්ති තුන අපිට දකින්න පුළුවන්. බලන්න අපිට මේ කුරුල්ලෝ බිත්තර දාලා ඉපදෙන හැටි දකින්න පුළුවන්. මිනිස්සු මේ ගර්භාෂයකින් එන හැටි දකින්න පුළුවන්. සංචේතිත උපත කියන තැන දකින්න පුළුවන්. හැබැයි අපිට ඕපාතික උපතක් දකින්න බෑ. එතකොට බලන්න දැන් ඔබ හොඳින් බලන්න මෙන්න මේ කතාව. එහෙනම් බලන්න ඔය කියන අණ්ඩජ ජඩාපච සංචේතිත කියන තුන අරගත්තාම ඒ කියන්නේ බිත්තරයකින් කර්පාශයකින් ඊට පස්සේ සංචේතිතක පදාර්ථයෙන් උපදින මේ සත්ත්ව කොටස තුන අරගත්තාම ඔතනින් තියෙන ලෝක දෙකයි. මනුස්ස ලෝකයයි තිරිසන් ලෝකයයි විතරයි. 31 ලෝක ධාතුවෙන් අපිට දකින්න දැනෙන්න තියෙන දෙකයි. අන්න බලන්න. 29ක්ම අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ 29ක්. අපිට පේන්නේ දෙකයි. එහෙනම් බලන්න අපි මේ ලෝකය කියලා දැකලා ඉන්න තැන මොනතරම් චූටි තැනක්ද කියලා. අපි කොටු වෙලා ඉන්න තැන. ඔබ බලන්න අපිට මනෝමයෙන්වත් ඒක දකින්න පුළුවන් අවස්ථාවක් නැහැ. අන්න බලන්නකො. ඒකෝට බලන්න එහෙනම් මේක බුදු ඒකෝට බලන්න අපි මේ ඇහැ ඇහැ ගත්තාම මේ ඇහැට පේන පරාසයක් තියෙනවා. මේ කනට ඇහෙන පරාසයක් තියෙනවා. නේද? හර්ට් 20යි 20000ක් වගේ අතර තමයි අපිට ඇහෙන්නේ නේ. එහෙමනේ තියෙන්නේ. ඒකට බලන්න එහෙනම් මේ ඊට එතකොට ඒ ඒ කියන්නේ ඒ පරාසය තුල අපිට මේ යන සද්දයක් තමයි ග්‍රහණය කරගන්න පුළුවන්. එතකොට බලන්න මේ පරාසයක් කිව්වම ඊට අඩු පරාසක් තියෙනවා වැඩි පරාසක් තියෙනවා. එහෙනම් ඇහැ කියන තැනත් උන්නෝ වගේ. අපිට මේ ඇහැට දර්ශනීය වෙන්න පුළුවන් පරාසයක් තියෙනවා. දැන් බලන්න අපිට මේ අපි මේ වෛරස් ගැන හොයනකොට අපිට මේ ඇහෙන් එක දකින්න බෑ. අපි ඒක බලන්නේ අන්වික්ෂයක් ඇතුළින්නේ. එතකොට බලන්න එහෙනම් අපේ මේ පියවි ඇහැට ඇහැ කියන ස්වභාවයට අහු වෙන්නේ නැති මේ අපි මේ ඉන්න ලෝකයේ ඇතුලේ කොටසක් තියෙනවා. නේද? මේ ඉන්න මනුස්ස ලෝකයේ ඇතුලේ. එතකොට බලන්න එහෙනම් මේ ඇහි ඇහි සීමාවක් තියෙනවා. පේන. පරාසයක් තියෙනවා. ඒතර මේ පරාසයට විතරක් ග්‍රහණය වෙන තැනක් තමයි අපිට අහුවෙන්නේ ඇහැට. කනටත් එහෙමයි. දිවටත් එහෙනම් එහෙමයි. එහෙනම් බලන්න ඇහැ කන නාසය දිව කය මන මේ ඔක්කොටම අහුවෙන පරාසයක් තියෙනවා. ඒ පරාසයෙන් එහා අපිට දකින්න බෑ. පේන්නේ නෑ, ඇහෙන්නේ නෑ, දැනෙන්නේ නෑ. එහෙනම් බලන්න මේ පරාසයෙන් එහා අපිට දෙයක් හමු නොවෙනවා නම් ඒක නෑ කියන්න පුළුවන්ද තියනවා කියන්න පුළුවන්ද? ආන්නවල. අන්නවලන අපි අන්තවලට අහුවේ නැහැටි. අපිට එකක් නෑ කියන්නත් බෑ, තියනවා කියන්නත් බෑ. නමුත් එහෙම ලෝකයක් පවතින බව මේ පරාසයෙන් එහාට ගිය ඒ මහා අවිඥාලාවී අයට දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ සිත මේ ඒ කියන්නේ ඒ මට්ටමට දියුණු කරපු අයට දැන් බුදු පියාණන් වහන්සේ අන්නේ වගේ මේ මනස පුදුමාකාර තැනකට දියුණු දියුණු දියුණු කරපු කෙනෙක්. එහෙනම් එතනින් දැකපු දේ තමයි උන්වහන්සේ අපිට දේශනා කරේ. එහෙනම් අපිට කවදාකවත් මේ මට්ටමට අපිට එන්න බෑ. එහෙනම් බලන්න කිසිම ඒ කියන්නේ සම්බුද්ධ ඥානය කිව්වේ ඒකයි. මේ මහ ප්‍රඥාවෙන් ගෝචර වෙච්ච මේ පරාසය ඇතුළට උන්වහන්සේ දැකපු ලෝකේ තමයි මේ 31 ලෝක ධාතුවක් හැටියට අපිට පෙන්වන්නේ. කාම රූප අරූප කියලා. ඒතර බලන්න ඒක අපිට දකින්න බැරි වුණාම අපි ඒක නෑ කියලා ගත්තොත් හරිද? අන්න බලන්න. උන්වහන්සේ මේක අපිට පේනවා උන්වහන්සේ මේ දේශනා කරපු ධර්මය. අපි බලාගෙන යනකොට අපිට පේනවා අපිට අනේ අපිටත් යම් යම් තැන් ස්පර්ශ වෙනවා. එතකොට අපිට මේ පේනවා අපි මේ ආපු ලෝකෙම වැරදි කියලා පේනකොට අපිට උන්වහන්සේ මේ කියන දේ ගැන සද්ධාවෙන් ගන්න තැනක් තියෙනවා. එහෙනම් සද්දා ඒකනේ මූලික වෙන්නේ. එතකොට සද්දා වීරිය සති සමාධි ප්‍රඥා කියලා බලන සද්ධා ඉන්ද්‍රිය එන තැන. හරිද? එහෙනම් මේ සද්ධාව තුළ අපිට දකින්න පුළුවන් තැනක් තියෙනවා. නේද? එතකොට එහෙනම් උන්වහන්සේ මේ විග්‍රහ කරපු තැන් අපිටත් මේ මනස හොඳින් මේ පාලනය වෙනකොට මේ මනස හොඳින් මේ ගැටීම් අඩු වෙනකොට මේ මනස නිවෙනකොට අපිටත් ඒ කියන තැන් ස්පර්ශ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අන්න එතකොට අපිත් අන්නර කිව්ව මේ ඉන්න ස්වභාවයෙන් ගොඩක් එහාට දියුණු වෙලා තියෙන ස්වභාවයක් මනස. එතනදී අපිට මේ අවස්ථාවන් ස්පර්ශ කරගන්න පුළුවන්. අන්න එතනදී අපිට අපිටත් මේ කතන්දරය අහු වෙන්න පටන් ගන්නවා. ටික ටික. එහෙනම් බලන්න එහෙනම් මේ මනස මනස නිවිලා මනස දියුණුවේ ස්වභාවය ට යන්න යන්න යන්න තමයි අපිට මේ කියන කතන්දරේ හොඳට හොඳට හොඳට දැනෙන්නේ. නමුත් අපිට මේක කවදාකවත් තනියෙන් දැනගන්න පුළුවන් කතන්දරයක් නෙමෙයි. එතකොට සමහරක් වෙලාවට අපිට මේ ජීවිතේදී අපි අපි සමහරක් රහතන් වහන්සේලාට මේ අභිඥා ශක්තිය ඉන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට කවදාකවත් මේ තැන ස්පර්ශ නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලෝ මේ සංසාරයෙන් මිදිලා යනවා. එතකොට මේ එන හැම රහතන් වහන්සේ කෙනෙක්ටම හැම මේ මාර්ගයේ ඉන්න කෙනෙක්ම මෙතන මේ කොක්කෝ මේ විදියට වෙනවා කියලා එහෙම දෘෂ්ටි වලට වැටෙන්නත් එපා. එහෙම දෙයක් වෙන්නෙත් නැහැ. හරිනේ? එතකොට එන බලන්න මේ තෙසත්ත්‍ය ඥාන කියලා බුදු පියාණන් වහන්සේට මේ ඥාන විශේෂ ඥාන 73ක් තිබුණා. ඒකෙන් විශේෂ ඥාන විශේෂම ඥාන 6ක් තිබුණා. ෂඩ අසාධාරණ ඥාන කියලා. එතකොට ඒ ඥාන 6 කිසිම කිසිම සම්මා සම්බුදුරේට ඇරෙන්න කිසිම කිසිම මේ බුදුවරයෙක්ට පිටන්නේ නැහැ. ඒ කියන්නේ පසේ බුදු අරහත් බුද්ධ කියන ඒ දෙන්න ඒ දෙගොල්ලන්ට පිට නැහැ. එහෙනම් අටු වැඩි වශයෙන් අනිත් ඥාන දර්ශන 67ක් තමයි උන්වහන්සේලට පිහිටන්නේ. ඒකත් බලන්න හැමෝටම පිහිටන්නේ නැහැ. එහෙනම් එතන හිටියා මහරහතන් වහන්සේලා කියලා අභිඥා ශක්තියින් තිබිච්ච මහරහතන් වහන්සේලා. නේද? එතකොට ඒගොල්ලන්ට මේ විශේෂ ශක්තියින් පිහිටියා. එතකොට ඒගොල්ලන්ට පුළුවන්කම ලැබුණා මේ අන්න බලන්න දැන් උපානෝ හත සකස් වෙන ඒ හැම තැනකම තියනවා කියලා තිබුණා කියලා මේ මම ඔබට පෙන්නවා ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා. එහෙනම් බලන්න මේ ජීවිත ඉන්ද්‍රිය රූපය සම්පූර්ණයෙන්ම කර්මයෙන්ම සිද්ධ වෙන කතන්දරයක්. ඒ ආයුෂ අපිට ලැබෙන්නේ ඒ ආකාරයෙන්. එතකොට බලන්න එහෙනම් ඔය සාම දැන් අභිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක් නොවුනොත් බලන්න උන්වහන්සේට එහෙනම් ওই කර්මයෙන් ජනිත වෙලා තියෙන ආයු සංස්කාරය පරිහරණය කරන්න වෙනවා. උන්වහන්සේට පිරිනුවන් පාන්න බැරි වෙනවා. උන්වහන්සේ ඒ කියන්නේ කෙලෙස් පරිනිර්වාණයටපත් උනත් උන්වහන්සේට අය අර අභිඥා ශක්තිය නැති නිසා කර්ම ශක්තිය ඉක්මවල උන්වහන්සේට බැරි වෙනවා පිරිනුවන් පාන්න. එහෙනම් බලන්න අර විඤ්ඤාලබි මහරහතන් වහන්සේලාට පුළුවන් මෙන්න මේකක් කඩන්න. ඒ කියන්නේ බලන්න මේ මේ ආයු සංස්කාරය අතාරින්න පුළුවන්. එහෙනම් බුදු පියාණන් වහන්සේලාත් ඒක පුළුවන්කම ලැබුණා. ඒ වගේ අපි අහලා තියෙනවා මේ ආයු සංස්කාරය අතහැරපු කතන්දර. අන්න එතෙන්දී බලන්න ඒ අවිඤ්ඤාලබි මහරහතන් වහන්සේලාට තියෙන ඒ සුවිශේෂී හැකියාව මේ ආයු සංස්කාරය අතහැරලා පිරිනුවන් පාන. ඒ කියන්නේ මේ කර්ම ශක්තියෙන් ගොඩනගලා දීපු ආයුෂ උන්වහන්සේලාට පුළුවන් කර්ම ශක්තිය අභිභවලා උන්වහන්සේලාට පිරිනුවන් පාන්න. ඒතකොට බලන්න එන එක විශේෂ අවස්ථාවක් තියෙනවා නේ. ඒක අපිට කරන්න බෑ. හැමෝටම කරන්න පුළුවන් එකක් නෙමෙයි. එන හැම රහතන් වහන්සේකටවත් කරන්න බෑ ඒක. හොඳයි. එහෙනම් දැන් ඔබ බලන්න මේ කතන්දරේ. එහෙනම් බලන්න දැන් මේ ඉපදිච්ච තැන ඉඳලා. එහෙනම් දැන් ඔබට ඔබ දැන් දැක්කා මේ ඔක්කාන්තිය කිව්වම හතරාකාරයක ඔක්කාන්තියක් තියෙනවා. එහෙනම් බලන්න ඔබ දැන් මේ ඉන්න තැනදී මොකද්ද මේ හතරාකාරයක ඔක්කාන්තිය කියන්නේ? බලන්න ඔය හතර ආකාරයක ඔක්කාන්ති කියන්නේ ඔබ දැන් ඉන්න තැනට අනුරූපව ගතිය සකස් වෙලා ඒ කියන්නේ ඔබේ මනසේ ස්වභාවය ශක්ති ස්වභාවය අන්න බලන්න ඒ ආකාරයකට නැවත වාරයක් වෙනත් අර මං ඉස්සෙල්ලා කිව්වේ මේකේ අතෑරලා තවත් ගේයක පදිංචියට යනවා ඒකේ අතෑරලා තවත් ගේයක පදිංචියට යනවා ඔය ওই විදිහට ආපු ගමනක් මේ තියෙන්නේ හැව ඇර ඇර හැව ඇර ඇර ආපු ගමන. එහෙනම් ඔබට පේනවා මේ දැනුත් සිද්ධ වෙන්නේ ඔන්න ඔය සිද්ධිය. එහෙනම් බලන්න ඒකට අනුරූපව අන්න බලන්න අලුත් ලෝකයක් ගොඩ නැගෙනවා. ඒකෙත් බලන්න වෙලා තියෙන වැඩි ඔය විදියටම ඇහැ කන නාසය දිව කය මන කියලා ආයතන පිහිටියෝ. ඔබ ආයිත් අහුවෙලා ඉන්න එක තැනකට විතරයි. මේ කියන විඥාන ලෝකයට විතරයි. මේ කියන හිතේ ලෝකෙට විතරයි. මේ කියන මනෝ ලෝකයට විතරයි. එහෙනම් බලන්න ඒ මනෝලෝකයේ තුල හැම මොහොතකම හටගන්නේ පංච උපාදානස්කන්ධයක්. එහෙනම් බලන්න මේ හට ගැනීම තුල හටගන්නේ දුක්ඛ ස්කන්ධයක්මයි. අන්න බලන්න. එහෙනම් බලන්න ඒ දුක්ඛ ස්කන්ධයක් හට ගැනීම තුල ඒකට අනුරූපවම ඔබට ගොඩ නැගෙන ලෝකයක් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණයත් මේ දැන් ඔබ අද්භුක්ති විදින විදිහටම නිර්මාණය වෙන එක. එහෙනම් බලන්න ඔබේ ලෝකේ කාටවත් නැත්තම් ඔබ දැන් මේ භුක්ති විඳින ඔබේ ඔබේ භෞතිකය ඔබේ ස්වභාව ධර්මය කියන්නේ ඔබේ මනසේ ස්වභාවයමයි ඔබ අත්විඳින්නේ ඔබ වපුරපු දෙයමයි කිසිම වෙන කිසිම දෙයක් නෙවෙයි ඉතින් මෙන්න මේ කතාව ඔබ සියුම්ම ගලපා ගන්න හරිද එතකොට බලන්න මේකේ ඔබට දකින්න තැනක් තියෙනවා එහෙනම් බලන්න අර මහා චත්තාරිසික සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ පෙන්නපු තැන ඔන්න ඔබට දැන් මෙන්න මේ කතන්දරේ මම පෙන්නන්න. අන්න ඒකේ පෙන්නවා නේද? මේ තුන් මේ මිනිස්සු ඉන්නවා මෙන්න මේ විදිහට. එක කට්ටියක් ඉන්නවා මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච කට්ටියක්. තව කට්ටියක් ඉන්නවා සම්මා මේ සම්මාදිට්ඨිය කියන්නේ සම්මිය දෘෂ්ටියට වැටිච්ච කට්ටියක්. එතකොට මේ සම්මා දෘෂ්ටිය පෙන්වන උන්වහන්සේ දෙආකාරයකට. දැන් මිත්‍යා දෘෂ්ටිය කියන එක ඔබ දැක්කා. ඒ කියන්නේ පිනේ පවේ. ඒ කියන්නේ මේ මේ කියන්නේ කර්මයේ කර්ම විපාක නැහැ කියන තැනින් අහු වෙනවා කියන්නේ බලන්න සතර අපායටමයි යන්නේ. කොහොමද ඒක වෙන්නේ? බලන්න ඔබට අර චිත්ත වීදියක් ගොඩනැගෙන චිත්තක්ෂණ 17ක් කියන දැනින් පෙන්නුවා මේ ඉතිසල්ලා. ඒ තැනදී බලන්න අන්න බලන්න අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේදක මේ විදිහට ඇවිල්ලා වොත්තපනීර වෙනකන් ආවට පස්සේ ඔන්න චිත්තක්ෂණ 8ක් ඉවරයි. මෙතනින් එහාට ජවන් සිත් හත ක්‍රියාත්මක වෙන තැන බලන්න ජවන් සිත් හත ක්‍රියාත්මක වෙනකොට එතන තමයි අන්න බලන්න කුසල ජවන් ඒ කියන්නේ මේ කුසල ජවන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ කාමාවචර කුසල කියලා කාමාවචර අකුසල කියලා ඊට පස්සේ රූපාවචර කුසල අරූපාවචර කුසල කියලා හතර ආකාරයකට මෙන්න සකස් වෙනවා. ඔන්න බලන්න අර මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් අන්න බලන්න සකස් ඔය ජවන් සිද්ධවන්නේ කොයි ආකාරයෙන්ද? ඔබ දැන් ගන්න උත්තරේ. අන්න බලන්න කාමාවචර අකුසල කියන තැනින්මයි දුවන්නේ. කොහාටද දැන් සකස් වෙන්නේ? පහලටමයි. අන්ධකාරයටමයි සකස් වෙන්නේ. අන්න බලන්න. කාමාවචර අකුසල කියන ජවන් ස්වභාවය තමයි අන්න එතනදී ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බලන්න දැන් ওই තියෙන්නේ අපුඤ්ඤාවි සංඛාර. අපුඤ්ඤාවි සංඛාර. එන බලන්න පුඤ්ඤාවි සංඛාර. ඒ කියන්නේ බලන්න ඔය ඔය සංඛාරයේ යෙදෙන තැන කොතනද කියලා. උපාදාන පත්‍ය භව. අන්න බලන්න. තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව කියන තැනදී අන්න බලන්න සහජාත පුනර්භව දෙආකාරයටම කර්ම රැස් වෙන්නේ අපුඤ්ඤාවි සංකාර විදියට. ආන්න බලන්න. කාගේ හිතේද? කෙන කෙනාගේ හිතේ. කෙන කෙනා. එහෙනම් කවුද මේ වපුරගන්නේ? තම තමන්මයි. දැක්කද අන්න අවබෝධය තුල අහුවෙන තැන. අන්න බලන්න ඒ කාමාවචර අකුසල් කියන තැනින් තමයි මේ සංසිද්ධිය නිර්මාණය වෙන්නේ. එහෙනම් බලන්න පුඤ්ඤාභි සංකාර. අන්න සුගතියක ඉපදෙන්න අවස්ථාව. අන්න මේ සුගතියක ඉපදෙන්න අන්න පුඤ්ඤාභි සංකාර කියන තැනදී කාමාවචර කුසල. අන්න බලන්න කාමාවචර කුසල ජවන්සිත හට ගන්නකොට අන්න බලන්න ඒකට අනුරූපව අන්න මේ ජවන්සිත ක්‍රීසිත ක්‍රියාත්මක වෙනවා. අන්න බලන්න ඒකට අනුරූපව ආහන්න ලෝකේ නිර්මාණය වෙනවා. එයාට අන්න බලන්න අන්න සුගතියකට සකස් වෙන තැන. මේ manuss ලෝක, මේ දිව්‍ය ලෝක, මේ කියන ස්වභාවය. ඊට පස්සේ බලන්න අර ධ්‍යාන මට්ටම්, සමාධි මට්ටම් වලට ගිහිල්ලා ආර්ය අනාර්ය මේ දෙවේ දෙයාකාරයෙන්ම අරගත්තාම බලන්න මේ සමාධි මට්ටම් වලට කියන්නේ ඇයි සුද්ධාවාසයත් ගන්නකො සුද්ධාවාසය ගත්තත් බලන්න උතන්ට යටින්නේ. හරිද? එතකොට අපි අනාර්ය මේ බ්‍රහ්ම ලෝක අරගමුකෝ. එතකොට බලන්න අනාර්ය බ්‍රහ්ම ලෝක ටික ගත්තාම ඒ අනාර්ය බ්‍රහ්ම ලෝක අනිත්‍යාදි සංඛාර. අන්න බලන්න ඒක තමයි අර මේ රූපාවචර කුසල අරූපාවචර කුසල කියන මේ ව්‍යාකාරයට තමයි ඒ ජවන් සිත් හටගන්නේ. අන්න බලන්න එයාගේ මේ මොහොතේ යා සහජාත හැටියට විඳින ස්වභාවයෙන් ගොඩනැගෙන පාදානපච්චයා බව කියන ඒ කර්ම ස්වභාවය තමයි ශක්ති ස්වභාවය තමයි අන්නතනර හටගන්න තැන. දැක්කද? එතකොට බලන්න ඔන්න ඔය ආකාරයට තමයි මෙන්න මේ සිත් හටගෙන යන්නේ. එහෙනම් බලන්න මේ කර්මය කර්ම විපාක කියන කතන්දරේ අපිට බලන්න කර්මයට ওই ටික කරන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද කියලා. ඔන්න බලන්න එහෙනම් ඔබට පේනවා මිත්‍යා දෘෂ්ටිය කියන තැනම කාමාවචර අකුසල් කියන තැනින්මයි චිත්තය සකස් වෙන්නේ. එයාගේ මානසික ස්වභාවය තමයි ওই තියෙන්නේ. එයා අත්විඳින භෞතිකය තමයි ওই තියෙන්නේ. එයා අත්විඳින සබහදහම තමයි ওই තියෙන්නේ. එයා කැමති දේ තමයි ওই තියෙන්නේ. කැමති විදියට එයාට හම්බ වෙනවා. අන්න බලන්න. එහෙනම් ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දාන පාත බව ආයතනන පටිලාභෝ අයන් උච්චති ಜಾති යාට හම්බ වෙන ওই විදියට. අන්න බලන්න. වපුරගත්ත විදිහට අස්සෙන්න. දැන් බලන්න ඊගාවට අන කාමාවචර කුසල්. කුසල් ඔස්සේ මේක දැන් ගොඩ නැගෙනකොට අන්න බලන්න ඒ විදිහට අන්න පුඤ්ඤාවි සංකාර ඇස්සලා ඒ විදිහට ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පතුව ආයතනම් පටලාපෝ කියලා ඒ විදිහට යාට සකස් වෙනවා. ආන්න බලන්න මේ ධර්මතාවයේ ඒ විදිහට මේ මේ ශක්තිය සකස් වෙලා ඒ විදිහට එයාට මේ ගමන නිර්මාණය එතකොට අර ආනිජ්ජවි සංකාර වලින් සකස් වෙනකොට ඒ විදිහට එයාට එතන නිර්මාණය වෙනවා. එහෙනම් බලන්න මේ හැම තැනකදීම මේ කතා කරන්නේ කොහොමද අපි අපි මේ අහුවෙලා ඉන්න තැන. එහෙනම් බලන්න කෙනෙක් එහෙනම් බලන්න මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච තැනයි අන්න බලන්න අර සම්‍යක් දෘෂ්ටිය. සම්‍යක් දෘෂ්ටිය දෙයාකාරයි කියලා පෙන්නනවා. මේ සම්‍යක් දෘෂ්ටිය දෙයාකාරයි කියලා කිව්වේ අන්න අර මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච අය ඒගොල්ලෝ ඉන්නවා මොන මොකෙද ඉන්නේ? මේ දානේ විපාක නැහැ, පවේ විපාක නැහැ, පිනේ විපාක නැහැ, පූජා පවත්තනීය විපාක නැහැ, කුසල අකුසලයන්ගේ විපාක නැහැ කියලා. අන්න අර සම්‍යක් දෘෂ්ටි එක කට්ටියක් ඉන්න ආශ්‍රවත් එක්ක යන කට්ටියක්. ඒ ආශ්‍රව එක්ක යන කට්ටියට තමයි යන්න පුණ්‍යාවිසංකාර කියන තැන. හරිද? එතකොට පුණ්‍යාවිසංකාර කියන තැනදී බලන්න ඒගොල්ලන්ට ඒගොල්ලන්ට මේ සුගතිය ඉපදෙනවා සත්තාවාසී මේ සුඛ සුගතියක ඉපදෙන්න අවස්ථාවක් තියෙනවා අන්න බලන්න ඒගොල්ලෝ ඒගොල්ලන්ට වැඩින්නේ මොකද්ද මේ ටිකෙන් ටික ටිකෙන් ටික ටික ටික ලෞකික සම්මාදිට්ඨියට ඒගොල්ලෝපත් වෙනවා අන්න බලන්න ඒගොල්ලෝ ඒගොල්ලන්ට හම්බ වෙනවා ඇත කියන පැත්තේ මේකේ පිනේ පවේ විපාක තියෙනවා මේ මෙලෝ පරලෝ තියෙනවා එහෙම දෙයක් තියෙනවා අන්න එතනින් ගන්න හැබැයි ඔය තින්නේ තායි සංසාරේ ඔය තින්නේ ආයි සංසාරේ හැබැයි ওই විදිහට එන්න ඕන මේ ගමනට. ඒතකොට බලන්න එහෙනම් මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න වෙනවා. එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියන පැත්තට එන්න වෙනවා. එහෙනම් පිනේ පවේ තියනවා කියන තැන කෙනෙක් ඒක දැනගෙන පරිහරණය කරනවා නම් කර්මයේ කර්ම විපාක පවතිනවා කියන තැනින් අන්න බලන්න එයා ඒ ඒ ඒ කියන මිත්‍යා දෘෂ්ටි නිදිලා. එහෙනම් එයාට අවස්ථාව තියෙනවා මේ කවදා හරි දවසක මේ ලෝකෝත්තර මාර්ගයට එන්න. එහෙනම් අපි එහෙම ආපු අය. ඔබ එහෙම ආපු අය නිසා කලා නැතිරි එළියක් අපේ ලෝකෙ තිබුණා. අර කට්ටියට කලා නැතිරි එළියක් නැහැ. අන්න බලන්න. ඒ කලාමැතිරි එළිය තමයි ඔන්න ඔය ලෞකික ලෞකික මාර්ගය. එහෙනම් බලන්න ඔබ මලක් පහල් මලක් පූජා කරන ඔබ ඔබ කොයි ආකාරයෙන් හරි යහපත් පැත්තක හිටියනම් දස කුසලය කියන තැන ඔබ ලෞකිකව දුටුවනම් ඔබ එතන හිටියනම් මේ ලෝකේ හොඳයි කියන තැනක පිළිගත්ත තැනක ඔබ බලන්න ඔබ ඉන්නේ ඔන්න ආශ්‍රව සහිත කියන තැන ආශ්‍රව සහිත කියන තැන ඒක හැබැයි ලෝකය එහෙනම් බලන්න ආ එහෙනම් කවුද මේ ලෝකෝත්තර මගට එන කෙනා? අන්න එයයි අපිට ඕන වෙන්නේ. එහෙනම් ආශ්‍රව රහිතව ලෝකෝත්තර මාර්ගයට කෙනෙක් ආවොත් අන්න එයාට කියනවා අන්න එයා තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙන කෙනා. අන්න එයා තමයි පළවෙනියෙන්ම දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ ඥානං අයනුච්චිත සම්මාදිට්ඨිය අනුච්චිත විද්‍යාව කියන තැනට එන කෙනා. අන්න එයා කවුද? එයා තමයි මධ්‍යම ප්‍රතිපදාවේ මේ ලෝකේ දකින්න කෙනා. එයා එනම් ඔය විදිහට දැන් අපි කතා කරගෙන ආපු විදිහට ඇහැ කන නාසය දිව කය කියන පහ අඳුර ගන්නවා. මේ පහින් ලෝකයක් කිසිම දවසක හම්බ වෙලා නෑමයි කියලා දකිනවා. සසර වසනා තුරාවට ඇහැ කන නාසය දිව කය කියන්නේ හිස්ම ගෙවල් පහක් කියලා දකිනවා. ඔන්න පළවෙනිය. දෙක මේ ලෝකය ගොඩ නැගෙන්නේ මේ මනස මනසින්ම ගොඩ නැගෙන ලෝකයක්මයි කියන දැනකට එයා එනවා. එයා දන්නවා මේ කතන්දරේ. එහෙනම් මනසේ ලෝකයක් ගොඩ නැගින්නේ කොහොමද? මෙන්න මේ විදියට සලායතන හටගෙන ස්කන්ධ හට ගැනීමකින්මයි මේ සිතක් ගොඩ නැගෙන්නේ කියන මේ සිද්ධිය දකිනවා. එන එයා දකිනවා මේ මනස තුල ගොඩ නැගෙන ක්‍රියාවලිය හේතුඵලවම ගොඩ නැගෙන ක්‍රියාවලියක්මයි කියලා එයා දකිනවා. බලන්න දැන් බලන්න. ඒ දකින්නකොට බලන්න දුක්ඛේ ඥාන. මොකද්ද දුක්ඛේ ඥාන? එයා අර උපදිච්ච පංච උපාදානස්කන්ධේ මම කියලා ගන්නෙ නෑ. මෙච්චර කාලයක් එයා අරගෙන තිබුණා මේ මමයි කියලා. මටයි ඇහෙන්නේ, මටයි පේන්නේ, මටයි දැනෙන්නේ. මමයි දැනගත්ත කෙනා. අයිනම් මට පේන ලෝකයක්, මට පේන රූප, මට පේන මා රූපයේ පේන මම, මට ඇහෙන සද්ද, සද්ද ඇහෙන මම මෙන්න මෙයාගේ එයා නිදහස් වෙනවා. අන්න බලන්න. මේක තමයි ලෝකෝත්තර මගට එන තැන. අන්න බලන්න. එයා මධ්‍යම ප්‍රතිපදාවෙන් දකිනවා. එයා වැටෙන්නේ නැහැ නැත අර අර දෙගොල්ලෝ බලන්න. පවේ පිනේ විපාක නැත. අන්න නැත කියන අන්තිට වැටිලා. අන්න බලන්න. අර කට්ටිය පවේ පිනේ විපාක ඇත. අන්න ඇත කියන අන්තිට වැටිලා. මෙයා දකිනවා ඇතත් නැතත් කියන දෙක මැද්දෙන් මධ්‍යම ප්‍රතිපදාය කොහොමද දකින්නේ මේ මොහොත සකස් වීමක් තියෙනවා ඒක නිසා නැහැ කියලා ගන්න බෑ අන්න බලන්න මේ මොහොතේ ඒ හේතු නිරෝධේ නිරුද්ධ වෙන දෙයක් තියෙනවා. එහෙනම් තියනවා කියලා ගන්න බෑ. එහෙනම් මේ මොහොතේ සමුදේ වෙන්නේ මොකද්ද? අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මපරියාය දකිනවා. ඉති ඉස්මන් ඉමස්මින් සති ඉදන් හෝති ඉමස් උපාදු ඉදම් උපජ්ජති. මේ ඇති විට මෙය වේ. අවිද්‍යාව ඇති විට සංකාර වේ. සංකාර ඇති විට විඥාන වේ. විඥාන ඇති විට නාම රූප වේ. නාම රූප ඇති විට සලආයතන වේ. මේ විදිහට මේ මොහොතේ ස්කන්ධ හටගෙන පංච උපාදානස්කන්ධයක් ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන පංච උපාදානස්කන්ධයේ දුකක්ම. එහෙනම් මේ ඉපදුනේ දුකක් කියලා දකිනවා. ඒ දකින්න කෙනා බලන්න එයා අවබෝධයෙන් මේක දකින්නට එයා ඒ දුකේ අයිතිකාරයෙක් නෙමෙයි. එයා ඉන්නේ දුක්ඛ නිරෝධේ. එයා ඒ දුකට හිමිකාරයෙක් වෙලා නැහැ. එයා ඒ පංච උපාදානස්කන්ධය තුල නැහැ. එයා ඉන්නේ අවබෝධය තුල. ආන්න බලන්න. ඒ අවබෝධය තුල එයා ඉන්නකොට බලන්න එයා දකින උදය වෙන්නේ හේතු නිසා කියලා. මොන හේතුද? අවිද්‍යා තණ්හා කර්ම සතරාහාර නිබ්බන්තිය උදා වුණා. අන්න සමුදේ වුණා. අන්න බලන්න. මොකද්ද සමුදේ වුනේ? රූපයක් සමුදේ වුණා. කොහොමද රූපයක් සමුදේ වුනේ? කරුණු පහකින් සමුදේ වෙනවා. අවිද්‍යාවෙන් තරුණ සමුදේ වෙනවා. තණ්හාවෙන් සමුදේ වෙනවා. කර්මයෙන් සමුදේ වෙනවා. සතරාහාරයෙන් සමුදේ වෙනවා. නිබ්බන්ති ලක්ෂණයෙන් සමුදේ වෙනවා. එහෙනම් රූපයක් සමුදේ වෙන රහස දැනගන්නවා. එහෙනම් මේ රූපය සමුදේ වෙන්නේ මේ රූපයක් සමුදේ වෙන්නේ පටිච්ච සමුප්පන්නව මොනවද? අවිද්‍යා, තණ්හා, කර්ම, සතරාහර නිබ්බන්තිය සමුදය වෙන ධර්මයක් තියෙන්නේ. ඒක දකින්න කෙනා ඉන්නේ Nirodhe තුල. ආන්න බලන්න. එහෙනම් බලන්න එයා ඒක දැක්කොත් එයා දැනගත්තොත් එයා ඒක මේ වෙලාවේ සිහියෙන් ඒක දැක්කොත් අන්න බලන්න වය වෙනවා ওই රූපේ. කොහොමද වය වෙන්නේ? නිකන් වය වෙන්නේ නැහැ. හරි මම තව ටිකක් ඕක පෙන්වන්නම්. දැන් බලන්න. එහෙනම් මේ රූපය මේ මොහොතේ රූපයක් හටගන්නවා අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, කර්මය නිසා, සතරාහාරය නිසා, නිබ්බන්තිය නිසා සමුදේ වෙන රූපයක් තමයි මේ ගොඩ නැගෙන්නේ. එහෙනම් රූපය සමුදේ වෙනවා පස් ආකාරයකට කියලා දැක්කා. මේ හේතු පහකින් රූපයක් සමුදේ වෙනවා. ඒ හේතුව දැන් බලන්න අවිද්‍යාවෙන් නම් සමුදේ වුනේ රූපය බලන්න වේදනාව. වේදනාවක් මේ විදිහටම පස් ආකාරයකින් සමුදේ වෙන ධර්මයක්. අවිද්‍යා, තණ්හා, කර්ම, සතරාහාර, නිබ්බන්තියෙන් සමුදේ වෙන ධර්මයක් තමයි වේදනාව. සංඥාවක් මේ මොහොතේ. ඒකට අනුරූපව කොට නැගිට සංඥාවක්. අවිද්‍යා තණ්හා කර්ම සතරාහාර නිබ්බන්තියෙන් ආන්න සමුදේ වෙනවා. සංඛාරය වේ අවිද්‍යා තණ්හා කර්ම සතරාහාර නිබ්බන්තියෙන් සමුදේ වෙනවා. විඥාණය මේ වෙලාවේ සමුදේ වුණේ කොහොමද? අවිද්‍යා තණ්හා කර්ම සතරාහාර නිබ්බන්තියෙන් සමුදේ වෙනවා. එයා දකිනවා සමුදේ වෙනවා 25 ආකාරයෙන්. ඔන්න ඔබට කියන උදය ඥානය කියලා. ඔන්න බලන්න. මේ බලන්න මේ බලන්න මේ මේ ප්‍රඥාවන්තයෙක් වෙන්නේ කොහොමද? කොහොමද ඥාන දර්ශනයක් දකින්නේ? එහෙනම් මේ හිතේ ලෝකේ කොහොමද ගොඩනැගෙන්නේ කියලා දකිනකොට එයා දකිනවා මේ රූපය සමුදේ වෙන්න පුළුවන් මේ විදිහට හේතුවකින්. මොනවද හේතුව? අවිද්‍යාව, තණ්හා, කර්ම, නිසතරාරණි. එහෙනම් බලන්න මේ රූපේ සමුදේ වුණා නම් මේ විදිහට එහෙනම් මේ වේදනාවත් අර බලන්න වේදනාවත් ওই විදිහට සංඥා, සංකාර, විඥාන මේ විදිහට සමුදේ වෙන ධර්මයක්. හේතු නිසා හටගන්න ධර්මයක්. අන්න බලන්න එයාට ඥාන දර්ශනයක් පිටන 25 ආකාරයකට. අන්න බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උඩ පහයි. අවිද්‍යා තණ්හා කර්ම සතරාහාර නිබ්බන්ති කියන උඩ පහයි. පස්සරප්පා 25 25 ආකාරයක ඥාන දර්ශනයක් තමයි උදේ කියන්නේ. උදේ ඥානය කියන්නේ. එයා දකිනවා අනිත් පැත්තට අන්න බලන්න දැන් එයා අවබෝධී. දැන් ওই කට්ටිය කියනවානේ හටගත්ත නිරුද්ධ වුණා කියලා. ඉතින් එහෙනම් අපිට කෙහෙම්මලක් කරන්න දෙයක් නැහැ. එන මේ එන මේ සත්‍ය විභංග සූත්‍රයක් දේශනා කරන්න ඕනේ නේද? එහෙනම් මේ සත්‍ය විභංග සූත්‍රයක් දේශනා කරන්න ඕනේද මේ විදිහට? එහෙනම් මේ ඔක්කාන්තියක් මේ විදිහට හතරාකාරයකට පෙන්වන්න ඕනේද? ඈ එහෙනම් කාට අපිට පිස්සු නේද? උන්වහන්සේලාට පිස්සු නේද? ඈ ඔන්න බලන්න කවුද පිස්සු කියලා. එහෙනම් බලන්න දැන් මේක මේ විදිහට උදේ වෙච්ච එක වහේ වෙලා යනවනම් මුකුත් කරන්න දෙයක් නැත්තම් ඉතින් හොඳයි එහෙනම් කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ මේ මේ අපිට මේ කතන්දර කතා කරන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඔන්න වෙන්නේ නැති හේතුව ඔබ දැන් දකින්න සියුම්බ. ඇයි වෙන්නේ නැත්තේ? මේ උදය වෙච්ච එක වය වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අවිද්‍යාව නිරුද්ධ වෙන්න ඕනේ. එහෙනම් කොහොමද වය වෙන්නේ? මේ රූපය හැදිච්ච හැටි මේ රූපේ වය වෙන ආකාර පහක් තියෙනවා. අවිද්‍යා නිරෝධයෙන්, තණ්හා නිරෝධයෙන්, කර්ම නිරෝධයෙන් සතරාහාර නිරෝධයෙන් විපරිණාම ලක්ෂණයෙන් තමයි මේක නිරුද්ධ වෙන්නේ. එහෙනම් බලන්න මේ වෙලාවේ හත් මේ උපදීච්ච එක මේ වෙලාවේ අවිද්‍යාව නිරුද්ධ වෙන තැනක හිටියේ නැත්නම් මේක නිරුද්ධ වෙන්නේ මේ මේක නැවත වාරයක් හටගන්න හේතුව තියෙනවා ආයි. එහෙනම් මේක නැවත හට නොගන්න නම් මේ වෙලාවේ Nirodhayak අත්දකින්න ඕනේ. Nirodhayak අත්දකින්න ඕනේ. කොහොමද අත්දකින්නේ? අන්න මේ උදා වෙන දේ මේ විදිහට පටිසමුප්පන්නව ගොඩ නැගෙන එකක් කියලා දකිනකොට එයා ඉන්නේ බලන්න විද්‍යාව තුළ. එයාට තමයි කිව්වේ දුක්ඛේ ඥානං කියලා. දුක්ඛ සමුදය ඥානං කිව්වේ එයාට. දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ ඥානං දැකපු කෙනා තමයි ඒ තමයි සම්මා දිට්ඨියට ආපු කෙනා. එයා දකිනවා මේක වෙන්නේ පටිසමුප්පන්නව හටගන්න එකක් මේ මනස තුළ දකිනකොට එයා ඉන්නේ වය ඥානී. අන්න බලන්න. එයා අවිද්‍යාවේ නෑ. එයා පංච උපාදානස්කන්ධය තුල නෑ. එයායි දුක තුල නැත්තම් අන්න බලන්න මේ පංච උපාදානස්කන්ධය හටගන්න හේතුව තමයි මේ මොහොතේ සලආයතන. සලආයතන හටගන්න හේතුව නාම රූප. නාම රූප හටගන්න හේතුව විඥාන. විඥාන හටගන්න හේතුව සංකාර. සංකාර හටගන්න හේතුව අවිද්‍යාව. බලන්න අවිද්‍යාවේ නෑ එයා. ආන්න බලන්න මේ තුල නැත්තම් අවිද්‍යාවත් අසීස විරාග නිරෝධා සංකාර නිරෝධා සංකාර නිරෝධා විඥාන නිරෝධා විඥාන නිරෝධා නාම රූප නිරෝධා නාම රූප නිරෝධා සලආයතන නිරෝධා සරය නිරෝධා පස්ස නිරෝධා පස්ස නිරෝධා වේදනා නිරෝධා වේදනා නිරෝධා තණ්හා නිරෝධා අන්න තණ්හා නිරෝධා අන්න බලන්න ඔතෙන්ට එනකොට සතර ආහාරයත් නිරුද්ධ වෙලා තියෙනවා කර්ම නිරෝධ වේගන යනවා අන්න බලන්න තණ්හා නිරෝධා උපාදාන නිරෝධා උපාදාන නිරෝධා භව නිරෝධා කිනෝට බලන්න සාජාත පුනර්භව දෙආකාරයේ කර්මෙන් නිදහස් කර්මයෙන් නිදහස් එහෙනම් භවපච්චය ජාති කියලා එකක් එයාට නැහැ අන්න ජාතිය දුරු වෙන තැන මේ මොහොතේ අවබෝධය නම් ඔබ මේ මොහොතේ සහජාත පුනර්බෝධය ආකාරයෙන් කිසිම කර්මයක් ඔබට රැස් නොවෙන නිසා භවපච්චය ජාති කියන තැනට ඔබ වැටෙන්නේ අන්න ජාති නිරෝධ අන්න දැක්කද ජාති ජාති සංජාති ජාති නිරෝධ කැපුරින් දකින්න තිතන්නේ අනේ ඔබට වැටහිවා මේ කතාව එතකොට බලන්න අන්න ජාතිය නිරෝධ වෙන හැටි එහෙනම් ඔබ මේ මොහොතේ ඔබ මේ මොහොතේ සිහියෙන්නා මිනිස්සෙට තියෙන්න ඕනේ සිහිය. එන ඔබ මෙහෙ මෙහෙ මොති සිහියෙන් නම් ඔබ බලන්න ඔබ මේ මොහොතේ දකිනවා මේක සකස් වෙන හැටි. මේ මනස තුල ලෝකේ සකස් වෙන්නේ කොහොමද? අන්න හේතු නිසා සකස් වෙනවා. අන්න සකස් වෙනවා කියලා දැකපු දැන ඔබ ඒක ඔබ ඒක කරගින නැහැ. ඔබ ඉන්නේ විද්‍යාව තුල, ඔබ ඉන්නේ අවබෝධය තුල, ඔබ ඉන්නේ ප්‍රඥාව තුල. අන්න බලන්න ඒ මොහොතේ මොකක්ද වෙන්නේ? අන්න බලන්න රූපේ සමුදය උනේ අවිද්‍යා අවිද්‍යා තණ්හා කර්ම සතරාහාර නිබ්බන් තියෙන. ඔක නිරුද්ධ වෙන්න ඕනේ අවිද්‍යා නිරෝධයෙන් තණ්හා නිරෝධයෙන් කර්ම නිරෝධයෙන් සතරාහාර නිරෝධයෙන් නිබ්බන් තියෙන විපරිණාමයෙන් ඔබ ඉන්නේ එතන. අන්න දැක්කද? අන්න ඒකයි 100. 80යි 100යි අතර වෙනස ඔබ දැක්කා. 80 නම් ಜಾති උනාමයි. අනිවාර්යයෙන්ම ಜಾතියකට යනවා. සිහියෙන් නම් මේ මොහොතේ ඔබ ඒ මොහොතින් ඔබ ඔබ ඉන්නේ Nirodhe තුල. එතකොට බලන්න උදය ඥානය වය ඥානය. මොකද්ද වය ඥානය? රූපයක් හැදෙන හැටි රූපය වය වෙන හැටි දැක්කා. වේදනාවත් ওই විදිහටම අවිද්‍යා නිරෝධයෙන්, තණ්හා නිරෝධයෙන්, කර්ම නිරෝධයෙන් සතර ආහාර නිරෝධයෙන් අන්න බලන්න විපරිණාම ලක්ෂණේ නිරුද්ධ වෙනවා. ওই විදිහටම සංඥාව, සංඛාරය, විඥානය මේ පංච උපාදානස්කන්ධය ওই විදිහට නිරෝධ වෙනවා කියලා දකින කෙනාට බලන්න වය ඥානෙ 25 ආකාරයකට දකින්න වැඩෙනවා. එහෙනම් බලන්න උදය වය ඥානෙ කියන්නේ 50 ආකාරයක ඥාන දර්ශනය. දැක්කද උඹ? එහෙනම් බලන්න අන්න සිහියෙන් ඉන්න කෙනාට හම්බ වෙන ප්‍රතිලාභය. මොකක්ද ප්‍රතිලාභය? බිත්තරයක් අස්සට, ගර්භාෂයක් අස්සට, සංචේතිත උපතක් අස්සට, අන්න බලන්න ඕපපාතික උපතකට යන තෑග්ගෙන් නිදහස් මේ මොහොතට ඒ ප්‍රමාණයට ඒ ගමනින් ඔබ නතර වෙනවා. අන්න බලන්න. මං ඉස්සල්ලා ඔබට පෙන්නවා. අනුප්පන්න කෙලෙසී කියන එක. මොකක්ද අනුප්පන්න කෙලෙසී කියලා කිව්වේ? නූපදිච්ච දැනට තාම නොහටගත්ත උපදින්න નિયમિત පසුපස්සෙන් හඹාගෙන එන්න નિયમિત මෙන්න මේ කට්ටියකින් ඔබ මිදෙන්න පටන් ගන්නවා. අන්න ඔබ ගමන පටන් අරගත්තා. ඔබට පේනව නේද? මේක ප්‍රඥාවෙන්මයි වෙන්නේ. මේක ප්‍රඥාවම ප්‍රඥාවෙන්ම දකින්න ඕන ධර්මයක්. එහෙනම් බලන්න එහෙනම් මේ ධර්මයේ ප්‍රඥාවන්තීට පමණයි කිව්ව තැන ඔබ දැන් දකින්නවද? එහෙනම් බලන්න මේ මොහොතට ඔබ ඒ ඔබ ඒ ඔබ ඒ Nirodhi තුල ඉන්න තුල ඒ ප්‍රමාණයට Nirodhi ඔබ ඔබ අත්දකින්න මේ මොහොතේ. ආන්න බලන්න ඔබ මේ මොහොතේ ඉන්නේ උදේවා ඥානෙ. ඔබ මේ මොහොතේ ඉන්නේ උදේවා ඥානය තුල. ඔබ මේ මොහොතේ ඉන්නේ අනිත්‍ය සංඥාව තුල. අන්න ඒ ප්‍රමාණයට අනිත්‍ය සංඥාව ඔබට වැටෙනවා. අන්න දැක්කද මේ වැඩෙන විදිය. එහෙනම් මේ මග වැඩ ඔය විදිහට ඔය විදිහට බලන්න ඔබ මේක දකින්න දකින්න දකින්න දකින්න බලන්න ඔබ මේ මනස ඇතුලේ තියෙන ඒ කියන්නේ විපාකයකට සකස් වෙන්න තියෙන කර්ම ඔබ නවත්තනවා. නව කර්ම හැටියට වෙන්න එන්න තියෙන ඒවා නවත්ත ගන්න. ඔබ ඉන්න දෙන්නේ නැහැ. ඔබ ඒ ඒ Nirodhi අත්දකින්න අත්දකින්න බලන්න මේ ප්‍රඥාව දියුණු වෙන්න පටන් ගන්නවා. අර මනසේ තිබිච්ච අඳුරු ස්වභාවය එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. අර හතර ආකාරයක සුද්දාස්තක චලිතය එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. ඔබට ඒ ප්‍රමණයට තේරෙන්න ගැනෙන්න ගන්නවා සැහැල්ලුව. ඔබට ඒ ප්‍රමාණයට ඔබට ප්‍රීතිය දැනෙන්න පටන් ගන්නවා. ඔබ වෙන්ද නොලබපු ඔබගේ අතුලාන්තේ පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. ආන්න බලන්න. එතකොට බලන්න ඔන්න ඔන්න මග වැඩෙන විදිහ. එතකොට බලන්න එහෙනම් දැන් පිරිසිදු වෙන්නේ මොකද? මේ මනස පිරිසිදු වෙන්නේ. මනස පිරිසිදු වෙනකොට බලන්න සම්මා දිට්ඨි සම්මා සංකප්පේ වැඩෙන්න පටන් ගන්නවා. ওই දෙකම අයිති වෙන්නේ ප්‍රඥාවට. ආන්න බලන්න ප්‍රඥාව කියන ස්වභාවයට තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන කොටස අයිති වෙන්නේ. අන්න බලන්න ඒ වෙනකොට බලන්න එතන ඉඳලා අන්න බලන්න සම්මා වාචා සම්මා කම්මන්ත, සම්මා ආජීව. අන්න බලන්න සිත මුල් වෙලා තමයි, මනස මුල් වෙලා තමයි කතා කරන්නේ. මනස මුල් වෙලා තමයි මේ අපි ක්‍රියා කරන්නේ. මේ ඔක්කොම බලන්න එන්න එන්න එන්න එන්න මනස මනස ගින් මනසේ ගින්න නිවෙනකොට මනසේ චලිතය අර චුද්දාෂ්ටක චලිතය එන්න එන්න අඩු වෙනකොට අන්න බලන්න දැන් කර්ම බීජ වැපිරෙන්නේ නැහැ එන්න එන්න කර්ම බීජ වැපිරෙන්නේ නැති වෙනකොට බලන්න ඒ කියන්නේ කෙලෙස් හැදෙන්නේ නැති වෙනකොට බලන්න කර්ම බීජ වැපිරෙන්නේ නැහැ කර්ම බීජ වැපිරෙන්නේ නැති වෙනකොට බලන්න කර්මයට ක්‍රියාත්මක වෙන්න බෑ කර්මයට ක්‍රියාත්මක වෙන්න බැරි වෙනකොට බලන්න අර චිත්ත චිත්ත ස්වභාවය විශාල පරිවර්තනයක් වෙනවා අන්න බලන්න එහෙනම් බලන්න මේ මේ චිත්ත නියාමයේ මේ චිත්තේ ස්වභාවය මේ මනසේ ස්වභාවය විශාල පරිවර්තනයකට ලක් වෙන්න පටන් ගන්නවා ඒ පටන් ගන්නකොට ප්‍රඥාව දියුණු වෙනවා. ආලෝකය වැඩි වෙනවා. ඔබ බලන්න මේ මොහොතේ ඔබ මේ මේ මොහොතේ ඔබ අවබෝධයේ ඉන්නකොට අන්න බලන්න ඔබ ඒ බලන්න මේ මොහොතේ හටගන්නේ සලායතන හටගෙන සලායතන ලෝකයක් හටගන්නේ. සිතක් හටගත්තා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගත්තා. පංච උපාදානස්කන්ධයක් හටගත්තා කියන්නේ ස්කන්ධ හටගත්තා. ස්කන්ධ හටගත්තා කියලා කියන්නේ සලායතන හටගත්තා. එහෙනම් මේ සලායතන හටගත්ත නිසා තමයි මේ මේ මොහොතේ ලෝකයක් කොට නැගින්නේ. අන්න බලන්න ඔබේ සලායතන ලෝකේ තුල නැහැ. අන්න සලායතන නිරෝධිය තුල ඔබ ඉන්නේ. අන්න බලන්න සලායතන ලෝකෝ ලෝකෝ ඔබ ඉන්නේ සලායතන නිරෝධිය තුල. අන්න බලන්න ඔබ ඉන්නේ ලෝකේ මිදිච්ච තැනක. ලෝකේ මිදිච්ච තැන මොකද කියන්නේ? ආලෝක. රෝගයක් තියෙනවා රෝගේ මිදිච්ච තැන තමයි ආරෝග්‍ය කියන්නේ. ආරෝග්‍ය අන්න බලන්න ලෝකයක් පවතිනවා මේ මොහොතේ හටගන්නා ලෝකෙ මිදිච්ච තැන තමයි ආලෝකය කියන්නේ එහෙනම් බලන්න ආලෝක උදපාදී කියලා මොකද මේ මොහොතේ ඔබ ඒ ලෝකෙ තුර නැහැ මේ මොහොතේ ඔබ ඉන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය තුල ඒ මොහොතකට ඔබ ඒ ස්වභාවය ස්පර්ශ කරනවා ඒ ස්වභාවය රූප කාම රූප අරූප කියන ලෝක තුනෙන් මිදිච්ච තැන ඔබට පේනවද 31 ලෝක ධාතුන් මිදිච්ච තැන ඒකයි තියන මේ ලෝකෙට ඒ ස්වභාවයව අත්විඳින්න පටන් ගන්නවා. ඒ ප්‍රමාණයට ඔබගේ ඔබ කොයි ඔබගේ මනස මේ ප්‍රමාණය කොතරම් දියුණු වෙලා තියෙනවද? ඒ ප්‍රමාණයට ඔබ එක ඔබ අත්දකින්න පටන් ගන්නවා. ඔය විදිහට වැඩෙනවා. අන්න බලන්න. ඒ වැඩෙනකොට මොකද වෙන්නේ? මම ඔබට පෙන්වන සබ්බ සබ්බ සූත්‍රය. ඇහැ රූප කන සද්ද දිව රස නහය ගඳ සුවඳ කය ස්පර්ශ මන ධම්ම මෙන්න මේවා ගැටෙන ස්වභාවයෙන් එන්නේ නාටු වෙනවා. මොකද්ද වෙන්නේ? සුද්දාස්තක චරිතය අටු වෙනවා. ආනන්දවන නිස්සිතස්ස චලිත අනිසිතස්ස චලිත නැති දැලිතී අසති පස්සද්ධිය කියන මෙන්න මේ සංසිඳීමට පත්වෙවි පත්වෙවි පත්වෙවි පත්වෙවි යනකොට අන්න අපි කියනවා මග වැඩෙනවා කියලා අන්න මග වැඩෙනවා කියලා එහෙනම් බලන්න දැන් ඔබට මට දේශනා කර මට ඇත්තටම කතා කරන්න ඕනුනේ සම්මා දිට්ඨියට එන තැන විතරයි නමුත් මට දැන් ඔබට පේනවා මේ මග වැඩි නැහැ ඔන්න මග වැඩි වැඩි මග වැඩි වැඩි ගිහිල්ලා මේ විදිහට ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙනකොට බලන්න එන්නේ එන්නේ එන්නේ අන්න බලන්න මේ ජාතිය කියන තැනට සකස් වෙන්න තියෙන හේතුව නැති වෙනවා. භවය කියන තැනින් කර්ම රැස් වෙන එක එන්නේ අඩු වෙනවා. එහෙනම් ඔබ දැන් දකින්නේ මේ පටිසමුපාදේ. කෙනෙක් පටිසමුපාදේ දකින්නකොට ධර්මයේ දකිනවා. අන්න ධර්මයේ දකින්නකොට කෙනෙක් බුදුන් දකිනවා. අන්න බලන්න. එහෙනම් මේ බුදුන් දකින සද්ධාව තුළ සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියෝ වැඩිලා මේ ගමන යන බලන්න දැන් කෙනෙක් පුද්ගලෙක් යන ගමනක්ද එහෙනම් බලන්න ආන්න බලන්න දැන් එහෙනම් දැන් බලන්න දැන් ඔබට එහෙනම් ඔය කතන්දරේදී මොකද්ද දැන් තීරුනේ එහෙනම් මම හිතනවා මේ ඔබට මේ විග්‍රහ කරපු විග්‍රහය එහෙනම් ඔබට වෙනත්ම කෝණයකින් මේ කතන්දරේ දකින්න අද ඔබට ඇහක් විවර වෙන්න ඇති. එතකොට බලන්න දැන් අපි වැටිලා ඉන්නේ එහෙනම් අසූචි වලකටමයි. එලෙස් වලින් පිරිච්ච අසූචි වලකටමයි. එතකොට වෙන මොකුත් නැත්තම් අපි ඉනිමකක් හදන්න වෙන්නේ මේ අසූචි වලින්මයි. එහෙනම් අපි හදන ඉනිමක. මොනවද හදන්නේ අසූචි වලින්. එහෙනම් අපිට මේ හම්බ වෙච්ච ලෝකෙින්ම අපි තේවල් අරගෙන දැන් මේ හදාගෙන යන ඉනිමක තමයි මේ තියෙන්නේ මේ අසූචි වලින් ගොඩ වෙන්න. එතකොට බලන්න එහෙනම් ඒ ගොඩ වෙච්ච කෙනෙක්ට ගොඩ වුණාට පස්සේ මේ ඉනිමක අතහැරලා දාන්න පුළුවන්. අතහැරලා දාන්න ඕනේ. දැන් මේ නැත්තම් එයා තාම ඉන්නේ අසුචි කොටේ. එහෙම නේද? එතකොට බලන්න එහෙනම් අපි මේ අසුචි කොටේ ඉඳගෙන ඉනිමකක් හදන්න ඕනෙත් නැතුව අපි මේ අසුචි කොටම අතගගා මේක වෙන්නේ කොහොමද මේක වෙන්නේ කොහොමද මේක මේක මේක මේක මේක මේක මේක මේක කිය මේකේ තව දුරටත් අපි තව දුරටත් මේ හොයනවා නම් හොයනවා නම් මේ අසුචි පිළිබඳවම අපි හොයනවා නම් මේ හැදෙන ලෝකයේම පිළිබඳව අපිට අසුචි ගොඩේම තමයි නවාතැන. අපි අසුචි ගොඩෙන් ගොඩ යන්නේ. ඉස්සල්ලාම ඔබ කරන්න ඕනේ පොඩිම තැනින් අල්ලගෙන මේ අසුචි වලින් ගොඩ යන ඉනිමඟ හදාගෙන ගොඩ යන්න. ඊට පස්සේ පුළුවන් ඔබට මේ ලෝකයේ කොහොමද සකස් වෙන්නේ මේ සුද්දාස්තක චලිතය කොහොමද සිද්ධ වෙන්නේ මේ ඔක්කොම ගැන ඔබට දැනගන්න පුළුවන්. ඒකට ඉස්සල් ඔබ කරන්න ඕන තැනක් තියෙනවා. ඒ තමයි මේ අසූචි පිළිබඳව පරීක්ෂා කර කර ඒක පරීක්ෂා කරලා තියෙන්නේ බුදු පියාණන් ආතේ. පෙන්නලා තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒක පෙන්නලා ඒක ඔක්කොම අපිට කිව්වේ නෑ. ඒක අපිට ඒකෙන් අපිට එකක් දුන්නා මෙන්න මේක අරගන්න ඔබට මේක විතරයි ඕන වෙන්නේ ඉනිමගක් හදාගෙන ගොඩ ඵලයන් කියලා. අපි මොකද කරන්නේ? ඒ ඔක්කොම ඉනිමග හදන එක පැත්තක තියලා අර අසුචි මේ අසුචි කොහොමද හැදුනේ මේක කොහොමද හැදුනේ මේක මේ පාට ආවේ කොහොමද මේම උනේ කොහොමද ගැන පරීක්ෂා කරගෙන අපි කරලා තින්නේ ඔන්න ඔය ටික. එහෙනම් අපි දැන් අපිට ඥානයක් එන්න ඕනේ. හිස් ඒ කියන්නේ හිස ගිනි ගත්තෙකු මොකද්ද කරන්න ඕනේ? හිසේ ගින්න නිවා ගන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනින්. නේද? අන්න ඒ වගේ පුළුවන් තරම් ඉක්මනින් අඩුම ගානේ සම්මා දිට්ඨියකටපත් වෙන්න. අන්න එහාට මේ ගමන යන්න ඕන කරන ඔරුවට නැගලා ඉවරයි යා. එයා ඉනිමක හදලා ඉවරයි. ඉනිමගේ ගොඩ වෙන්න පටන් අරන් ඉවරයි. තේරුණාද? එයාට තියෙන්නේ නැගලා නැගලා padi ගිහිල්ලා ගොඩට යන්න විතරයි. ඉනිමග හැදුවෙත් නැත්තම් ආයිත් බලන්න අන්න අර කිව්ව විදිහට ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දාන පාතු බව ආයතන පටිලාභෝ කියලා අයන් උච්චති ಜಾති කියන මෙන්න මේ විදිහට ආයිත් පංච උපාදානස්කන්ධ හැදෙන ලෝකයක හිමිකරුවෙක් වෙනවා වෙනවා කකුල් දෙකෙන් වෙන්න පුළුවන් හතරෙන් වෙන්න පුළුවන් ඈ ඉතින් කියන්න බෑ සමහරක් වෙලාවට සිරස් යන එක තිරස් වෙන්න පුළුවන් කොම්බගුත් නැට්ටගුත් එක්ක හරිද ඉතින් ඒක නිසා ඔබ මේ මොහොතේ හොඳින් බලන්න ඔබට දැනට මේ ආපු සංසාර ගමනේ අර මං කිව්ව අපරාපරීය කර්මයක් ගැන මේකේ තව පඩිසන් නොදුච්ච විශාල කර්ම කියනවා. එතකොට බලන්න ඒක ඕනම මොහොතක ඒව ප්‍රතිසන්දෙන. එහෙනම් බලන්න ඒ ශක්තිය පවතිනවා. එහෙනම් ඒ ශක්තියෙන් හටගන්න විපාක හටගන්න නූපදිච්ච ඉපදින්න નિયમિત පසුපසෙන් හඹාගෙන ඉන්න තියෙනවා. ඒ ඔක්කොගෙම මිදෙන්න පුළුවන් ඔබට. එහෙනම් ඔබ මේ මොහොතේ ඔබ නුවණින් මේ ධර්මය අහලා මේකේ වචන පද ඔක්කොම අමතක කළා. මේකේ අර්ථය මොකද්ද? මොකද්ද ඔබට මේකෙන් දීපු පණිවිඩය කියන එක. ඔබ මේක අරගෙන අරගන්න ඔබ දක්ෂයෙක් වෙන්න ප්‍රඥාවන්තයෙක් වෙන්න. හරි? ඒ ප්‍රඥාවන්තයෙක් වෙලා ඔබ මෙතනින් නිදහස් වෙලා යන්න. ඔබේ જાතිය නැති කරන්න. අර යක්ෂයාට අර ප්‍රශ්න ටික අහන්න ඉඩ තියන්න එපා. දේවදූත සූත්‍රය අහන්න. එහෙනම් ඔබේ ලෝකෙට මේ හැම දෙයක්ම ඉපදෙන්නේ අන්න බලන්න දේවදූතියෝ හැටියට. දූවිල්ලේ ඉඳන් ඔබ මේ ලෝකේ යමක් දැනගත්තා නම් ඒ දැනගත්ත හැම දෙයකම ඔබට තියෙනවා පණිවිඩයක්. ඔබ රැවටිලා කියලා. ඔබ දුකකටපත් වෙලා කියලා. ඔබට සංසාර ගමනකට කර්ම රැස් වෙලා කියලා. හරිද? එහෙනම් මේ දේව දූතයාව දකින්න ඔබ. ඒ දේව දූතයා දැකලා ඒ දේව දූතය සියල්ලන්ගෙම නිදහස් වෙන්න. ආන්න දැක්කද? එහෙනම් බලන්න ඔබගේ ලෝකය ඔබට පමණක්ම නම් අන්න බලන්න ඔබට නිර්මාණය වෙන්නේ යමක්ද ඒ තුල ඔබට පණිවිඩයක් තියලා තියෙනවා. ඒ පණිවිඩේ නෝනින් දකින්න. ඒක ඇලෙන තැනකින් යන එකක් වෙන්න පුළුවන්, ගැටෙන තැනකින් යන එකක් වෙන්න පුළුවන්, රැවටෙන තැනකින් යන එකක් වෙන්න පුළුවන්. අන්න ඒක දකින්න. අන්නේ දකින්න ඔබට තියෙන්න ඕනේ කැමැත්තක්. අන්නේ කැමැත්තට කියනවා ඡන්දය කියලා. ඒකට ඔබට තියෙන්න ඕනේ අදිෂ්ඨානයක්. අන්නේ ඒකට කියනවා චිත්තය කියලා. දැඩි අදිෂ්ඨානයක්. නැවත රැවටෙන්න බෑ කියන දැඩි අදිෂ්ඨානයක් තියෙනවනේ. මේ සසර ගමන නතර වෙන්න ඕනේ. මේ ජාතිය නතර කරෙන්න ඕනේ කියලා. එහෙනම් අන්න ඒකට ඔබට තියෙනවනේ දැඩි අදිෂ්ඨානයක්. එහෙනම් ඒකට තියෙනවනේ ඔබට වීරියක්. අන්න ඒකට ඔබට තියෙන්න ඕනේ ඔබ හැමතිස්සෙම මේ සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳව සිහියෙන් ඉන්න ඕනේ. ඔබ ඒකට විමර්ශනයක් කරන්න. ඔන්න ඔකට කියනවා සතර ඍද්ධිපාත කියලා. එහෙනම් ඔබ මෙන්න මේ කියන පීඩි හතරේ තියෙන කෝච්චියට නගින්න මේක නැගපු කෙනෙක්ට අන්න වීරිය සතර සම්මා ප්‍රධාන වීරිය කියන එක වැටෙන්න පටන් ගන්නවා. බලන්න ඔබට මොකක් ආවත් ඔබ දකිනවා. මේක ගොඩ නැගුණේ මෙහෙමයි කියලා බලන්න කුසල එකක් වෙන්න පුළුවන් අකුසලයක් වෙන්න පුළුවන් පුණ්‍යාවි සංකාරයකට එකක් වෙන්න පුළුවන් අපුණ්‍යාවි සංකාරයකට ආනිජ්ජාවි සංකාරය මොකක් ආවත් ඔබ දකිනවනම් අන්න බලන්න අන්න බලන්න අකුසලයක් නැగిලාව කුසලයක් බවට පත් කරගන්න. ඒක දැකපු තැනම ඔබ කුසලයක් බවට පත් කරගන්න ඔබ දක්ෂයෙක් වුණා. ඒ දක්ෂකම බලන්න ඒ දක්ෂකම තුලම අන්න බලන්න ඒක ඒකට ඔබ ඒ නැగిලා අපි හිතමු ඇලීමක් ආවා. ඒ ඇලීමට ඒ ඇලීම ආපු හැටිම ඔබ දැන් කටක් ගාලා මේක කොහෙවත් නෙමෙයි මෙතනමයි සකස් වුනේ කියලා. මේ කතන්දරේ දැක්කා. එතකොට බලන්න ඒ දැකපු තැනම ඔබ ඒකට ඇලෙන්නේ ඒක දැක්කපු තැනම ඔබ දකිනවා. ඒක ඕක දැක්ක කියලා කියන්නේ බලන්න ඔබ ඉන්නේ සිහියේ. අන්න බලන්න ඒ සිහිය තුල අර නැගලාපු අකුසල ධර්මය එතනම එතනම නිරුද්ධ වෙනකොට අන්න බලන්න ඒ ඒ ඒ අකුසල ධර්මය ඔබ ඔබ බලනවා කල්පනා කරලා මේකට මම කැමතිද නැද්ද මේකට මම වෙන්ද වගේ ඇලිලා යනවද කියලාම බලනවා මේකත් එක්ක මම යනවද නැද්ද අන්න බලන්න ඔබ ඔබට පළවෙනි සැරේට එනවා මේ ධර්මයේ දැකීම තුල ඒකට අකමැත්ත අන්න බලන්න බුදු පියාණන් වහන්සේ පෙන්නනවා එක අකුසල එක අකුසලයක් දැක්කොත් ඒක මහත්ගත කුසලයක් කියලා. එක අකුසලයක් හඳුනාගත්තොත් ඒක මහත්ගත කුසලයක් කියලා. එන බලන්න එක අකුසලයක් නැගලා ඔබ ඒක දැක්කා. ඔබ බුදු විහරණාසේ වර්ණනා කරපු තැනක ඉන්නවා දිනුට ඔබට අප්‍රමාණ සතුටක් දැනෙන්න ගන්නවා. පළවෙනි සැරේට ජීවිතේ. අන්න බලන්න ඒකට ඔබ අකමැති වෙනකොට ඒ ඒ නැගලා ආපු එකට ඔබ අකමැති වෙන. වෙන්දට කැමති. දැන් ඔබ අකමැති. ඇයි දුක්ඛේ ඥානං ඔබ? හරිද? ඇයි ඔය නැගලාවේ? අන්න බලන්න ඇලීමක් කියලා සතුටක් කියලා නැගලා ආපු එක ඔබ දකිනවා දැන් මේ ආවේ දුකක්යි. බලන්න ආස්වාදයේ සැපක් නෙමෙයි ආස්වාදයේ දුකක් කියන දැනට හිත ඇවිල්ලා. ආන්න බලන්න මේ මොකක් ඉපදුනත් ඉපදෙන්නේ දුකක් කියන එක ඔබ දැකලා තියෙන්නේ. මේ ධර්මයේ දැකලා තියෙන්නේ. ඒ දැකපු තැන ඔබට අන්න බලන්න ඔබ එතන දකින්නේ මොකද්ද? ඒ කියන්නේ මේ ආස්වාදයේ දුකක් හැටියට දකින කෙනාට විතරයි මේකට අකමැති වෙන්න පුළුවන්. අන්න එයාට ආස්වාදී දුකක් කියලා කියන ඥානය කියන්නේම විද්‍යාවේ ඉන්නේ. විද්‍යාවේ ඉන්නේ. එයා විද්‍යාවේ නෙවෙයි ඉන්නේ. අන්න බලන්න එයා ඉන්නේ අර Nirodhe. අන්න මේ ගලප ගන්න මේ ධර්මයේ. එතකොට බලන්න එහෙනම් මේ මේ අකුසලයට එහෙනම් ඔබ අකමැති. එහෙනම් ඔබ බලනවා අන්න බලන්න කෙනෙක් ඒ අකුසලයට අකමැති වෙනවා නම් ඒක ඊටත් වැඩිය මහත්ගත කුසලයක් වෙනවා. එහෙනම් බලන්න බුදු පියාණන් වහන්සේ වර්ණනා කරන තවත් තැනක ඔබ ඉන්නවා. මොනවා අකුසලයක් නැගලාපු තැනක කුසලයක් වඩා ගන්න පුළුවන් දක්ෂයෙක් වෙලා වුණා. පුදුමාකාර ප්‍රාතිහාරයක් මේක. ඔබ දක්ෂයෙක් වෙලා අකුසලයක් නැගලාපු තැනකින් කුසල වඩාගෙන මේ ගමනින් නිදහස් වෙන්න. පුදුම දක්ෂයෙක් වෙලා කාටද කවුද දක්ෂකම පෙන්වන්නේ ඔබට? කවුද ආයුධය දුන්නේ? බුදු පියාණන් වහන්සේ. මොකක්ද ආයුධය ධර්මය? ඔබ ධර්මයෙන් බුදුන් දැකපු කෙනෙක්. අන්න බලන්න මේ ධර්මයේ ආයුධය ඔබ පාවිච්චි කරනවා දැන්. එහෙනම් බලන්න මේ අකුසලේ මේ අකුසලේ ප්‍රහාණය කරන්න කැමතිද? අන්න ඔබ කැමැත්ත විමසන ඔබගේ ඇතුලෙන්. මේ තින්නේ අන්න යෝනිසෝ මනසිකාරය. අන්න බලන්න. අන්න ඔබ මේකට කැමති. අන්න බලන්න මේ ඔබ මේ අකුසලේ ප්‍රහාණය කරන්න කැමති. අන්න බලන්න. එහෙනම් කෙනෙක් අකුසලයක් ප්‍රහාණය කරන්න කැමති නම් ඒක ඊටත් වැඩිය මහත්ගත කුසලයක් කියලා පෙන්වනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ වර්ණනා කරන තැනක තවත් ඊටත් වැඩිය වර්ණනා කරන තැනක ඔබ ඉන්නවා. අප්‍රමාණ කුසලයක්. ඕක හරියට අර තට්ටු තට්ටු ගානක් ගහන්න බිල්ඩිමක අත්තිවාරම දාලා අත්තිවාරම උඩ දැන් මේ තට්ටු බැඳ බැඳ යනවා. පළවෙනි තට්ටුව, දෙවෙනි තට්ටුව මේ මොකද්ද? මොකද්ද මේ තට්ටුව? ඔය බලන්න ඔය මේ ගහන තට්ටුව මොකද්ද කියලා. එක අකුසලයක් තුලින් කුසල ධර්ම වඩා ගන්න තට්ටුව. කුසල ධර්මයන් වඩා ගන්න රහස ඔබ දැකලා තියෙන්නේ. එහෙනම් බලන්න එහෙනම් ඔබ අකුසලේ ප්‍රහාණය කරන්න කැමති ආන්න බලන්න. ඊටත් වැඩි සතුටක් ඔබට දැන් දැනෙනවා. ජීවිතේ පළවෙනි සැරේට සතුට භුක්ති විඳින කෙනෙක් බවට ඔබපත් වෙනවා. මොකක් නිසාද? ධර්මයේ නිසා. කිසි දිනක මේ ජීවිතේ කිසි දිනක නොඇඳිව සතුටක් ඔබ අත්විඳින්න පටන් ගන්නවා. බලන්න කරලා. එහෙනම් බලන්න ඔබ බලන අකුසලේ ප්‍රහාණය කරන වීරියක් තියනවාද කියලා ඔබට. දැන් මේ කැමැත්ත තිබුණාට වැඩක් නැහැ. වීරියක් තියෙන්න ඕනේ මේකට ගැටිලා නොයන්න. තවදුරටත්. ආ අන්න වෙනවනේ ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් එන හැටි. එහෙනම් මේ අකුසලේ ප්‍රහාණය කරන්න වීරියක් තියනවාද? ඔබට ඒ වීරිය තියෙනවා ආන්න අන්න බලන්න ඔබ ඊටත් වැඩිය මහත්ගත කුසලයක් වැඩිලා තියෙනවා. අන්න බලන්න එහෙනම් බුදු පියාණන් වහන්සේ වර්ණනා කරන හතර තැනක ඔබ ඉන්නවා. බුද්ධම කුසලයක්. රහතන් වහන්සේලා වර්ණ කරන වර්ණනා කරන මහත්ගත කුසලයක් වැඩෙන තැනක ඔබ ඉන්නවා. පුදුම වාසනාවන්තයි. එහෙනම් බලන්න දැන් ඔතනින් උක ඉවර කරුත් එහෙම ආයිත් ඉතින් සංසාරෙට නේද? එහෙනම් මේ අඛණ්ඩව මේ මේ වැඩිච්ච වීරිය අඛණ්ඩව පවත්වාගෙන යන්න ඔබට හැකියාවක් තියෙන්න ඕනේ. මේ හැකියාව ඔබට තියනවාද කියලා ඔබ බලනවා. උරගා බලනවා කාත් එක්කද ඔබත් එක්ක. අන්න මේ බලන්න වීරිය වැඩෙන හැටි සතර සම්මා ප්‍රධාන වීරිය. මොකද්ද මේ කිව්වේ? අන බලන්න හටගත් අකුසල ධර්මය ප්‍රහාණය කරන්න ප්‍රහාණය කරන්න. ඕකනේ තියෙන්නේ. ඉපදිච්ච අකුසලය අන්න බලන්න ප්‍රහාණය කරන්න. ඔබ ඒක කරා. අන්න බලන්න ඒක කරන මාර්ගයට ආව දැන්. අන්න නූපන් අකුසලයක් වඩවා ගන්න. නූසන් කුසලයක් වඩවා ගන්න. අන්න බලන්න නූපන් කුසලයක් ඔබ වඩවා ගත්තා. අකුසලයකින් කුසලයක් වඩාගත්ත දක්ෂයෙක් ඔබ. එහෙනම් බලන්න මේ වැඩිච්ච කුසලයේ වැඩි දියුණු කරගන්න. අන්න ඒක තමයි තුන්වෙනි අර තියෙන. අන්න ඔබ මේ වැඩි මේ උපදිච්ච කුසලයේ වැඩි දියුණු කරගන්න එක තමයි ඔය තියෙන්නේ. අන්න බලන්න තට්ටු පිට තට්ටු ගහගෙන යනවා දැන්. ආන්න බලන්න එහෙනම් ඔබට මේක ප්‍රහාණය කරගන්න අකණ්ඩව වීරියක් තියෙනවා නම් මේ ආරම්භනා වූ වීරිය අකණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් අන්න බලන්න බුදු පියාණන් වහන්සේ පෙන්වනවා ඒක ඊටත් වැඩි මහත්ගත කුසලයක් කියලා. එහෙනම් බලන්න ඔබ එහෙනම් බුදු පියාණන් වහන්සේ රහතන් වහන්සේලා වර්ණනා කරන තවත් තැනක ඉන්නවා. ඊටත් වැඩි කුසලයක් වැඩෙන තැනක නේද? එතකොට බලන්න එහෙනම් බලන්න දැන් බලන්න ওই ටික වෙනකොට බලන්න අන්න රකුසලේ ප්‍රහාණය වෙලා ගිහිල්ලා ඔබ ඒකත් එක්ක ඇලිලා ගිහිල්ලා නැහැ ඔබ ඒකත් එක්ක ගැටිලා ගිහිල්ලා නැහැ ඔබ ඒකත් එක්ක රැවටිලා ගිහිල්ලා නැහැ ජීවිතේ පළවෙනි සැරේට ඔබ විශාල අකුසලයක් මේ වෙලාවේ දුරු කළා දානවා අන්න බලන්න සංසාරයේ අප්‍රමාණ අනන්ත ගමනකට යන්න තිබිච්ච ගොඩ නැගින්න තිබිච්ච ආශ්‍රව ධර්මයන් ටිකක් ඔබ මේ වෙලාවේ ගොඩ ඔබ මේ වෙලාවේ මුදා ඔබ මේ වෙලාවේ විරුද්ධ කරලා තියෙනවා අන්න බලන්න ඔබ මේක දැකලා අන්න බලන්න මේ තියෙන්නේ ධර්මයේ තුල කොහොමද සතුටු වෙන්නේ සතුට ඇති කරගන්නේ අන්න බලන්න මේ තියෙන්නේ දහම් මානසිකාරය එහෙනම් බලන්න ඔබ මෙන්න මේ මානසිකාරය වෙනකොට බලන්න ඔබ ඉන්නේ පුදුමක් පුදුමාකාර චිත්ත ප්‍රසාදයකින් චිත්ත ප්‍රබෝධයක ඉන්නේ. ඔබේ ඔබේ රැල්ලත් එක්ක අහුවෙලා අනුසූති ගමනක ගිහිල්ලා නැහැ. ගඟ ගලන පැත්ත වෙනුවට ඉහළට පීනන, ඉහළට ගමන් කරන න්‍යායයකට ඔබ ඇවිල්ලා. පටිසෝති මගකට ඔබ ඇවිල්ලා. ආන්න බලන්න. එහෙනම් ඔබට පේනවා නේද? ඔය මොකද්ද වෙන්නේ? සතර සම්පප්පදාන වීරිය. අන්න බලන්න. එහෙනම් බලන්න ඔබ ওই විදිහට දකින්නකොට දකින්නකොට අන්න බලන්න නූපන් අකුසලයන්ට ඉපදෙන්න අවස්ථාවක් ඔබ උදා කරන්නේ නැහැ. අන්න බලන්න ඉපදිච්ච අකුසලයෙන් නූපදිච්ච කුසලයක් වඩා ගත්තා. උපදවා ගත්තා. ඒක වැඩි දියුණු කරා උපදින්න තියෙන අකුසලයට ඉඩ තිබ්බේ නැහැ. අන්න දැක්කද? දැන් ඔය මොකද වෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය වැඩෙනකොට ජීවිතේ පළවෙනි සැරේට ඔබට මෙන්න මේ ටික දැනෙනවා. ඇහැ විවේක ගන්නවා. කන විවේක ගන්නවා. දිව විවේක ගන්නවා. නහය විවේක ගන්නවා. කය විවේක ගන්නවා. මන විවේක ගන්නවා. විවේක නිස්සස්ස කියන මෙන්න මේ ස්වභාවය ඔබ අත්විඳ ගන්නවා. ඇස් ඇරගෙන කන් ඇරගෙන වෙන්ද වගේම ඔබ වැඩ. හැබැයි ඔබ ඉන්නේ පුදුමාකාර සුවයක. මේක ටික ටික ටික ටික ඔබට වැඩෙනවා එනවා යනවා එනවා යනවා ඒ එනවා යනවා ගතිය එන්නෙන් අටු වෙන්න ගන්නවා නව ඒ කියන්නේ එන එන ප්‍රමාණය නැවතෙන ප්‍රමාණය වැඩි වෙන්න ගන්නවා. අන්න බලන්න. ඔහොම ඔහොම ඔහොම එනකොට ඔබට දා ඔහොම ඔහොම අන්න බලන්න අභ්‍යන්තර පරිවර්තනය කිව්වේ ඔන්න ඕකයි. දැන් බලන්න මේ මනස ක්‍රියාත්මක වෙනවා. ආ මට එක තැනක් ඔබට කියන්න බැරි වුණා. සමා වෙන්න. ඒක තමයි මේ වස්තු දශකයේ නිර්මාණය වෙන තැන තමයි අන්න බලන්න මොළයයි හෘදේ වස්තුවයි නිර්මාණය මනසින් තමයි ඒ කියන්නේ මනස තුල තමයි මනසින් තමයි ඒ කියන්නේ කර්මජ විඥාණයෙන් තමයි මෙන්න මේ හෘදේ වස්තුවයි මොළයයි නිර්මාණය වෙන්නේ. මේ කයේ තියෙන අනිත් කොටස් ටික අන්නර කය ඒ කියන්නේ ඇහැ ඇහැ කියන එක චක්කු දසකයෙන් කන කියන එක සෝත දසකයෙන් ඇහැ කන නාසය දිව කියන ටික ඒ ටික ඒ ටිකේ නිර්මාණය වෙලා කයේ අනිත් ටික ඔක්කොම නිර්මාණය වෙන්නේ කය දසකයෙන්. එතකොට බලන්න නමුත් මේ කයේ කොටසක් වුණාට හෘදේ වස්තුවයි මේ මොළයයි මේ දෙක නිර්මාණය වෙන්නේ වස්තු දශකේ. මේක විශේෂ තැනක්. මොකද මේ මනස මානසික කොටසක් තමයි මේ මොළයයි හෘදේ වස්තුවයි. ඒකේ පදාර්ථ රූපේ තමයි ඒක. එතකොට බලන්න එහෙනම් දැන් බලන්න මනස මේ මනස මේ මොළය මේ අපි ওই ඉස්සලා කතා කරා මේ හැම සෛලයක් එක්ක මොළේ සම්බන්ධයි. මේ හැම සෛලයක් එක්කම මොලේ සම්බන්ධ වෙනවා. ස්නායු පද්ධතියත් එක්ක. මේ හැම සෛලයක් එක්කම හෘද වස්තුව සම්බන්ධ වෙනවා මේ ලේ ධාතුවත් එක්ක. එහෙනම් බලන්න මනස් මොලේ සම්බන්ධ වෙලා මොලේෙන් ගන්නවා අන්න බලන්න ඒ සංවේදන සංවේදනාවයි ඒ තොරතුරු සපයන එකයි එතනින් ඒක කරගන්නවා. මොලෙන් තමයි කරන්නේ. ඒ හැම ස්නායුකකම සංවේදීනේ දැනගන්නවා. ඒ හැම ස්නායුකකටම අන්න අර මේ අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන්නේ මොළේ. එතකොට බලන්න ඒ ඕන කරන උත්තේජනය සපයන්නේ මොළේ. එතකොට බලන්න ඒකට අවශ්‍ය කරන ශක්තිය ලේ ධාතුව හරහා ලබා දෙන්නේ හෘද වස්තුවෙන්. එහෙනම් නාල අනුනාල ඔස්සේ හැම සෛලයකටම මේ ලේ ධාතුව ගමන් කරනවා. එතකොට බලන්න ওই දෙකම පාලනය කරගෙන කරගෙන යන්නේ කවුද? මනස. එහෙනම් බලන්න මනස නිවෙනකොට ඊට අනුරූපව හැම සෛලයකම ක්‍රියාකාරීත්වය ඒ විදිහටම නිවෙන්න පටන් ගන්නවා. එහෙනම් ගතසිත දෙකම ඔබගේ නිවෙන්න. ඒ විදිහට නිවෙන්න පටන් ගන්නවා. ගතසිත දෙකම ওই විදිහට ක්‍රියාත්මක වුණා ඉස්සල්ලා. ඒ විදිහට මේක නිවෙන්නත් පටන් අන්න බලන්න අන්න බලන්න ඉමක් කොනක් නැතුව දුව මේ දිවිල්ල නතර වෙන්න පටන් ගන්නවා. ඔබට අන්න බලන්න කයේ විවේකයක් සිතේ විවේකයක් මේ දෙකම ඔබ භුක්ති විඳින්න පටන් ගන්නවා. ඇයි මනසට අනුවයි අන්න බලන්න වචන ගියේ. හිතන්න පටන් ගත්තේ. මනසට අනුවයි වචන කතා කරේ මනසට අනුවයි කය ක්‍රියා කරේ. අන්න බලන්න මනස නිවෙනකොට ඒ ටිකත් ඒ විදිහටම නිවෙන්න පටන් ගන්නවා. අන්න බලන්න ඒවැය තියෙන උත්තුජ ඒවැය තියෙන සුද්දාස්තක ස්වභාවයන් ඒ අට අනුරූපව නිවෙන්න පටන් ගන්නවා. ආන්න බලන්න. එතකොට එහෙනම් අන්න බලන්න එහෙනම් ඔබ මේ හැම තැනකදීම මෙන්න මේ මේ නිවීම බලන්න මේ කය නිවෙනවා කියන තැනත් ඔබට හම්බ වෙන්නේ කොතනින්ද? ඒකත් හම්බ වෙන්නේ මනසින්නේ. අන්න බලන්න එහෙනම් මනස මනසී නිවීම. එහෙනම් මනස ගිනි අරන් තිබිච්ච මේ මනසී නිවීම තමයි මේ නිවන අන්නේ නිවීමේ ප්‍රමාණයට ඔබ නිවන ස්පර්ශ කරනවා. ඒ නිවීමේ ප්‍රමාණය ඔබ කොපමණද? ඒ ප්‍රමාණයට ඔබ ඒක අත්දැකලා ඉවරයි. එහෙනම් මේක මේ විදිහට ගිහිල්ලා මේ මොහොතක් මොහොතක් පාසා මේ මොහොතේ ඔබ සිහියෙන්න ඒ මොහොතේ ඔබ ඒ ප්‍රමාණයට ඒක අත්විඳිනවා. ඔබ Nirodha අත්දකින්න ඔබ නිවන අත්දකින්න ඒ ප්‍රමාණයට ඔබ අත්දකින්න රහතන් වහන්සේ ආන්න බලන්න. එහෙනම් මේ විදිහට මේ විදිහට අන්න සිහියෙන් ඉන්න ඉන්න මේ මග වැඩෙනවා. අන්න ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා කියලා. එහෙනම් බලන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිනකොට පූර්ණේ වෙච්ච දවසට මොකද්ද විරුද්ධ වෙලා තියෙන්නේ? භවපච්චයා ජාති සදහටම නිරුද්ධයි. කිසි දිනක කොහේවත් ආයි නොපිහිටන්න භවපච්චයා ಜಾති වෙලා ඉවරයි. ඒ කියන්නේ භවපච්චයා ಜಾති කියනකින් නිරෝධ වෙලා ඉවරයි. එහෙනම් භව නිරෝධා ಜಾති නිරෝධා වෙලා ඉවරයි. එතනදී සතහටම සතාකාලිකවම එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කොටස් දෙකක් තියෙනවා. මේ මොහොතට නිරෝධය සහ සදාතනික නිරෝධය. එහෙනම් මොහොතක උපත මරණය සහ සදාතනික මරණයෙන් නිදහස් වීම. අන්න ඒකට කියනවා අජරාමර කියලා. ඇයි ජරාව කියන තැනට වැටෙන්නෙත් නෑ මරණ කියන තැනට වැටෙන්නෙත් නෑ ආයි. ජරා මරණ නම් ජරා මරණ දෙකේ නිදහස් වෙච්ච තැනට කියනවා අජරාමර කියලා. අන්න අජරාමර ස්වභාවය කියන්නේ ඔන්න ඔතනට. එහෙනම් ආයි කිසිම දිනක අන්න බලන්න මේ කියන චිත්ත ස්වභාවයක් හටගන්න අවස්ථාවක් නැහැ. ඒ චිත්ත ස්වභාවයක් හටගන්න, ඒ විඥාන ස්වභාවයක් හටගන්න හේතු නැහැ. ඒ ශක්තිය නිරුද්ධ වෙලා ගිහිල්ලා සතහට. පහන නිවුණා වගේ නිරුද්ධ වෙලා ගිහිල්ලා. සම්පූර්ණයෙන්ම සුද්ධාෂ්ටක චලිතය නතර වෙලා. ඒ කාගේවත් නෙමෙයි ඔබේ කතාවයි. ඒ ඔබයි. එහෙනම් ඒ ඔබේ ඔබේ ඔබේ ගමන් මගේ අවසානය යන්නේ එතනයි. එහෙනම් එහෙනම් මෙච්චර දවසක් ඔබ නොදකපු, ඔබ නොඇඳපු, ඔබ නොඅසපු කතාවේ රහස අන්නේ තමයි. එහෙනම් මං හිතනවා මේ සත්‍ය පබ්බේ ಜಾති කියන තැනින් බලන්න අපිට තව කොච්චරක් කතා කරන්න පුළුවන්ද? මේ ಜಾති කියන එක තැන අරගෙන. එතකොට බලන්න ಜಾති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස මේ විදිහට 11 ආකාරයක ගින්නක් තමයි මේ තියෙන්නේ. එහෙනම් බලන්න මේ ගිනි 11ෙම නිවිලා යන තැන තමයි එහෙනම් ඔබට පේනවා අන්න අර මහා මහා චත්තාරිසික සූත්‍රයේ දේශනා කරපු අර ආශ්‍රව රහිත සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ඔබ සියලු දෙනාටම මම හිතනවා මේ ධර්මයේ තේරෙන්නේ නැති. ඉතින් එහෙමනම් දැන් ඔබට මම අවස්ථාවක් දෙන්නම් මොනවම හරි තියෙනවා නම් ඔබ අහන්න. නිශාන්ත මහත්තයා කියන්න. දැන් ඔය කියපු කතා වලින් ඇත්තටම මට කාරණා හතරක් ඔය දැන් ඔක්කොම කතා කරපුවා වලින් මට කාරණා හතරක් පැහැදිලි වුණා. මේ මම ඒ ඒ කියන්නේ නිශාන්ත මහත්තයා මට හිතෙන්නේ මේ මේ මන් දන්නේ ඒක මට හිතෙන එක කෙස් ගහක ඉපදීම පවා හේතුඵලයි කියලා හිතෙනවා මට. අනිත් එක මට හිතෙනවා නිශාන්ත මහත්තයා අපි කෙස් ගහක ඉපදීමට ඒ කියන්නේ අපිම අපිම කියලා ගත්තට ඒකටත් අපි අපිම වග කියන්න ඕනේ කියලා අනිත් එක මට හිතෙන්නේ මේ නිවන විතරයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ අනිත් ඔක්කොම එතනින් මෙහාට කතන්දර. ඒ කියන්නේ නිවන විතරයි තියෙන්නේ අනිත් ඔක්කොම තියනවා නම් ඒවා හදාගත් ඒවා විතරයි කියලා. ඒ කතන්දරේ තමයි මට ඔය නිශාන්ත මහත්තයා කිව්ව ඔක්කොම කතන්දරවල කියන්නේ සම්ක්ෂිප්තයක් විදිහට මට තේරුනේ. අන්න හරි. ඒ කියන්නේ ඇත්තටම නොහට ගන්නම ස්වභාවයක නොහට ගන්නම නොහටගෙනම තියෙන ස්වභාවය හට ගන්න ස්වභාවයකට වැටලා තියෙන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යා තණ්හා නිසා. ඒ කියන්නේ මේ කෙලෙස් නිසාමයි. එහෙනම් බලන්න කෙලෙස් නිසා තමයි කර්ම බීජ වැපිරෙන්නේ. කර්ම බීජ වැපිරුණොත් තමයි කර්ම කර්ම කර්ම රැස් වෙන්නේ. කර්ම රැස් වුණොත් තමයි නැවත විඥානයක් හට ගන්න අවස්ථාව තියෙන්නේ. ඒ විඥා අන්න බලන්න විඥානය හටගත්තොත් තමයි උතුරූප කියන ස්වභාවයක් පවතින්නේ. උච්චද කියන ස්වභාවයක් පවතින්නේ. අන්න යාන්න බලන්න. එතකොට එහෙනම් බලන්න ඔය මොකද පංච නියම ධර්මයන්ගේ නිරෝධයනේ තියෙන්නේ. නිරෝධය. ආන්න බලන්න. ඒ කියන්නේ ධම්ම නියාමයේ ධම්ම නියාමයේ බීජ නියාමයේ කම්ම නියාමයේ චිත්ත නියාමයේ උතු නියාමයේ නේද ඔය තියෙන්නේ. ආන්න බලන්න උතු නියාමයේ නිරෝධය. ඕ. ආන්න බලන්න නියාම ධර්ම පහේ නිරෝධය ඔය තියෙන්නේ. ශාන්ත මහත්මයා. ඔව්. අවසරයි නිශාන්ත මහත්මයා. කියන්නේ. අද නම් ඇත්තටම පුදුමාකාර අසිරිමත් වූ දේශනයක්. ඒක මම හිතන්නේ ඒක අපේ පෙර පිනක් ඒ වගේ දේශනයක් ඒ විදිහට निराවුල්ව අහන්න ලැබීමම මම හිතන්නේ ගොඩක් අපි වාසනාවන්තයි අපි පින්වන්තයි ඒ ඒකට ඉස්සරලා මම ඔබතුමාට පින් අනුමෝදන් කරනවා බොහොම පින් සිද්ධ වෙනවා බොහොම හැඟීම් බර අවස්ථාවක් වෙනවා එච්චරමටකටම ඒක අසිරිමත් ඇත්තටම හුඟා ප්‍රශ්න විසඳිලා ගියා මේ හරිම මං හිතන්නේ අපිව අමුතුම තැනකට ගෙනාවා මේ ජාතියේ පටන් මේ අසංකත ධාතුව දක්වාම අපිව ගෙනාව සංකත ධාතුවේ ඉඳලා කියලා තමයි මට අන්තිමට හිතෙන්නේ ඒක හරිම වටිනවා හරිම හරිම ක්‍රමානුකූලයි ඒ කියන්නේ ආය අපිට කිසි තැනක ප්‍රශ්න කරන්න කිසිම දෙයක් ඉතුරුුනේ නෑ ඔබතුමා ඒ ආකාරයට ඉතාම පැහැදිලිව ඉතාම ලස්සනට අපිට ගෝචර වෙන ආකාරයට මේ මේ ධර්ම දේශනාව අද කළා මට චූට්ටක් මේ එක එක වචනයක පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා මට මේ නිබ්බන්ති කියන එක මට ඒ වචනේ පැහැදිලි නෑ මං කලිනුත් දාලා තියෙනවා මං සෙව්වා නමුත් ඒ වචනේ <laughs> මට මේ හරිම අර්ථය කියන එක මට ඇත්තටම නිබ්බන්ති කියන්නේ හට ගන්නවා කියන එක ඉපදෙනවා කියන එක අන්න හරි ආ ඒක රහතන් වහන්සේටත් මේ වෙලාවේ වෙනවා හට ගන්නවා එතකොට බලන්න මට එතෙන්දි තව තව කතාවක් මට පුතුමි දැන් මේක කතා කරපුවාන්ද මම කියන එහෙනම් බලන්න රහතන් වහන්සේ කියන ස්වභාවයේදී ඔය හේතු පහෙන් තියෙන්නේ මොනවද නැති මොනවද Oh. අවිද්‍යාව ah. තියෙනවද? අවිද්‍යාව නැහැ විද්‍යාව තියෙනවා. <laughs> අන්න හරි. එතකොට නෑ අවිද්‍යාව නෑ. අවිද්‍යාව නෑ. එතකොට බලන්න. විද්‍යාව තියෙනවා. තණ්හාව තියෙනවා. විද්‍යාව තියෙනවා. ඔව් තණ්හාව තියෙනවද? තණ්හාවත් නෑ. තණ්හාවත් නෑ. ඔන්න බලන්න අවිද්‍යාව තණ්හා. තණ්හා කර්ම කියන කර්ම කියන තැන කර්මච්ඡය වෙලානේ. අන්න හරි කර්ම ක්ෂය වෙලා එක ආකාරයක කර්මයක් පවතිනවා ඒ නිසයි උන්වහන්සේට ওই ගත කරන්න වෙන්නේ පුරාණ කර්ම කියන ස්වභාවය විතරයි ආන් හරි හරි එහෙනම් නව කර්ම කියන එකක් නැහැ හරි නේද එතන එහෙනම් සතර සතර ආහාර කියන එක තියෙනවද ඒ ඒක තියෙනවා නෑ ඒකත් නෑ ඒ කියන්නේ මනෝ සංචේතනා විඥානාහාර කියන එක හටගන්නේ නෑනේ අන්න බලන්න එහෙනම් එතනිනුත් 2019 තියෙන දෙකයි පුරාණ කර්ම සහ නිබ්බන්තිය කියන එක විතරයි එතකොට මේ නිශාන්ත මහත්මයා දැන් අර මනෝ සංචේතනාහාරේ නෑ නමුත් ස්පර්ශාහාරය තියෙනවා නේද ඒක තිබුණට සතර ආහාරයෙන් මිදිලානේ සතර ආහාරයෙන්ම මිදෙනවාද එතකොට සතර ආහාරයෙන්ම මිදිලා තියෙනවා හරි හරි සතර ආහාරයම විදිහට සාදු සාදු මන මනෝ සංචේතනා කියනකොට බලන්න මනෝ සංචේතනා කියන එකක් නැහැ අනිත් එක රහතන් වහන්සේ කියන ස්වභාවයේ සත්පුද්ගල භාවයෙන් ඉතින් විදිලානේ තියෙන්නේ ක්‍රියාසිතක් හැටියට ඒක පරිහරණය වෙන්නේ ක්‍රියාජවණයක් හැටියට ආන්න ඒකර ඒ ස්වභාවයක් නැහැ එහෙනම් බලන්න විපාකයකට සකස් වීමක් වෙනවා ඒ ඒක ඒ ඒ ඒ සකස් වීම තමයි හට ගැනීම කියන්නේ නිබ්බන්තිය කියලා කියන්නේ. හට ගැනීම කියන්නේ. අන්න එච්චරයි. දැන් නිශාන්ත මහත්තයා අපිට ඔය ඔතන මේ මෙහෙම ගන්න බැරිද? දැන් අද අපි ඉන්නේ පෙර කර්මයට විපාක වශයෙන් අපිට දැන් ඇස කන නාසය දිව කය මනස ඔක්කොම විපාක වටේ නේද අපි මේ දැන් ජීවත් වෙන්නේ විපාක වටේ තමයි ජීවත් විපාක වටේ එතකොට දැන් මේ මේ ජීවිතේ මේ විපාක වලට ආයෙත් කෙලස් එකතු වෙලා කර්ම සකස් වුණොත් ආයෙත් අපි යනවා විපාක වටේකට අන්න හරි. ආයත් විපාකයක් සකස් වෙනවා. ඒක තමයි මාර පෙන්වන්නේ. අනුප්පන්න කෙලෙස් කියලා කිව්වේ ඔන්න ඔය විපාකය. අන්න <laughs> එතකොට දැන් ඇත්තටම අප අපි දැන් අර නිශාන්ත මහත්තයා කිව්වා වගේ අපි සිහිය පාවිච්චි කරන්න පුළුවන් නම් ඇත්තටම සිහිය අපිට හොඳින් දියුණු කරගන්න පුළුවන් වුණොත් අපිට මේ දැන් එන දැන් අපි හිතමුකෝ දැන් චක්කු විඥානය කියන්නේත් විපාකයක්නේ. සෝත විඥාන ඔය සියල්ලම විපාකනේ. එතකොට දැන් ඔය කොහෙන් ආවත් අන්තිමට අපිට සිතක්නේ හැදින්නේ පංච උපාදානස්කන්ධයක්නේ. ඔන්න ඔය පංච උපාදානස්කන්ධය පිළිබඳව දකින්න පුළුවන් වුණොත් එතන ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉන්න පුළුවන්කම අපිට සිහියෙන් සකස් වුණොත් අපිට පුළුවන් නේද මේ කෙලෙස් ටික සකස් වෙන්නේ නැතුව දැන් කෙලෙස් කියන්නේ උතන ඇත්තටම ඇලීම සහ ගැටීම නැත්නම් තණ්හා උපාදාන කියන ටිකනේ ඔය එන්නේ මම මගේ ඔය කියන කොයි විදිහෙන් ගත්තත් තණ්හා උපාදානෙම නැත්නම් ඇලීමකුත් ගැටීමකුත් නේ සකස් වෙන්නේ ඇහෙනවද මාව ඔව් කියන කියන ඔව් අහගෙන ඉන්න එතකොට දැන් ඇලීමත් ගැටීමත් අපිට නතර කරන්න බෑ දැන් නතර කරන්න බෑ අපිට ඒකේ උනාට අර නිශාන්ත මහත්තයා ඇහෙන්නද කියන කියන ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා අපිට පුළුවන් නම් මේ ඇත්තටම මේ මේක නුවණින් හොඳට දකින්න සිහියෙන් යුතුව අර සිහිය නුවණ වීරිය උපදවාගෙන මේක දකින්න පුළුවන් වුණොත් අපට බොහෝ දුර මේ මේ කර්ම මේ මේ කෙලෙස් ටික නැති කරගෙන කර්ම හට නොගත්තොත් නැවත උප්පත්තියකට අපිට නොයන්නට පුළුවන් කියන එක තමයි මම ඔතන හුඟක් මේ මේ දලා අදහස හැටියට කියන්නේ ඒකේ යථාර්ථය හැටියට මම ගත්තේ. නිශාන්ත මහත්තයාට ඒක මොනවා හරි වැරද්දක් තියෙනවා නම් මට කියලා දෙන්න. ඔව් ඇත්තටම දැන් ඔය ඔය විදිහට තමයි දැන් අපිට මේ යන සිද්ධිය වෙන්නේ පංච උපාදානස්කන්ධ හට ගන්නවා විපාකයක් සකස් වෙලා තියෙන්නේ නේද? එතකොට ඔය ඔය ඔය නිසා තමයි අපුව මේ අහුවෙලා තින්නේ අන්නේ අහුවෙච්ච තැනට කියනවා දස සංයෝජන කියලා නේද එහෙනම් එහෙනම් බලන්න ඔය දස සංයෝජනෙම්ම නිදහස් වෙන ක්‍රමේ නේද මේ තියෙන්නේ ඔව් ඔව් ඒ කියන්නේ ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලගත පරාමාස මුලින්ම දුරු වෙච්ච තැන අන්න සම්මා දිට්ඨියට ආපු තැන නේද? එතකොට එතනින් එහාට බලන්න අන්න එතකොට මම කියන දෘෂ්ටිය ඉවරයි සංසාරේ යන්න එක්කෙනෙක් යන්න තිබිච්ච කොටසක් ඉවර කරා ඒක ඒක පෙන්වනවා වේපුල්ල පර්වතයේ වගේ කොටසක් කියලා නේද <laughs> අන්න එච්චර ප්‍රමාණයක් දුර වෙලා ගියා දැන් එහෙනම් තියෙන්නේ බොහොම අනුශය මට්ටම් ටිකක් නේද එහෙනම් බලන්න එහෙනම් කාමරාග පටික කියන දෙකත් ටික ටික ගෙවිලා යනකොට ඔය ඔය දැන් දකින්න විදිහ ඔබ ඔබ දැන් කිව්ව තැන ඇලෙන ගැටෙන දෙකේ නිදහස් වෙනවා කිව්ව තැන අර මං අන්තිමට පෙන්නුවේ කොහොමද මේ මේ සතර සම්පදාන වැඩෙන්නේ කියලා අන්නේ සතර සම්පදාන වීරිය තුල ඔන්න ඕක තමයි වෙන්නේ ඒක වෙනකොට බලන්න කාමරාග පටික ගැලවිලා යනකොට ආයි කාමසුගතියක උපදින්න තියෙන හේතු ඉවරයි අනාගාමි වෙලා අනාගාමි වෙනකොට බලන්න සංයෝජන ධර්ම පහක් ඉවරයි ඉවරයි නේද එහෙනම් බලන්න සංයෝජන ධර්ම පහක් ඉවර වෙනකොට ආයි කාම ලෝකයක ඉපදෙන්න සතර අපායට වැටෙන්න දින කිසිම හේතුවක් ආයි සකස් වෙන්නේ එහෙනම් ඒ කියන ඒ ඒ කියන්නේ මොකද්ද ඒ කියන මනෝභාවයන් ආයි හටගන්නේ හටගන්නේ ඒ කියන්නේ ඒ ඒ අන්න හරි ඒ කියන මනසේ ස්වභාවයක් කවදක්වත් ආයි එන්නේ ඔව් අනුත්පාදයට යනවා කියන්නේ එතන නේද නිශාන්ත මහත්තයා නෑ එතනලු එතනලුත් බලන්නකෝ දැන් එතනලුත් ආශ්‍රව හැටියට තව තියෙනවනේ ඉතුරු වෙලා. ඒ කියන්නේ අනුශය හැටියට ඒ ඒ අන්න හරි. ඒ ඒ ටික තමයි තියෙන්නේ අන්න බලන්න රූප රාග අරූප රාග. ඒ කියන්නේ ඔය කියන්නේ බ්‍රහ්ම ලෝක දැන් තියෙන්නේ. සුද්ධාවාස. මාන උද්දච්ච අවිද්‍යා. නේද? අවිද්‍යා. ඔය තියෙන්නේ අනුශයම මට්ටමක්. ඔන්න බලන්න ඔය ටිකක් අරන් යනවා නේද? ඔය බලන්න ඔය චුට්ටක් අරන් යනවා නේද තව පොඩ්ඩකට එහාට. ඔය තියෙන අනුසය ටිකක් අන්න බලන්නකෝ ඒ කියන්නේ අර ඒ බලන්නකෝ එතනත් එන නේද අර නූපදින්න තියෙන උපදින්න નિયમિત අර බලන්න හේව නැල්ල වගේ නේ අසුචි චුට්ට නේද ඔය තියෙන්නේ චුට්ට චුට්ට එනවා අන්න බලන්න එහෙනම් බලන්න අතන්ට යනකොට ඔබතුමිය දැන් අර කියපු තැනට අන්න බලන්න සක්කාය සංඥා කියන ස්වභාවය ඉවරයි අනාගාමී වෙනකොට එහෙනම් මම කියන හැඟීමත් දුර වෙලා ඉවරයි එහෙනම් බලන්න ඒ මට්ටමට මනස දියුණු වෙලා නම් බලන්න ඒ මට්ටමක සුවයක් ඒ වෙලාවේ තියෙනවා ඒ මට්ටමක පුදුමාකාර නිවීමක් තියෙනවා අන්න බලන්න ඒක අත්විඳින්නෙක් බවට පත් වෙලා කවදාකවත් අර අර සංයෝජන නැවත හටගන්න හේතු නැහැ හේතු නැහැ ඒ හේතු නැහැ ඒ හේතු ඔක්කොම නිරුද්ධ වෙලා දැන් ඒ ශක්ති ප්‍රභාවයක් ආයේ කවදාකවත් හටගන්නේ හැබැයි අනාර්ය මට්ටමේදීත් ඔය වගේ තැනකට එන්න පුළුවන් නමුත් බලන්න ආයිත් ඒ හේතුව තියෙනවා හටගන්න ආන්න බලන්න ආයිත් නැවතත් අර පල්ලෙහාට එන්න හේතු තියෙනවා පල්ලෙහාට එනවා නමුත් මෙතනට ආර්ය මගේදී අන්න බලන්න ආශ්‍රව රහිතව සම්මා දිට්ඨියෙන් යන කෙනාට ආයි කවදාවත් ආපස්සට කැමති වුණත් එන්න බෑ. දැන් ඔබ බහැලා ආයි එන්න ඔරුවෙන් මේ පැත්තට ගිලකොට එන්න බෑ. කැමති වුණත් බස්සන්න බෑ දැන් ආයි නේද? බහින්නේ නෑ කවදාවත්. එතකොට බලන්න බුදුම ප්‍රාතිහාරයක් නේද මේ? බුදුම ප්‍රාතිහාරය. එතකොට බලන්න එහෙනම් ඔව්. නිශාන්ත මහත්මයා. ඔව්. කියන්න. ඔබතුමාගේ අද දේශනය ගැන නම් කියන්න වචන නැහැ. වර්ණනා කරන්න අවබෝධන ප්‍රමාණය අනුව වර්ණනා කරන වචන ඒ තරම්ම ඔබතුමාගේ දේශනා 20ක් 25ක් විතර බලලා තිබුණා අහලා තිබුණා මම මීට කලින් කතා කරලා නැහැ ඒ වුණාට මට මම ඔබතුමාගේ දේශනාවලින් මම අන්තිමට ගණිපු දෙයක් තමයි මේ ආයතන 6 ආයතන 6 කියන එකෙන් ලබා ගන්න කිසිම දෙයක අර හිස් බව දැකලා ඊට පස්සේ උපදින ඊට පස්සේ ඇතිවන වේදනා සංඥා සංකාර විඥාන කියන ටික ඒ පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය හැටියට දැක්කොත් මේ ගමන යන්න පුළුවන් කියන එක මට ඔබතුමාගේ දේශනාවලින් තේරෙනවා ඇත්තෙන්ම මේ සංඥාව කියන්නේ මිරිඟුවක් බව ඒ අර බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළ තියෙනවානේ උපමා කළා පෙන පෙඩක් දීබ බොලක් මිරිඟුවක් කෙසල් කඳක් මායාවක් කියලා. ඔව් ඒක විස්තර විස්තර ඇතුවම කියන්න අනිත් අයටත් ඇහෙන්න හරි වටින තැනක්. අහන්න කියන්නේ. කියන්න රූපය රූපය පෙන පීඩක් වේදනාව දීබුබුලක් සංඥාව මිරිඟුවක් සංකාරය කෙසල් කඳක් විඥානයේ මායාවක් ඒ ටික නම් සම්පූර්ණයෙන්ම අවබෝධුනේ ඔබතුමාගේ දේශනා අහලා අර අරිය අරිය ඇසින් ලොව දකිමු කියන දේශනාව ඇහුවා ඇත්තෙන්ම මට ඒකෙදි මම මගේ යාළුවන්ටත් කතා කරලා කිව්වා මේක අහන්න මේක ඇහුවේ නැත්නම් දිගට යන්න අමාරු මේක අහන්න ඕන කියලා මට ඒ තරම්ම දැනීමක් අවබෝධයක් ආවා ඒකෙන්. මම ඒකට ඔබතුමාට තව තවත් මේ ධර්ම ඥානය තවත් පහළ වේවා. එයින් අපිටද මේකෙන් මිදෙන්න අවස්ථාව සැලසේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මට අහන්න කැමතියි. ඒ අර ආයතන හයේ හිස් බව දැකලා හිතින්ම මේක ඇති කරගන්න බව දැකලා පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැකෙන් පස්සේ පුළුවන් ද මේකේ පොඩි දියුණුවක් ලබන්න කියන එක මට දැනගන්න අනිවාර්යයෙන්ම ඔබතුමිය එතනමයි ඉන්න ඕනේ ඔබතුමිය මේ ආයතන හයේ හිස් බව දකපු තැනම ඔබ එතන නැහැ ඇත්තටම අන්න බලන්න ඔබ ඉන්නේ මේ මොහොතේ අවබෝධය නම් ඔබ දකින්නේ මොකද්ද මොහොතක් පාසා සිතක් හටගෙන නිරුද්ධ වෙලා යන කතන්දරේ නා ඔබ දකින්නේ පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ම ඇත්තටම ඇත්තටම තේරෙනවා මේ අර කණ්ණාඩියේ දෙපැත්තෙම දාලා බැලුවොත් ඔබතුමා කියන්නේ මොකද්ද කියන එක හොඳ හැටිම වැටහුණා ඊට වඩා ආනන්දයක් කියන්නේ මට හරිම සන්තෝසයි හරිම සතුටුයි ඔබතුමාට තව තවත් මේ ওই ඥානය තවත් තව තවත් පහළ වේවා අපට එයින් ශක්තියක් ධෛර්යයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන ඔබ ඔබතුමා මෙලොවට බිහි කර මව්පියන්ට නම් මේ පින කොයි විදියකින්වත් නොලැබී යන්නේ නැහැ. මේ කුසලය ඒ අයට ලැබෙනවමයි. ඒක තමයි මට කියන්න තියෙන්නේ. සාදු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබතුමියටත් හොඳමයි. ඔබතුමියගේ මේ සද්ධාවෙන් ඒ ඒ ඇති වෙච්ච බුද්ධ ඒ බුද්ධාලම්බන ප්‍රීතියත් එක්ක ඔබේ ඔබේ ඒ ඒ කරපු ඒ ඒ කෙටි විග්‍රහය වුණත් හරීම වටිනවා. ඔබේ නිවීම ඔබ ඒ කතා කරපු තුලම අපි දැක්ක ඔබ කොහොම කොහොම නිවිලා තියෙනවද කියලා මේ මොහොතට. ඇත්තටම මේ ධර්ම ඒක ඇත්තට ධර්මයේ ආශ්චර්යය. ඒක තමයි ධර්මයේ ආශ්චර්යය කියන්නේ. දේශනා 20ක් විතර 20කටත් වඩා මම ඇහුවා ඒක අවබෝධ කරගත්තා. මට කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මට මේ ලැබුණු අවස්ථාවෙන් මම ප්‍රයෝජන ගත්තේ මට මට තවත් ප්‍රශ්න තියෙන මම වෙන වෙලාවක ඔබතුමා හමු මේ මේ ක්‍රමයටම හමු වෙන ක්‍රමයක් බලලා මම කතා කරනවා ඔබතුමාට තෙරුවන් සරණයි ඔබතුමාට තෙරුවන් සරණයි ඔබතුමියලත් මේ අවසානම කයක් ධර්ම භවයේ වෙලා උතුම් නිර්වාණයෙන්ම සාක්ෂාත් කරගන්නට ඒ සියලු පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා හොඳයි එහෙමනම් මම හිත අනිත් අයට කාට හරි මොන හරි තියනවද අහන්න නැත්නම් අපිට දැන් ගොඩක් කාලය ගිහිලා තියෙන අපිට පුළුවන් එහෙමනම් සාකච්ඡාව අවසන් කරන්න හොඳයි එහෙමනම් සියලු දෙනාටම මම හිතන්නේ එහි එදා බුදු බුදු බුදු පියාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ ඒ අපේ අග්‍රසාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ දේශනා කරපු ඒ අපිට වචන වලින් කවදාකවත් විග්‍රහ කරලා වර්ණනා කරලා ඉවර කරන්න බැරි ඒ සූත්‍ර දේශනාවේ අංශු මාත්‍රයකත් අංශු මාත්‍රයක ප්‍රමාණයක් අංශු මාත්‍රයකින් තමයි අපි කතා කරේ. ඔන්න බලන්න. ඒ තුල අපිට දැනිච්ච දේ අපි ඒ තුල දැබි අපි ලැබපු ඒ බුද්ධාලම්බන ප්‍රීතිය ඒ ලබාගත් ඒ අපේ මොහොතක් හරි ඉදිරියට මේ මේ යන්න තිබිච්ච ගමනින් නවතින්න ඒ ලැබිච්ච දේ ආශ්චර්යයක්මයි ආශ්චර්යයක්මයි ආශ්චර්යයක්මයි ඉතින් අපිට එදා උන්වහන්සේ වලව අපිට අපිට මුණ ගැහෙන්නේ නැති ඒත් අපිට අපි උන්වහන්සේලාව දැක්කේ නැහැ අන්න ඒකයි උන්වහන්සේලා මොකද්ද කිව්වේ කියලා අපිට ඇහුන්නේ නැහැ එතකොට එහෙමනම් අපිට අදේ ඒක පරයය අපිට මේ බේර ගන්න අවස්ථාවක් තියෙනවා අපිට විසඳ ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ අවස්ථාව මග ඇර ගන්න එපා. ඔබ දැක්කා මේ සසර බිය කියන්නේ මොන වගේ තැනක්ද කියන එක නේද? මේ සසරේ කොහොමද සකස් වෙන්නේ කියන එක. එහෙනම් බලන්න එහෙනම් සීලු දෙනාටම ඒ උතුම් ධර්ම දාණය ධර්ම දාණයෙන් යම් ලැබිය යුතු සියලුම අවබෝධයන් ලැබෙන්නට මේ සියලු පුණ්‍ය කුසල් සියලු දෙනාටම අනුමෝදන් කරනවා. ඒ වගේම මේ අවසාන කයතරණ භවයේම වෙලා උතුම් නිවනම පූර්ණේ වෙන්න සියලු දෙනාටම මේ සියලු කුසල් උපනිෂ වේවා කියලා සියලු දෙනාටම අනුමෝදන් කරන එන සියලු දෙනාටම තෙරුවන් සරණයි. සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කියලා ප්‍රාර්ථනා කරනවා.